ගයි සිළු දනාටම තෙරුවන් සරණයි අපි හැන්දෑවරුවේ සැසිවාරේ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි වෙනදාට වැඩිය සුළු වේලාවක් කලින් පටන් ගත්තේ කාරණා දෙකක් හේතු කරගෙන එකක් තමයි අද දවල් දාහනේ වෙනුවෙන් සූදානම් වෙච්ච පිරිසට ඒ පිළිබඳව අනුශාසනාවක් බත්තානුමෝදනාවක් අහන්න අවශ්‍ය බවට ආරාධනා ලැබිලා තිබුණා.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 ඉතින් මේකට අපේ තේරවාද ශාසනය පවත්වන සඳහන් කරන්නේ දානානිසංස කතා වශයෙන්. මේ දානානිසංස කතා වෙනුවට නැත්නම් ඒ වෙනුවේදී මාතෘකා කිරීම සඳහා ਸਰුවචනාංශේ විවිධ සූත්‍ර දේශනා කරලා තියෙනවා ඒ උන්වහන්සේ වැඩ හිටපු කාලේ. ඉතින් ඒව එකක් අපි ඉදිරිපත් කරගෙන ඒ අනුව දානානිසංශ පැවතිච්ච චාරිත්‍රානුකූලව ඉදිරිපත් කිරීම අද දක්වාම කෙරෙනවා නිදාසනයක් වශයෙන් කිව්වොත් මේ වෙලාව වෙනකොට දවල් දානි සම්පූර්ණ කරන කාල රේඛාවේ ඉන්න පළාත්වල කී දහහක් අද බුද්ධ පූජා පවත්වන්නද කොච්චරක් දන් දෙන්නේ නැද්ද ඒ සෑම තැනකදීම මේ පින්කම සිද්ධ වෙනවා දන් දෙනවා බණ අහනවා. ඉතින් මේ විදිහට තමයි මේ අවුරුදු 2500 ගානම ශාසනය අපි දක්වා පැවතුනේ. අන්නේ විදිහට දානානිසංස කතා කරනකොට ඉදිරිපත් කරගන්න ප්‍රධාන නැත්නම් බොහොම ජනප්‍රිය සූත්‍රයක් තමයි මේ භෝජන දාන සූත්‍රය. ඒකදී සරුවචන් වහන්සේ අර සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් අතර එච්චර ගැඹුරක් අවබෝධ නැති කෙනෙකුට හොඳ අවබෝධයක් අරන් දෙනවා මේ දාන සංසිද්ධිය පදනම් කරගෙන. උන්වහන්සේ මතක් කරනවා ඒ සාරා සංකේ කල්පලක්ෂයක් පුරා තමන් ඒ දන් දෙන කාලේ දානයක කරන්න පුළුවන් හැම පැත්තක්ම අත්දකලා තියෙනවා. දැන් සර්වඥාන් වහන්සේ නමක් විදියට දානේ පිළිගන්න පැත්තත් අත්දකිනවා. ඉතින් මේ දෙකේදී ඥානයේ විශේෂ කැපිපෙන්නක් සිදු වෙන්නේ කැපිපෙනීමක් සිදු වෙන්නේ අර මේ සාර්වඥතා ඥානය සාක්ෂාත් කරන වෙලාවේදී. උන්වහන්සේ ඒ දක්වාම ඒ සාර්වඥතා ඥානය සාක්ෂාත් කරන වෙලාව දක්වාම මහා කරුණාවෙන් අංග සම්පූර්ණයි කියනවා. නමුත් මහා ප්‍රඥාව ලැබුණේ නැහැ. මහා ප්‍රඥාව ලැබෙන්නේ අර සාර්වඥතා ඥානෙදී. අනේ එතනදී උන්වහන්සේට වැටහෙනවා මේ දාහනය පිළිබඳව <clears throat> කෙනෙකුට කියලා දෙනකොට මොනවද කියලා දෙන්න ඕන කොහොමද කෙනෙක් මේක අල්ලගන්නේ මම මට කියලා දෙනවා මම කොහොමද කියලා දෙන්නේ ආන්නේ විදිහට මේ කල්පනා කරලයි බුදු වුණාට පස්සේ මේ සූත්‍ර දේශනා කරන්නේ ඊට පස්සේ උන්වහන්සේ කාටත් පැහැදිලි වෙන විදිහට මතක් කරනවා අර දැනුම පිටු කරලා කෙනෙක් කෙනෙකුට භෝජනයක් දෙනවා නම් භෝජනයක් කියන්නේ මෙතන කෑමෙන් බීමෙන් කෑයුතු බීයුතු දෙකෙන්ම සම්පූර්ණ වෙච්ච දෙයක් දෙනවා නම් ඒ පුද්ගලයා දෙන්නා විසින් දෙන පුද්ගලයා විසින් ලබන පුද්ගලයාට කරුණු පහක් නැත්නම් පස් ආකාරයක සංග්‍රහයක් කරනවා කියල. මේකෙන් තමයි මේ සරුවචනanse මේ කාරු කවුරු දන්න දේ සාමාන්‍ය බුද්ධිය ආගමක් ධර්මයක් වාටපත් කරලා දෙන්නේ. මොනවද මේ කරුණු පහ? ඒ පුද්ගලයා අර ලබන්නට දාන <clears throat> වේල මාර්ගයෙන් භෝජනේ මාර්ගයෙන් ආවුස දෙනවා වර්ණය දෙනවා බලය දෙනවා සුඛය දෙනවා ප්‍රතිභාණේ නම් ඥානෙ දෙනවා කියන එකයි මෙතන තියෙන සූත්‍ර සාරය. ඉතින් අපි මේක මේ අපේ දැනුම හැටියට තේරුම් බේරුම් කරගත්තොත් කෙනෙක් තමන්ගේ ආවුසය ගෙනෙන ලද ආවුස නිසිනින්දේ කරදරයක් නැතුව පාවිච්චි කරන්න නම් ප්‍රධාන වෙන්නේ ඒකට සුදුසු වෙලාවට අවශ්‍ය භෝජනය කියන එක අපි උගාක් ලාට අමතක කරනවා. අමතක කරලා අවශ්‍ය වැඩි කිරීම සඳහා අපි විවිධාකාර දේවල් කරනවා. ඒ මූලික දේ සමහර වෙලාවට ඉක්මවා ගිහිල්ලා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? ඒ අවශ්‍ය තමයි අඩු වෙනත් ඉඩ තියෙනවා. ඒ නිසා අවශ්‍ය පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් තමයි ආහාරය. නිසා සරුවත්යන් සඳහන් කරනවා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා. ලෝකේ සියලුම සත්වයන්ට අදාළ එකම සත්‍ය මොකක්ද කියලා ඇහුවොත් සියලුම සත්වයෝ ආහාර මත රඳාපවතිනාහ. ඒ නිසා අපි කෙනෙකුට ආවුස දෙන්න කැමති නම් අතිරේක සලංග්‍රහමකුත් ඕනේ. ඒ පුද්ගලයාට ඉන්න තාක්කල් නැත්නම් Taman දෙන අවස්ථාවේදී හෝ හරියට වේලාව බලලා මාත්‍රාවට ආහාර ටික දීමෙන් ඒ පුද්ගලයාට මේ ආවුෂේ වැඩෙනවා. නැත්නම් තියෙන මේ ගෙනාපු ආවුස මේ අකල් මරණයට ලක් නොවි ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේක පිළිබඳව මේ අදහස මෙහෙම වුණාට ඒක හොඳට කැපිපේන තැන තමයි අපි උප්පත්ති වෙලාවෙම කිරිදරුවෙක් වශයෙන් ඉපදිච්චාම ඒ දරුවට අවශ්‍ය ආහාර පාන ටික ඒ වෙලාවට නොලැබුණොත් ඒ දරුවට ඉල්ලන්න තේරෙන්නේ නැහැ. ඉල්ලන්න දෙයක් ගේන්නෙත් නැහැ. ඒ නිසා ඔක්කොම අම්මලා තාත්තලා තමයි සකස් කරලා හිතලා යා මේ දඟලන්නේ බඩගින්න වෙන්න ඇති කියලා හිතලා ඒ විදිහට සලකනවා. අන්න ඒ වෙලාවේ ඒක නොදුන්නොත් අපි කියනවා දරුවා කිරෙන් බාල වෙනවයි කියලා. අපි කියනවා දරුවා මන්දබුද්ධික වෙනවයි කියලා. මන්දායුෂ්ක වෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී සලකලා දාන්න දුන්නොත් ඒ දරුවා හැදිලා වැඩිලා නිසි කල වයස වලට එනකොට ඒ අවශ්‍ය ප්‍රතිභා පූර්ණ ශක්තිය ඇති කර ගන්නවා. ඉතින් ඒක නිසා ඒ වෙලාවේදී ආහාර වේල නොලැබුණොත් ඉතින් දුකටපත් වෙනවා. ඒ වගේ තමයි ලෙඩක් ඉඳලා සනීප වෙන කෙනාටත් ඒ අවශ්‍ය ආහාර පාන වේලාවට නොලැබුණොත් සුවේ පමා වෙනවා. එතකොටත් ආවුස කෙටි වෙනවා. ආන් මේ වගේ තමයි මේ හැම කෙනෙකුටම අවශ්‍ය ආහාර ටික වේලාවට ලැබෙනවා නම් ඒ ජීවිතේ හොඳට පණ ගහලා යනවා. සංඝයා වහන්සේලාට වෙලා තියෙන්නේ මේ 12න් පස්සේ ලැබුණා ටික ඇති වැඩක් නැහැ වලඳන්නේ. ඉතින් ඒ නිසා දවල් 12ට ඉස්සලා බත් ලැබුණ නැත්නම් සුම්බත් වෙනවයි කියලා කියනවා. සුම්බත් වෙනවයි කියලා කියන්නේ ආහාර වේල නැති වෙනවා. ඉතින් එතකොට ඒ සංඝයාගේ අර <clears throat> සීල සමාධි ප්‍රඥා පූර්ණේ හෝ ආවුසයට මේක බලපාන. ඉතින් ඒ නිසා දායකත්ව මොකද කරන්නේ? හරියට වෙලාව බලලා 12 ඉදරින්ද කලින් දාන ටික සකස් කරලා ඉල බුද්ධ පූජා ආදිලා සංඝයාට සකස් කරලා දෙනවා. ඉතින් මේක නොවුනොත් මේ ශාසනය එහෙම නැත්නම් ඒ සාසනයට අවශ්‍ය කරන්නා උපන සංඝයා වහන්සේලාට නොලැබී යාම බුදුහාමුදුරන්ගේ මේ බණපදේ නිසා දැන් අවුරුදු 2500ක් බුද්ධ ශාසනේ දිගටම දානේ සකස් කිරීම කෙරිලා තියෙනවා. කොච්චර දුරට කියලා කියනවා නම් දැන් ඒක ලංකාවේ <coughs> සංඝයාට දාන දෙන එක විතරක් නෙවෙයි සතා සරුපයාට හරි බඩගින්න ඉන්නවා දැක්කොත් කැම ටිකක් දෙන එක අපේ සිංහල ඌරුවක් පාටපත් වෙච්ච නිසා සිංහලයා ලෝකෙම වැඩියෙන්ම ආගන්තුක සත්කාරය දන්න ජාතිය වෙලා තියෙනවා. ඉතින් මේ බුදුහාමුදුරන්ගෙන් ආපු ගුණ ධර්ම තමයි. අම්මලා තාත්තලා අපේ මුත්තලා අත්තම්මලා මුත්තම්මලා කරගෙන ආපු දේවල් තමයි. ඉතින් අපි ඒක ටිකට පැවැත්විල්ලෙන් සංඝයට ආවසත් ලැබෙනවා. Taman කුලචාරිත්‍ර පැවැත්වුවා වෙනවා. සූත්‍ර අවසානයේදී සරුවචනන්සේ සඳහන් කරනවා Tamanටත් උපනෝපන්තනක දීර්ඝායුෂ ලැබෙනවා කියලා. දෙක වර්ණ සම්පත්තිය. කෙනෙක්ට ප්‍රියමනාප වර්ණයක් ස්වභාවක කෙනෙක් ඉදිරියට පෙනී සිටින්න පුළුවන් ගතියක් තියෙන්නේ. හොඳට ආහාර ශක්තිය තියෙනවා නම් තමයි. නැත්නම් හිත ක්ලාන්ත වෙනවා. මේ දුර්වර්ණ ගති පහළ වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට ස්වභාවකට යන්නේක බොහොම දුෂ්කර කාරණාවක් වෙනවා. වැඩක් පොලක් කරගන්න බැරි වෙනවා. මුඛ මුඛය මුඛය කියන්නේ මෙතන මූණ දුර්වර්ණ වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට ආහාර වේලක් දෙනකොට බත් වේලා කාලා ඉවර කරන්නම කලින් පිටක් වළඳනකොටම අර පැහැපත් වර්ණේ හිතට එනවා. අන්න ඒ වගේ ආහාරයේ තියෙන පුදුමාකාර මේ ජවය ඕජාව ලබා දෙන ගතියක්. ඒකෙන් තමයි මේ ශරීර වර්ණය අනුන් සමග පැහැපත් අනුන්ට පැහැපත් පෙනුමක් ඒ වගේම හැසිරීමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. නිසා ආහාර වේලක් දීමෙන් අපි අනුන්ට වර්ණ සම්පත්තිය දුන්නා වෙනවා. තුන්වෙනි එක බලය. ඒක නම් ඉතින් එච්චරම කියන දෙයක් නෑ කාටත් වගේ. ඒ බලය ආහාරයෙන් ලැබෙන කියන එක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. යන්ත්‍රයකට තෙල් වතුර දාන්නා වගේ මේකට නිතරම තුන් වේලක් කැම බීම දුන්නේ නැත්නම් කොච්චර අපේ රාජකාරී කටයුතු කරගන්න බැරි වෙනවද කියන එක කවුරුත් දාන්නේ. ඉතින් ඒක සලකලා අපි මෙතනදී මේ දානානි සඳ කතාවේදී කරන්නේ තමන් වේලාවට බලාවට ආහාර ගන්න එක නෙවෙයි අනුන්ට ආහාර ඒ අනුව සලකලා දෙනකොට ඉබේ මෙතන අනුකම්පා බුද්ධිය වැඩ කරනවා අනුන්ට අවශ්‍ය සැප දුක හොඳට තේරා බේරුම් කර ගන්න ගතියක් එනවා අන්න ඒ නිසා මේ දානයේදී අනුන්ට බලය ලබා දීම කියලා කියන්නේ මේ ලොකු සාහසික කටයුත්තක් නැත්නම් කියනවා නම් කර්මය සහ කර්මඵල පිළිගැනීමේ ලොකු ආදර්ශයක් වෙනවා ඒ වගේම සුඛය අපි හිතන්නේ අර ආවස වැඩි කරනවා වාගේ සුඛෝපභෝගීත්වයේ සුඛය තියෙන්නේ මේ අතිශෝක්තියට ලක් වෙච්ච මේ ගෘහ භාණ්ඩ යාන වාහන කොට්ට මෙට්ට ඇතිරිලි හොඳ ගෙවල් ඒ වගේ කියලා. ඒකයි අපි වට සුඛෝපභෝගී වස්තු කියලා කියන්නේ. නමුත් හොඳටම අපි තේරුම් අරගන්න ඕනේ. එවැනි හොඳ ගෙයක්, හොඳ යාන වාහන, හොඳ කොට්ට මෙට්ට සප් පහසුකම් කොච්චර Taman ළඟ තිබුණත් මොකක් හරි රෝගයක් ඇවිල්ලා කැම ටිකක් කන්න බැරි වුණොත් බඩ දැවිල්ල ඇති වුණොත් අර කිසිම වස්තුවක කිසිම සැපයක් විඳ ගන්න බැරි වෙනවා. ඒකන් සිංහලයට කියනවා ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩ ගිනි කියලා. එතකොට අර ඇඳවල වල සැපට මේ ඉන්නෝනේ යහපැත්ත බයපැත්ත වෙරළි පෙළි ඉන්න වෙන්නේ. කිසිම සැපක් ලබන්න බැරි වෙනවා. අන්න එයාට සැප ලැබෙන්නේ ඉඳුන් හිටුන් පහසුකම් ලැබෙන්නේ කෑම කාපු දවසක. ඒ නිසා ආහාරයෙන් තමයි මේ සැපේ ලබන්නට මූලික සුදුසුකම් අපිට ලබා දෙන්නේ. අවසාන වශයෙන් සඳහන් කරනවා මේ යුත්ත මුත්ත ප්‍රතිභාණය කියනා වූ කල යුත්ත කිරි මේකයි නොකල යුත්ත මේකයි කියලා දැක දැන ගන්නා නුවණ මොලේ කල්පනාව චාරිත්‍ර වාරිත්‍ර වැටෙන්නේ හිත කලන්ත වෙලා නැත්තම් හිත මූර්ජා වෙලා නැත්තම් සී මූර්ජා වෙලා නැත්තම් ඉතින් ඒ නිසා ආහාරයෙන් තමයි ඒ චිත්ත ශක්තිය දිගට පවත්වන්නේ නිසා කොච්චර කුලවන්තෙක් වුණත් ධනවන්තෙක් වුණත් පොහොසතෙක් වුණත් උගතෙක් වුණත් ආහාර නැති වෙලා ක්ලාන්ත වෙලා වැටුනොත් ඒ පුද්ගලයා එතන තන කොතනෝ තන කල යුතුය නොකල යුතුය නොදැනෙනවා. ඒ පුද්ගලයාට නැමත ඒ ඥානය ලබා දෙන්න ඉතින් අපි ග්ලූකෝස් ටිකක් දෙනවා වතුර ටිකක් දෙනවා ආහාර දීපුවම ආයේ අර කල යුතුය නොකල යුතුය වටහා ගැනීමේ ශක්තිය එනවා. අන්න වගේ අපේ මූලික මේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පහම ආවුසෙන් තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි ඔක්කොම සත්‍යයත් එක්ක හැම ඉත්‍ත්‍යාවක්ම හැම පුරුෂයෙක්ම මේ ආයු වර්ණ සැප බල ප්‍රඥාව වලට කැමතියි. නමුත් අපි මේ ජීවිතයේ ඒක ලබා ගන්න নানা ප්‍රකාර උපක්‍රම කරනවා අවශ්‍ය වැඩි කරගන්න වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. කිසිම කෙනෙක් සතුටෙමුත් නෙවෙයි. දැන් ඉන්නේ අපිට ඇති වෙන්න අවශ්‍ය තියනවා කියලා හිතන්නේ තවත් ඉන්න ආසාවේ. මේ තියෙන වර්ණ සම්පත්තියට වැඩිය වර්ණ සම්පත්තිය බලාපොරොත්තු වෙනවා. සැප බල ප්‍රඥා. ඉතින් මේක ලබන්න සරුවත්නාදේ සඳහන් කරනවා තමන් කෑවට හරියන්නේ මේක ලබන්න ධාර්මික වාගම ලබන්න අනුන්ට දීලා ඒ දීමේ ආනිසංස වාරයේදී තමයි හරියටම අවශ්‍ය වැඩේ. වර්ණ සැප බල ප්‍රඥා. ඒක නිසා අපේ ඒ බණපදේ සිංහලට හරවලා තියෙන්නේ කෑදේ ගඳයි දුන් දේ සුවඳයි කිය. මේ ආයුෂ වර්ණ සැප බල වැඩෙන්නේ ආහාරයෙන් කියලා අපි කාටවත් දෙන්නේ නැතුව සුඛෝපභෝගී විදිහට බොහොම පෝෂ්‍ය පදාර්ථ ආහාර කොච්චර කකාවි බිගිය ඇතුළටලා හිටියත් අපිට ඕන දේ ලැබෙන්නේ ඒ මොකද ඒකෙන් ඒ හදා වේදා ගැනීමක් හෝ අනුන්ගේ සැප තේරුම් ගැනීමක් දුක තේරුම් ගැනීමක් වෙන්නේ නැහැ. නමුත් ඒක වෙන්නේ කොහොමද? අනුන්ට දීමෙන්. දෙන්නේ කොහොමද? තමන් ආවුසයට කැමති නම් තමන් කන්න කැමති මොනවද? ඒ දේම අනුන්ගේ ආවුස වැඩේවා කියලා බෙදනවා. තමන් මොනවටද රූපෙට කැමති? රූප වැඩිවීමට මොන ආහාරද හොඳ කියලා තමන් හිතනවා නම් අන්න ඒක තමයි අනික් කෙනාගේත් මනාපය. ඒ නිසා අනික් කෙනාකට මේ ආහාරය වළඳලා වර්ණ සම්පත්‍ය වැඩේවා කියලා අනුන්ට දෙනවා. බලය, සුඛය, ප්‍රඥාව මේ සෑම දෙයක්ම තමන් කැමති ඒ සඳහා තමන් දන්න මොනවද සුදුසු ආහාර කියලා. ඒක තමන් ගන්නවට වැඩිය මෙන්න මේ කර්මේ සහ කර්මපතේ කියන න්‍යායට වැටෙන්නේ අනුන්ට දීමෙන්. ඒක නිසා අපි භෝජනයක් තව කෙනෙකුට දීමෙන් ඒ භෝජනයේ තියෙනා වූ කාබෝහයිඩ්‍රේට් මේද ප්‍රෝටීන් ආදී කියනා වූ මේ ලෞකික වචන වෙනුවට ඒක වෙනත් ජාත්‍යන්තර මුදලක් බවට පත් කරා වගේ ආහුස වර්ණ සැප බල ප්‍රඥා බවට පත් වෙනවා. ඒ ආහුස බලයේ සැප ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාවට පත් වුණාට පස්සේ උපනෝපන්න ආත්මයක දිව්‍ය මනුෂ්‍ය සැප වශයෙන් Tamante එක ලැබෙනවා විතරක් නෙවෙයි ඒකත් පොඩි දෙයක් නෙවෙයි ඒක ලොකු දෙයක් ඒ විතරක් නෙවෙයි ඒක Tamange ඥාතියෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ වගේම මිය ගිය කෙනෙක් වෙනුවෙන් සීපත් කළා දානයක් දීලා ඒවා කාබෝහයිඩ්‍රේට් මේද ප්‍රෝටීන් වශයෙන් නෙවෙයි උපයන්නේ. උපයන්නේ ආයු වර්ණ සැප බල වශයෙන්. ඊට පස්සේ ආයු වර්ණ සැප බල ප්‍රඥා අපට පුළුවන් අපේ දුරස්ත කෙනෙකුට ලැබේවා කියලා මේ පුණ්‍ය ආනුමෝදනා ශීර්ෂයෙන් දෙන්න. ඒ නිසා මෙතනින් පොඩි මෙයාට විනිමය ගනුදෙනුවක් වාගේ ලංකාවේ රුපියල් වලින් තිබුණ දේ ඇමරිකාවේ ඩොලර් වලට හරි කසකට පස්සේ ඕනේ රටකට ගෙනිලා ඕනේ ගනුදෙනුවක් කරන්න බලන තත්ත්වයට එනවා වගේ අර අපි ඉදිරියට කන කෑම වේලක් Taman කනවා වෙනුවට තව කෙනෙකුට දීලා ඒකෙන් උපයනවා අලුත් මේ ප්‍රවණ ප්‍රභවයක් අලුත් පිනක් ඒ උපයලා අපිත් ඒක කර්මේ සහ කර්මඵල න්‍යාය අනුව ආනිසංස වාර ලබන අතර අපි මේ ලබන කරන්ත කුසලය ඒක ලබන්න කැමැති අපේ ඥාති හෝ අපිට උදව් උපකාර කරන ගුරු ඉෂ්ට දේවතාවෝ ඉන්නවනම් ඒ අයට දීමේ ශක්තියක් ලැබෙන නිසා ඒක බොහොම විවිධාංගීකරණයකට ලක් වෙනවා. වෙන විදිහට කියනවා නම් කැමැටික ලෞකික සම්මුති දෙයින් අතර වෙන අතර ආයුර්ණ සැප බල ප්‍රඥා වෙනකොට ඒක ආධ්‍යාත්මික ආගමික දෙයක් බවට පත් කරනවා. ඒක නිසා මේ Taman ඒක කෑවොත් ඒක ගඳ ගහන දෙයක් බවට ඉක්මනටපත් වෙනවා. අපි මේ ආහාර වේලක් අරගෙන හොඳට ඔය හදපු දාන වේලක් අරගෙන ඉවරලා Tamanගේ පත බෙදාගෙන. ඒක ඉතින් අර බෙදලා වළඳන් ඉස්සලා අත තියන්න ඉස්සලා කාට හරි දෙන්න පුළුවන්. බෙහෙම උණු උණුපත් ව්‍යංජන තියෙනවා. නමුත් අපි බැරි වෙලා හරි ඒක එක පිටක් ඇඹුවොත් ඊට පස්සේ වැඩගතිකුරු දෙන්න බෑ. අපේ ඇඟට ගෑවිච්ච ගමන් ඒක පුදුමාකාර ජරාවක්, පුදුමාකාර අගේ අඩුවීමක් වෙනවා. ඊට පස්සේ අපි දැන් අම්මා බත් කන එක නම් අපි කිල්ලගෙන කනවා. ඒක මොකද අපි අර තියෙන ආදරේ නිසා. නමුත් වැඩි හිටියෙකුට වැඩකතෙකුට අපි අනවබත් එකක් දෙන්න බෑ. ඒ තරම්ම අපි ඒක ගාපගත්ත ගමන් ඒක පිළිකුල් තත්ත්වකටපත් වෙනවා. බැරි වෙලාවකත් අපි ඒක අතින් අනලා කටෙන් හැපුවොත් ඊට පස්සේ ඒක කොහොමඩක්වත් ආය කාටවත් දෙන්න බෑ. ඒක බොහොම පිළිකුල් තත්ත්වයටපත් කරන මේ දෙතිස් කුණ පිනිසා. ඊට පස්සේ අපි ඒක ගිල්ලාට පස්සේ බැරි වෙලා හරි වමනේ කළොත් ඒක කවදාකවත් සભ્ય තැනක කරන්න බෑ. කෙරුවත් ඒක නොහොබිනා වැඩක් වෙනවා. ඒ වගේ මේක දිහා බලන්නත් බැරුව යනවා. මහා අජූව තත්ත්වකටපත් වෙනවා වමනේ ගොඩක් කියලා. ඊට පස්සේ මල පහ කෙරුවොත් අපි හැංගිලා කරන්නේ. ඒක මහා අශීලාචාර වැඩක් අර බත් වේල කනකොට නම් කට්ටිය එකතු වෙලා භෝජන සංග්‍රහයට මේසෙට එන්න කිව්වට කට්ටිය හොරෙන් ගිහලා තමයි යහන්නේ වැසිකිළිය කොහෙද තියෙන්නේ කියලා අහන්නේ කැමමේස කොහෙද තියෙන කියලා අහන විදිහට ප්‍රසිද්ධිය නෙවෙයි. ඒකට යන්නෙත් හැංගිලා යන්නේ. එන්නෙත් අතපය හොදාගෙන පිරිසුදු වෙලා. අර කැමමට අපිට වෙන දේ ඕනෝකයි. කෑදේට අපි ගත්තොත් එච්චරයි. නමුත් අපි කාට හරි දුන්නොත් බුද්ධ පූජාවත් තිබොත් මැරෙන තුරාවට සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ බුද්ධ පූජාව අපි ඉඳුල් කරන්නේ නැතුව අග්‍රභාගයේ අග්‍රපින්ඩයේ අග්‍රෝධකය බුද්ධ ආදී උත්මයන් වහන්සේලාගේ ගුණයක් වෙනුවෙන් අපි පිදුවා කියලා මහ පුදුම ආධ්‍යාත්මික අගේ වැඩිවීමක් වෙනවා. ඉතින් මේ එකම ආහාරය. ඉතින් ඒක නිසා අර තන් කෑදේ ගඳටත් දුන්දේ සෝනටපත් වෙන නිසා බෞද්ධයා මේ වැඩපිළිවෙල නිසා ඒ මේ රොබර්ට් නොක්ස් වගේ අපේ හිර බහරේ ලක් වෙච්ච අත්තු කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ රට එච්චර පොහොසත් වුණාට ලෝකේ පළවෙනි රට වුණාට අපේ රට ශ්‍රී ලංකාව තුන්වෙනි ලෝකේ රටක් වුණාට ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ තාක් කවදාකවත් මිනිස්සු බඩගින්නේ මැරුණයි කියලා ඉතිහාසගත වෙලා නැති. කවදාකවත්ම නැතිලු. කොච්චර දුෂ්කර ගම්මානයක වුණත් කවදාකවත් අල්ලපු ගෙදර මිනිස්සු බඩගින්නේ මැරෙද්දි මේ මිනිස්සු බඩ බත් කන සිතක් ලංකාවේ නැහැ. මුත්තේට්ටුවකට ගිහිල්ලා බලන්න සතා සිව්පාවටත් බත් දෙනවා. කුඹරකට උඹලක් ගෙනියන්න බලන්න ඒ අඹුල කණ්ඩ ඔක්කොටම කතා කරනවා. අන්නේ ගතිය ආවේ අපට මෙන්න මේ වගේ ඉතිහාසයක් එහෙම නැත්නම් ගැඹුරා ගැඹුරක් ඇතුව. ඉතින් අපි මේවා අද සෙල්ලමට වගේ කෙරුවට සෙල්ලමට කියලා මම කියන්නේ ඒක මේ නොසලකා කරනවා කියන එක නෙවෙයි පහසුවට ලැබිලා කෙරුවට මේ හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේ කෑමකින් කොච්චර උතුම් පූජාවක් කරන්න පුළුවන්ද කියලා. ඒ කෙරුවට පස්සේ මේ බුද්ධ ආදී උත්පන්නාස්ලා ඒක දිහා දක්ව විදිහට බලනකොට මේක හැංගිලා තියෙන්නේ අනුන්ගේ දුක කෙරෙහි ඇති අනුකම්පාව. පරසත්තානං හිතානුභාව ලක්ෂණා කියන විදිහට අනු අනුන්ගේ හිතසුව සැලසීම කියන સંદર્ભයයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක කරන්ඩ මහ විශාල දාන වියදමක් අවශ්‍ය නැහැ. තියෙන දේ වතුරු වීදුරු හරි කමන්නේ. අන්නර විදිහට අනුන්ගේ සැප අනුන්ගේ දුක් නිවන අදහසින් දෙන්න පුරුදු කෙරුවොත් මම හිතනවා ඕක තමයි අපේ දෙවෙනි પરම්පරාවට අපිට දෙන්න තියෙන ප්‍රධානම තෑග්ග කියලා. එයත් කොච්චර හම්බ කරගෙන කෑවත් කවදාකවත් ඒකේ වගතුවක් වෙන්නේ නැහැ. අපි කියන්න ඕන කුල දේවතාවුන්ට ඒ වගේම බත් නැති කෙනෙකුට බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාට කොටහ දීලා කන්න පුරුදු කරන්න ඕනේ. එතකොට ඒ අතන්ද ඒ ආයුෂ වර්ණ සැපවලත් ලැබෙන අතර සාසනික වැඩ නැතිබරි අත්තන්න බඩ බත සම්පූර්ණ වෙන එක වෙන නිසා අමුතු ආරක්ෂා ගතියක් එනවා. ඒ වගේම සරුවචනන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් අනුන්ට ආවුස දෙනවා කියලා හිතාන බත් බෙදනවා නම් දාන බෙදනවා නම් ආයුං කෝපන බික්ක වේදත්වා ආයුෂ භාගී හෝති දිබ්බසවා මනුසස්සවා. মানে යම් කිසි කෙනෙක් ආවුස බෙදන්න දන්නවනම් ආවුස දෙන්න දන්නවනම් ඒක කිය කියා සතුට සිතින් ආවුස දෙනවා නම් උපදින උපදින ආත්මයක දිව්‍ය මනුසාත් බාල දීර්ඝායස වෙනවා කියලා. ඒ වගේම මේ ආහාරයෙන් මම වර්ණයයි මුන්දලා වහන්සලාට බෙදන්නේ කියලා දන දන වර්ණය බෙදන්න දන්නවනම් උපදෝපන් ආත්මයක දිව්‍ය මනුෂ ආත්මවල දස්සනීයෝ භාසාදිකෝ වර්ණ පරම වන්න පොක්‍රතාය සමන්නාගතෝ කියලා දර්ශනීය වූ ප්‍රසාදේ ලවන සුරු ඉරියාපත ප්‍රතිපatti ලැබෙන අතර චවි වර්ණ ඊතාවත ප්‍රසාදජනක වෙනවයි කියලා කියනවා. ඒක නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ දාණය කියන්නේ මුළු භවයේම සරසන ආයුධ කට්ටලක් වගේ කියලා. අපි කවුරුත් කැමති ලස්සන වෙන්න. නමුත් ලස්සන වෙන්න කවදාකවත් බෑ කාටවත් ඊර්ෂ්‍යා කරලා. හිත කැත කරගෙන. කාටවත් විනයක් හත්ලා කවදාකවත් කරන්න බෑ. කරණ තියෙන අනුන්ගේ තිත් ලස්සන කරන එකයි අනුන් ලස්සන කරනකොට ඒයින් ජනිත කුසලයෙන් යම් රූප ධර්මයක් ලෝකේ පහළ වෙනවනම් ඒක අනිවාර්යෙන් ප්‍රසාදේ ලවනවා. එනිසා බුදුහාමුදුරුවෝ මේ දුක්ඛ සත්‍ය දේශනා කළාට උන්වහන්සේ නිතරම අසුභ භාවනාවම අපිට වඩන්න කියන්නේ නැහැ. මරණානුසතිය වඩන්න කියන්නේ චික්කුණු පංචස්කන්ධ කියන්නේ කියන්නේ උන්වහන්සේ කියන සන්තෝෂයෙන් ලස්සනට ජීවත් වෙලයි කියලා. ඒ ජීවත් වීම සඳහා අසාධාරණ කරන්න එපා, ධර්ම කරන්න එපා. ධාර්මික ක්‍රමයෙන් ලැබපු බුදුහාමුදුරන්ගේ රූපේ බලන්ඩ මේ බුද්ධ කල්පේ මේ හා සමාන පුරුෂ ලක්ෂණ සහිත වෙන කිසිම පුරුෂයෙක් මේ ලෝකේ පහළ වුණාද කියලා. උන්වහන්සේ තිබුණ 80ක් ව්‍යංජන 20ක් මහා පුරුෂ ලක්ෂණ එක පුරුෂ කායක දරන්න බැරි තරම්. ඒ මොකද මේ තරම් දන් දීලා කියනවා අනුන්ට ලස්සන වේවා කියන අදහසේ මම බෙදන්නේ මේ ලස්සනයි කියලා හිතාගෙන බලය දුන්නා උන්වහන්සේට අතු 16 දිනකේ බලය ලැබුණා සුඛය දුන්නා එනිසා උන්වහන්සේ ලෝකේ තාමත්ම සුවසේ ජීවත් වෙච්චි පුරුෂයෙක් ඇටේරියා කොළ උඩ සිවුරක් එලාගෙන මධ්‍යම හිම වැටෙන කාලයේ සීතලව ගත කරලත් උදේ පාන්දර බමුණෙක් ඇහුවට පස්සේ ස්වාමීන් වහන්සේ සුවසේ නිින්ද ගියාද කියලා මම මේ ලෝකේ සුවසේ නිදන්න නතර මාත් කෙනෙක් කියලා කියනවා. උන්වහන්සේට ඔය කියන මොනම සුකෝභෝගී දෙයක්වත් නෙවෙයි ඕන කරන්න හිත සම්පත් කරගත්තා ඊපස්සේ ඕන තැනක සුවසේ නිදා ගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රඥාව ගත්තාම මහා ඤෙය්‍ය මණ්ඩලයක් සහිතයි තුන් කල් දක්නා ඥානයක් තිබුණා. මොනම දෙයකට අර හිත යෙදුවා නම් ඒක සර්වඥතා ඥානයමයි ඕන දෙයක් දක්වන්න පුළුවන්. ඒ ඔක්කොම උනේ උන්වහන්සේ මේ අනික් එක්කනා පරදලා මම විභාගේ ජය ගන්නම් කියලා ඉගෙන ගත්තා නෙවෙයි. උන්වහන්සේ හැම කෙනෙකුට දානයක් වශයෙන් ඥානය දීපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේට ආය ඥානය ලැබෙනකොට අතුරු සිදුරු නැතුව ලැබුණේ. ඒ නිසා අද ඥානයේ තරගයක් වෙලා තියෙනවා. බුදුහාමුදුරගේ ඥානය දාන වස්තුවක් පමණයි. ඒ නිසා අපි දානයක් දෙනකොට මේ විදිහට කල්පනා කරනවා නම් අපිට මහා සත්වක වෙත, සීළු සත්වයන් වෙත පුදුමාකාර කරුණාවක් පහළ වෙලා මේකෙන් උපදිනා කුසලයක් කවදාකවත් භවභෝග සම්පatti උපදී සම්පatti සඳහා නෙවෙයි අනිවාර්යයෙන්ම මේ නිවනට අවශ්‍ය කරන්නා වූ නිවන් දැකීම දක්වා ගලන් කරන මේ ආවුසය මේ වර්ණය මේ බලය මේ සුඛය මේ ප්‍රඥාව පිණිසමයි අපිට පිහිටන්නේ ආන් එහෙම දැනගෙන බෙදෙනකොට ওই නීතරණවණේට එනකොට මිනිස්සු ඔය පරණ උපාසක මහතුරු බත් හැඳ බෙදන්නේම ස්වාමීන් වහන්සේට මේ බත් හැන්දෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා ලැබේවා ලැබේවා කියලා බෙදෙනවා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි බත් බෙතන උර කතා කරන එක. නමුත් ඒ මනුස්සයාට තියෙන සද්ධාව බේරගන්න බෑ. මේ බණ අහලා අහලා හැම වෙලාවෙම හයියෙන් ඒ දරුවන්ටයි මොනුපුරන්ටයි ඇහෙන්න බත් හැන්ද අතට අරගෙන හැම වෙලාවෙදීම මේ බත් හැන්දෙන් ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා ලැබේවා ලැබේවා කියලා තමයි බෙදන්නේ. එමුද එයා දන්නවා මේ දාණය කියන එකට ඥාණය මුසුුනේ නැත්තම් පින මෝරන්නේ නැහැ කියලා. මුසු කරන්නේ කොහොමද? අනුන්ගේ සැප කැමති වීම. කොහොමටත් කරන දේ ඒකට අනුන්ගේ සැප කැමති වෙනවා. මම මේ බෙදන්නේ ඉන්දියාපන් ආපෝ කොමඩු පිට්ටු නෙවෙයි. මම මේ දන්නේ ආයු වර්ණ සැප බල කියලා කටයුතු කරනවා නම් ඒක පුදුමාකාර පරමාර්ථ පැත්තකට යන අතර ආධ්‍යාත්මික පැත්තට බර වෙනවා. ඒ වගේම අපි ලබන කුසලයේ අපට දෙවියන්ට, මිනිස්සුන්ට, එහෙම නැත්නම් පින් කැමති කාට හෝ ඥාතීන්ට පවරන්න පුළුවන් ශක්තියකුත් ලැබෙනවා. ඒ නිසා දවල් මේ පූජා කරලා දාණය මේ ආකාරයෙන් අපි කල්පනා කරගැනීම ඊට පස්සේ දානයක් බෙදෙන හැම වෙලාවකම අපට මේ කරන සෑම වැඩක්ම තව කෙනෙකුගේ හිත සුව පිණිස ආයු වර්ණ සබ්බල ප්‍රඥා පිණිස වේවා කියලා දකින්න අපිට ඥානය පහළ වේවා. ඒ වගේ මේ පූජා කරන ලද දාණය නිසා මේ වළඳලද ස්වාමීන් වහන්සේලාටත් මේ උපාසකයන්ටත් ආයු වර්ණ සප්පල ප්‍රඥාව වැඩිවා අපි උපනෝපන්න ආත්මවලත් නිවන් දක්නා ජාත් දක්වා මේ සසරේ ගමන් කරන්න වෙනවා නම් අපිටත් ආයු වර්ණ සබ්බල වැඩිවා මේ සියලු ශක්තියින්ගේ අවසාන නිෂ්ඨා වශයෙන් තියෙන ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා පැමිණ වැඩවදාළ නිවන් දැකීම පිණිසම මේ අපි දානේ මාර්ගයෙන් උපෙන් ලද මේ ආයු වර්ණ සබ බල ප්‍රඥා ඒකාන්තයෙන්ම අපිට හිතපස්සේ උපනිෂේ සම්පත්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දාන බෙද නැත්තෝ දානේ හද නැත්තෝ දානේ බණ අහපු ඇත්තෝ යම් પરමාර්ථයක් සිහිපත් කරගෙන මේ දානේ කටයුතු කරාන ඒ හිතුවපැතුවේ <clears throat> ප්‍රාර්ථනාය විදිහට ඉෂ්ට වේවා. තව කෙනෙකුගේ බඩගින්න නිවීමෙන් පුංචි දුක් ටිකක් ගෙවලා උපෙන් ලද මේ දාන කුසලයේ නිසා Tamanටත් ආපහු බඩගිනි දුකක් කවදාකවත් සංසාරේ නොවේවා. පිපාස දුකක් නොවේවා. ඒ කියන මේ සංසාර මනුස්සගත දුක විතරක් නෙමෙයි මුළු සංසාරගත දුක වෙන ජරා ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංසාර දුක් කඳ ගෙවන් දාමින් ඒවා කිරීමටත් <clears throat> මේ කුසලයේ අපාපටත් ඒකාන්තයෙන් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙම අතින් අපි මේ දානානිසංස කතාව මෙතන නැතර කරනවා. අපි වැඩි වේලාවක් ගත්තා නමුත් මෙතෙන් පටන් පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක සම්බන්ධවමුත් වචන කීපයක් මතක් කරන්න තියෙනවා. අද අපිට අපේ දවස් පහේ අවසාන දවස නිසා කාලේ බොහොමත්ම සීමිතයි. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අද කීප දෙනෙක්ම බලාපොරොත්තු වෙනවා තම තමන්ගේ කමඨහන් සුද්ධ කරගන්න. ඉතින් ඒ කමඨහන් සුද්ධ කර නැත්නම් මතක් කරන්න වෙනවා විනාඩි 5කට හෝ වගේ කාලයකට තම තමන්ගේ කාලය සීමා කරන්න වෙනවා. මොකද සීල දෙනාටම අවස්ථාවක් දෙන එක. ඒ වෙනුවට කැමැතිනම් ඒ <coughs> කමඨහන් සුද්ධ කිරීමේදී බලාපොරොත්තු වෙන ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරලා එතකොට කාටත් පොදු ධර්ම සාකච්ඡාවකට මාතෘකා සපයන්න කැමැතිනම් පෞද්ගලිකව හමු වෙනවා කියන එක කැප කරලා කරන්න පුළුවන් නම් ඒක කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි මේ ධර්ම සාකච්ඡාවෙන් විනාඩි 15කට පස්සේ දැනට නන්ලියා පදිංචිලා ඉන්න කට්ටියගේ සමුක පරීක්ෂණ සමුක සාකච්ඡා පුළුවන් ප්‍රමාණයක් කරනවා ඊට පස්සේ නැවත පරියන්කයකට පස්සේ පහට අපි ඒක ඉවර කරලා පහයි කාලට ආයසරයක් ඒ කම්තාන් සුද්ධ කිරීම පටන් ගන්නයි අපි දැනට සැලසුම් කරලා තියෙන්නේ ඒක තමයි මතක් කළ යුතු තිබුණු දැනුම් දීම. <clears throat> දැන් අපි බලාපොරොත්තු වෙමු ධර්ම සාකච්ඡාව සඳහා වේලාව ලබා ගැනීමට. ඉතින් මම ආරාධනා කරලා සිටිනවා ධර්ම සාකච්ඡා සඳහා සුදුසු ප්‍රශ්න එහෙම නැත්නම් ප්‍රකාශන එහෙම නැත්නම් ධර්ම මාතෘකා තියෙනවා <clears throat> ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න දැන්ට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අපි මේ ප්‍රශ්න මතින් සාකච්ඡාව පටන් ගන්නවා මේ පටන් අරගෙන යන අතර වාරේ යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ අතරමැදි ඒ ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සාකච්ඡාට සම්බන්ධ වේවා කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය ඉරිදා ළමින්ගේ ධර්ම සාකච්ඡාවේ <clears throat> ළමින්ට කියවන්න හොඳයයි කියා පැවසු පොත් දෙකක් නාම සාපතේ කතෘ කවුද කියා නැවත පවසන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම ඒකට ඒ සංවිධානය කරපු ඒ එක්කෙනෙකුට ඒ තොරතුරු ලියලා දුන්නා ඊමේල් පණිවිඩයකුත් ඇරියා ඒක මම ලිව්වේ මේ power of mindfulness කියලා සිංහලෙන් කියනවා සීයේ බලමහිමේ කියන පොත ඒක ලියලා තියෙන්නේ ජර්මන් ජාතික ඥානපෝනික ස්වාමීන් වහන්සේ power of mindfulness by වෙන ඥානපෝනික මුද්‍රණය කරලා තියෙන්නේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මහනුවර ශ්‍රී ලංකාව දෙවෙනි එක තමයි මේ කාටෝලේ අනේ power of now ඒක සාමාන්‍ය නව කතාවක ස්වරූපයක් වගේ ලියවිලා තියෙන්නේ ඉදිරිපත් කරලා තියෙන ස්වරූපේ ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ කැනේඩියන් ජාතික කාටෝලේ කියන පුද්ගලයා මට මතක නැහැ කාගේද කියලා මුද්‍රණය හැබැයි මේ වෙනකොට අවුරුදු 10ක්ම බෙස්ට් සෙලර් විදියට ගිහිල්ලා තියෙන ඇමරිකාවල විතරක්. ඒක නිසා මේක ඕනම තැනක ඉන්ටර්නෙට් එකට ගියාම අහුවෙනවා. ඒකේ නම තියෙන්නේ Power of Now. කතරු එකහටොලේ යාගේ තියෙනවා වින්ෆ්‍රී වින්ෆ්‍රී ඔපෙරා එක යන මේ මුළු ලෝකෙටම අහන්න පුළුවන් මේ ඉන්ටර්විව්ස් තියෙනවා ඒකේ මේ පොතේ chapters 9ට දවස් 10ක් දවස් 9ක් ඉන්ටර්විව් කරුවාට පස්සේ ඔපෙරා කියලා කියන්නේ ඇමරිකාවේ හැදිච්ච කළු ජාතික කාන්තාවක් ගොඩාක් පීඩාවට ලක් වෙලා පස්සේ ඇති කරපු මේ ටෙලිවිෂන් එකෙන් එයා කරන්න හදන මේ පරපීඩාවට ලක් වෙච්ච අයගේ පීඩාව නැති කිරීමට ලෝකයේ අවධානය ලක් කරන්නයි මේ channel එක කරන්නේ. දැන් කෝටිපතිනියක් ඉතින් අන්තිමට කියලා තිනවා කවම කවදාකවත් ලෝකේ පුරා විසිරලා හරපු වැඩසටහනක මෙච්චර පිරිසක් අහුවයි කියලා සඳහන් වෙලා නැහැයි කියලා ඒකට එයා පුදුම වෙනවයි කියලා මේ කාටොලෙට් එකට කරපු ඒ සාකච්ඡා නාමයේ ඊට පස්සේ යාලිව පොත් දෙක තුනක් මේ හැම පොතකටම සම්මුඛ පරීක්ෂණ සාකච්ඡා තියෙනවා ලෝකේ ඕන කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන් මේ මනුස්සයා බොහෝම නිශ්ශබ්දව බොහෝම නිවිහන ඉල්ලේ බුද්ධ දේශනාව තමයි හැබැයි සාමාන්‍ය භාෂාවේ විශේෂයෙන්ම බටහිර තියෙන නිදර්ශන බයිබලයේ නිදර්ශන අරගෙන ලස්සන විස්තර කරනවා ඒ පුද්ගලයා කාට්ටොලේ පොතේ නම power of now එක්හාට් එක්හාට් EKHAR EK61 ටොලේ TOLLY වගේ නමක් ඇත්ත මම හිතන්නේ ඇත්තේ ටොලේ ඔව් TOLLY e. ආගන්නේ මේ soft copy එක තියෙනවා ඉතින් ඒ නිසා මේ පුෂ්ප කුමාර හරි අපේ මේ සෙන්රත් හරි කවුරු හරි ඒක ඉන්නවනම් මෙතන group වෙලා internet groups ඒ වගේ කෙනෙකුට දෙන්න බල ඒ මනුස්සයා ඇත්තට මුදලට යන කෙනෙක් නෙමෙයි යන්නේ මුදල් පාන්තියේ තමයි නමුත් ඒකේ ඒ කට්ටියගේ තියෙන අර ජෙනරොසිටි එක නිසා e-book එකේ තියෙන හැබැයි ඒක ටිකක් ලොකු පොතක් හරි අමාරුයි ස්ක්‍රීන් එකේ කියවන්න ඒක print out එකක් ගන්න ඕනේ print out එක නම් ටිකක් ගණන් කොහොමද අවුරුදු 10ක්ම එක දිගටම බෙස්ට් සෙලර් ගිහිලා තියෙනවා නිව්යෝක් ටයිම්ස් වලද කොයිද ඒක වෙලා නැති වැඩක්. ඉතින් දැන් කොහොම හරි මුළු ලෝකෙටම සාමය දීම සඳහා කටයුතු කරන නෙල්සන් මැන්ඩෙලා, දලයි ලාමා මට්ටමට මේ මිනිස්සයා එනවා ඕනෙම කොන්ෆරන්ස් එකකට ඇවිල්ලා මේ ඒ අනුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කතා කරන தත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ හරි වටිනවා. Uh, Honorable Bante, I read in books, the four sublime states, mind, metta, karuna, mudita, upekka, can be developed up to the jhana level. Please explain, is there a difference between, difference between the achievement of jhana through anapanasati and loving kindness meditation? Um, Of course, there is there are no much of a difference between the jhanic experience uh, according to the object of meditation, for example, metta jhana or anapanasati jhana. Uh, so my example is uh, have first jhana, second jhana, third jhana, fourth jhana. Uh, metta has first, second, third. Upeka is the fourth. Karuna also have the first, second, third, and Upeka is the fourth. Mudita also have first, second, third and Upeka is the fourth. So therefore, my example is according to Sri Lankan way, when you go for a driving license, usually they take a Morris Minor car and train you. And once the license is taken, it is equally valid for, valid for Morris Cambridge also. Once the license taken from the Morris Minor, it's apply, applicable for Morris Cambridge or any Oxford, whatever may be the car. So therefore once you develop the jhana, that is the, exactly the same for any other object also. Therefore, difficulty is the how to get the first, how to get into the, how to introduce into the first jhana, and second, third, fourth. And for example, if you go with the metta bhavana, later easily, generally, in general terms, easily, you can go to the anapanasati jhana. If you start with anapana, Equally, you can go for uh, metta karuna mudita, metta first, second, third, fourth. But definitely, if you get the license for the most minor, when you are going to go for the Ford car, you have to understand the gear system. Four gears are displayed in different way. For that, you have to have a trial run. Same license is valid, but exactly the same way when you do Maitha Bhavana, and that same jhana you can apply for anapana for that you have to study rehearse with the anapana uh, object of meditation then uh, the easily you can go into the others so therefore the mm, as far as jhana state is concerned replacement of four hindrances by jhana factors five jhana factors is the technically what happens so the object you take may differ පිළිකුල් භාවනාව කළ යුතු ආකාරය පැහැදිලි කර දෙන්න. මේ පිළිකුල් භාවනාව කියලා කියන්නේ රාගය එහෙම නැත්නම් කාමාධික කාමාසා අධික කෙනාට දෙන පිළියමක් වශයෙන් එහෙම නැත්නම් ඒකට තියෙන ප්‍රතිකර්මයේ වශයෙන් ඉති පිළිකුල් භාවනාවේදී කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. නවසීවතික පබ්බ වශයෙන් මිනිගුණක් කරන පළවෙනි දවසේ දවස් 3-4ක් ගියාට පස්සේ ඒක නිල් වෙච්ච හැටි පිපිලා සරවව ගෙලින හැටි කියලා එක එක එක එක මිනි කුණු වශයෙන් අරගෙන බාහිරේ ඒක එහෙමනම් මගේ එකත් මෙහෙමයි කියලා සලකන ක්‍රමයකට හැකි. එනතම් මරණය මිරි මල මිනියක් අරගෙන ඒක බලලා යතායිදන් තතායේතං තතායිදන් යතායේතං ඒක එහෙමනම් මේක මෙහෙමයි මේක එහෙමනම් ඒක එහෙමයි කියලා එතකොටත් අර රාග ආසාව අඩු කරන්න පුළුවන් තුන්වෙනි එක තමයි තමන්ගේ ශරීරය කොටස් 32කට කඩලා පටවි කොටස් 20යි ආපෝ කොටස් 12යි ඒ දෙක තමයි අපි සාමාන්‍යයෙන් දෙතිස් කොටාස කියලා කියන්නේ. නමුත් තව දුරටත් වායෝ කොටාස සහ තේජෝ කොටාස 10ක් එකතු වෙනවා. මොකද මේ වායෝ කොටාස සහ තේජෝ කොටාස පිළිකුලට යන්නේ නැහැ. ඒවා සාමාන්‍යයෙන් කොටාස භාවනාවට ගියාට පිළිකුලට යන්නේ 32. ඒ 32 සාමාන්‍යයෙන් කියන්නේ ඉස්සල්ලා මේ සම්ප්‍රදාන කූල ක්‍රමයට කියන්නේ අත්ති ඉමස්මින් කායේ මේ කයෙහි ඇත්තේය මොනවද අත්ති කේසා ලෝමා නක දන්ත තචෝ ආදි වශයෙන් ඒ කොටස් එක එක එක එක 32 කටපාඩම් කරගන්න කියනවා. කටපාඩම් කරගෙන ඉවරලා Tamanට පැටලෙන්නේ නැතුව කොටස් 32 කියව ගන්න පුළුවන් තරමට වාඩි වෙලා ඉස්සර මං හිතුවේ අට්ටි මස්මින් කියනකොට ඇට මස් කියලා හිතන මං හිතා හිට බලනකොට අට්ටි ඉමස්මින් කියන එක තමයි මේ අට්ටි මස්ී කියලා අපිට උගන්වලා තියෙන්නේ අට්ටි ඉමස්මින් කායේ කියලායි වචනේ අපි කියන්නේ අට්ටි මස්මින් කායේ කේසා ලෝමානකා දංකා කියලා කියන්නේ අත්ති ඇත්තේය ඉමස්මින් කායේ මේ කයෙහි ඇත්තේය කියන එකයි පටන් අරගන්නේ අපිට කියලා තියලා තියෙන අට්ටි මස්මින් කියලා ඉතින් මම හිතුවේ ඇට මස් කියලා තමයි පටන් ගන්නෙම කියලා එහෙම ගන්නෙ මේ තියෙන්නේ අට්ටි මස්මින් කායේ කේසා අත්තිමත්මින් කායේ ලෝමා අත්තිමත්මින් කායේ නඛා අන්තිමත්මින් කායේ දන්තා අත්තිමත්මින් කායේ තචෝ කියන එකයි මුල් අරගෙන තියෙන්නේ 32ම කටපාඩම් කරුවට පස්සේ වාඩි වෙලා තමන්ට මතක් කරන්න කියනවා කේසා කියලා කියන්නේ <clears throat> මේ කන් සිල්ලු දෙකෙන් උඩ උඩ හරියේ තියෙන ලොම් වලට. එයින් පල්ලෙහා තියෙන ටික ලෝමා කියලා කියනවා. නඛා කියලා කියන්නේ මේ අත් පාවලාග වැතින කොටස්. දන්තා කියලා කියන්නේ දත්තට 32 චත්තචෝ කියලා කියන්නේ ඔය කියන කොටස් ඇර මේ මතු පිටු යුත් වෙලා තියෙන හැම කොටස් කියලා එක එක එක එක මෙනෙහි කරන්න කියනවා. ඉතින් ඒකට දැන් කාලේ <clears throat> වීඩියෝ CD පැටි තියෙනවා වීඩියෝ පැටි තියෙනවා පොත් තියෙනවා ඒ පෙන්ලා දීලා තියෙනවා එක එක කොටස මොනවද කියලා. ඊට පස්සේ ඔක්කොම මෙනෙහි කරන කරන වෙලාවේ ඒ ඒ කොටාසේ හිතට මවා ගන්න පුළුවන් විදිහට පොතක් ඇසුරු කරන්න වෙනවා. එහෙම නැත්නම් ඇත්තටම ඒ දේවල් දිහා බලන්න වෙනවා. ඉතින් ඒක ටිකක් මේ ඉගෙන ගැනීම කටයුත්තක් තියෙනවා. ඊට පස්සේ කේසා කියනකොට කේසා සිහිපත් වෙන ලෝමා කියනකොට ඒ ලොම් කොටස් නියදත් වශයෙන් යන තරමට හිත හොඳට සුකනම්ය කරගන්න කියනවා. කොටස් පහ කියනකොට කොටස් පහට යනවා. 10ක් යනකොට 10ට යනවා. එහෙම කර කර කර කර ගියාට පස්සේ 32ම සමව හසුරවන්න පුළුවන් වෙනකොට බලන්න කියනවා Tamanට වැඩියෙන්ම මේකෙන් සිත් ගන්න එක. සිත් ගන්න පිළිකුල් වැඩි එක. එහෙ නැත්නම් හිතට වදින්නේ මොකද්ද කියලා. අර 32ම පෙන්නලා අර පොඩි දරුවට ඉඳුල් කට ගන්නකොට වගේ 32ම පනවලා හිත මැදින් තියලා බලන්න ඕනේ එයා ස්වභාවයෙන් යන්නේ මොකටද කියලා. ඒක තමයි අපි දිගින් දිගට දිගින් දිගට වඩාන්නේ. ඒක දිගින් දිගට වඩාන යනකොට උනත් පිළිකුල් භාවනාවට යන්නේ සමත චරිත සමහර වෙලාවට අට්ඨී කියන කොටස ගත්තොත් ඒකේ ලකුණු තුනක් තිගේ ඒ කියන්නේ භාවනා ඉදිරියට යනකොට ලකුණු පාරවල් තුනක් පෑදෙනවා එකක් තමයි ඇට වලන පිළිතින පිළිකුල් ගතිය දෙක තමයි ඒකේ තියෙන සුදු පාට තුන තමයි ඒකේ තියෙන පාඨවි ධාතු ඒ නිසා වර්ණ මේ පිළිකුල වර්ණ ධාතු කියන කොටස් තුනකටම යන්න පුළුවන් දෙතිස් කොටස ඕන එකක ඒකෙන් මේ පිළිකුලට විතරයි මේ පිළිකුල් භාවනාදි කෙරෙන්නේ. ඒකත් හිතට දෙන්න ඕනේ කොයි එකද අපි සංසාරගතව ගෙන අප එකක් තියෙනවා නම් අල්ලගන්න හිතට ඉඩ පහසුකම් තීලා ඒක අරගන්න. අරගත්ත පස්සේ අපිට තියෙනවා අත්ථී කියන කොටස නම් අපි ඊට පස්සේ ඉඳගෙන 32ට මෙහිත දාලා අත්ථී කොටස කියන කොටසට හිත මතු කරනවා. ඒක ලියලා දිගටම හිතින් මෙනෙහි කරගෙන අර පොතේ දක්වපු එකක් හෝ නැත්නම් ඇට කැලක් ඉස්සරහින් තියාගෙන අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා දිගටම මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරගෙන කරගෙන යනකොට වර්ණයට නම් ඇදෙන්නේ හිත ඕදාත පැත්තට හිත යන්න පටන් ගන්නවා. පටවි ඒකේ තියෙන පටවි කොටාසට යනවනම් ඒකේ තද ගතියට වැටෙනවා. පිළිකුලට නම් යන්නේ ඒකේ වර්ණ, సంతාන, දිශා, ඕකාස වශයෙන් ඒකේ වර්ණයේ වශයෙන් පිළිකුලයි. సంతානයේ වශයෙන් සටහන ප්‍රියමනාප නැ පිළිකුලයි. පිටලා තියෙන දිශා වශයෙන් බලනකොට පිළිකු පිටලා තියෙන අනිකුත් දෙතිස් කුණප කුණු ගොඩක් මැද ඒක නිසා පිළිකුලයි ඕකාශ වෙලා තියෙනගේ පරිච්ඡින්න වෙලා තියෙනෙත් කුණු වලින් ඒ නිසා පිළිකුලයි කියලා ඒ විදිහට බලනවා ඉතින් ඒ විදිහට දිගට දිගට දිගට ඒ ඇට බලාන යනකොට අර පිට හිත නොගිහින් ඒකටම අර පිළිකුලට ගියාම සාමාන්‍ය කියනවා තමන්ගේ සවිඥානික කයෙහි ඇට පිළිබඳව භාවනා කරලා උපචාර සමාධියෙන් එහාට යන්න බෑයි කියලා. ප්‍රථම ධ්‍යානටවත් ය아가න්න බෑයි කියලා. ඒ නිසා හුඟක් වෙලාවට ඒක සඳහා සවිඥානික නෙවෙයි අවිඥානික අට්ටිය බලන්න ඕනේ. පන් නැති එකක ඒ කියන්නේ ඇට කෑල්ලක් දිහා බලන්න ෆොටෝ එකක් දිහා. එතකොට පුළුවන් කියනවා පළවෙනි ධ්‍යානයේට සමානට අර්පණාවට යන්න. නමුත් දෙවෙනි ධ්‍යාන කොහොමඩක්වත් යන්න බෑ. මොකද තියෙන ධ්‍යාන තියෙන ප්‍රීතිය විතරයි. විතක්ක ਵਿਚාර අයින් කරලා ඇට දිහා බැලුවට පිළිකුල දිහා බැලුවට ප්‍රීතියක් පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා අසුභ භාවනාදී පළවෙනි ධ්‍යානෙ විතරයි යන්න පුළුවන් වෙන්නේ. ඒක මම මේ කෙටියෙන් මතක් කරේ නමුත් මේකට විස්තරාර්ථ කැමැති වූ කැමැත්තන් විසින් විසුද්ධි මාර්ගයේ එහෙම නැත්නම් ඒ පාවොක් ස්වාමීන් වහන්සේ ලියපු පොත් වගේ සටහන් කරලා තියෙනෝනේ ඒ සතිපට්ඨාන අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ සරුවචනාංශයේ ධර්ම දේශනා කරපු කල්මාස ධම්ම ගමේ ඒ මිනිස්සු නිතරම බොහොම ජනප්‍රියව මේ දෙතිස් කොටාස භාවනා කරකට හිටියයි කියලා පාරදී මිනිස්සු දැක්කත් මේ අහන්නේ මොකද්ද කරන භාවනාව කියලා UNP ද ශ්‍රී ලංකාද ඇව්ව මොනවාක්වත් නෙවෙයි දේශපාලනේ නෙවෙයි ඒකට ඒ මනස කරනවා මම නම් බලන්නේ අට්ටිකේ කියලා චරිතකනා කියනවලු මම නම් කරන්නේ මේකයි කියලා කියන මිසක් ආලම්බනක් නැතිලු ඒකට උදාහරණයක් වශයෙන් පෙන්නනවා උපාසිකාරාමයක ඇති කළ තියෙනවා ගිරවෙක් ඌට බුද්ධ රක්කිත කියලා නම තියලා තිබ්බලු. ඉතින් ඌ පාස් මෑනියොත් එක්ක බොහොම සුවදව ගත කරනවලු. ඉතින් ඇහැරලාලු ඉන්නේ මේක. යන්නේ නැතුව ඌට හොඳට කතා කරන්න පුළුවන්. ඉතින් දවසක් ඒක අර මකර තොරණ පැත්තක ඉඳගෙන නාලා තටු පෙඟෙන්න තටු වේලෙන් ඉන්න වෙලාවේදී පියාගෝසෙක් ඇවිල්ලා ගහගෙන කියලා තියෙනවා. එතකොට මෑණිවරු දැකලා කෑ ගහගෙන පිටිපස්සෙන් ගිහලා අප්පුඩි ගහලකොට පියාගෝසා බය වෙලා අතහැරලා තියෙනවා. ඉතින් ඔක්කොම ලැබිලා අට වතුර කෝලා ගොඩ ගත්තට පස්සේ අවලු බුද්ධ රක්කිත උඹට බය හිතුණාද කියලා. ඊට පස්සේ කවලු නෑ මම අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කී කිය ගියයි කිව්වා. පියාගොස් අරගෙන යනකොට දිගටම වට්ටික භාවනා හිටිය කිව්වා. කියලා දෙනවා ඒ ඇති කරන හුරතල් සදෙකුට පවා වෙනානම් මන මොනත් උගන්වන්නේ අට්ටික භාවනාලු උගන්වන්නේ. යම් පුද්ගලයෙකු හෝ ස්ථානයක් දැකීමෙන් එම පුද්ගලයා Tamanට හුඟක් සමීපව සිටි කෙනෙක් ලෙස දැනෙන්නේ ඇයි? ස්ථානයට පෙර ඇවිත් ඇති බව දැක ඇති බව දැනෙන්නේ සමහර පුරුද්දක් ඇති බැවින්ද පහදා දෙන්න. වෙන්න පුළුවන්. නමුත් අනික් ඒවා එපා වෙලා තියෙන්නේ අන්තිමත් එක තරහ වෙලා ඉඳලා තියෙන්නේ. කාට හරි හුඟක් ආසාව වෙලා තියෙනවා කියලා කියන්නේ ඒකට බැඳිලා අනිත් ඒවට එපා කියලා මැරිලා දින කියලා. ඒක දවසක් මේ කියන්න ගියාම බණක් කියලා ධර්ම සාකච්ඡා වෙලාවක කොළඹ නෝන්ලාගේ වැඩ තමයි මේ. ඉතින් මේ මට කිව්වා ඒක ගෙදරක තාත්තයි පුතයි දෙන්න අතර වෛරයක් තිබිලා තියෙනවා. වෛරය තිබිලා දෙන්නට දෙන මරණ තරම් තරහයි නමුත් අර සමාජයේ ජීවත් වෙන්න ඕන නිසා ඒක මතුවෙලා නැහැ. දැඩි වෛරයෙන් මතුවෙලා ඊගාව ආත්මෙදී ඒ දෙන්නම අනිත් පැත්තට ලැබෙදලා දෙන්න මරලා කරා. පියා පුතා වෙලා තියෙනවා පුතා තාත්තා වෙලා තියෙනවා ඒකල මරලා. මැරුවට පස්සේ හොයනකොට ඉතින් මොකක් හරි කවුරු හරි කියන කෙනෙක් වෙන්නදී ගිය ආත්මෙත් මේ දෙන්න ඉඳලා තියෙනවා. පියපුත් බැඳුමක නමුත් තද ද්වේෂක ඉඳලා තියෙනවා. ඒ නිසා මේ ආත්මෙ මැරුණයි කියලා ඉතින් ඒ පාසකම කෙනෙක්ව බලන්න මේ වගේ දෙයක් යටිපහුව වෙලා තිබ්බහම කොතනකින් හරි මේක මතුවෙනවා කියලා. මං කිව්වා ඒක නම් කාට තේරෙන්න පුළුවන්. නමුත් ප්‍රේමයක් තිබිලා ඊගාවාත්මෙත් එකතුලා ප්‍රේම වුණත්, ද්වේෂයක් තිබිලා ඊගාත්මත් වෙලා ද්වේෂ වුණත් දෙකේ වෙනසක් තියෙනවද කියලා. අපි හරිය කැමති අම්මයි තාත්තයිත්ම ඊයාත්තේ ඊගා තාත්තෙත් අම්මා තාත්තලා ප්‍රේමය ඇති වෙනවට අපි කැමතියි. ඒකත් ඒ හා සමාන කෙලෙසයක්. ද්වේෂය නම් අපි බොහොම පිළිකුල් කරනවා. නමුත් අපි මේ ආදරෙන් පතන්නේ පතලිලා සංසාරට යනකොට ඉතින් මේක ගැන මොකද කියන්නේ කියලා. අනුපාද කමට හොඳටම කේන්ති ගියා. කේන්ති කියලා මම කියව ස්වාමීන් වහන්සේ එහෙනම් මනුසාත්ම බාහිර ලැබනවා කියන එක පිනක් නෙවෙයිද කියලා. උග පිනක් තමයි මිනිස්සෙක් වෙනවනම්. ඒකම ඊළඟන ඒකම කකා සංසාරේ යන්න හදනවනම් අපි අපේ අම්ල දාත්තලත් එක්කම කද්දාක ගැළවිල්ලක් නැහැනේ. අර ද්වේෂය වගේමනේ. ද්වේෂයෙන් බැඳුණා නම් පටිගය කියලා කියනවා. ඒක පටිගය කියලා කියන්නේ දැඩි බන්ධනයක්. අපි ප්‍රේම කෙරුවට පස්සෙත් ඒත් ඒකම තමයි. ඒ නිසා අපි අර පැත්තට හොඳයි කිව්වනම් මේ පැත්තට නරකයි කිව්වනම් ඒක අපේ මෝහය නිසා කියනවා මිසක් සංසාරේට රාගයයි ద్వේෂයයි දෙකම එකයි. මේ ආස වෙන දේවල් ගැන අපි හරියට හොය හොය හොය හොය යනවා. නමුත් අපි බැඳි තරහ වෙලා තියෙන දේවල් බැලුවොත් එහෙම වැඩි හරියක් එක්ක තරහ නිසා තමයි අර ආසදේ විතරක් අපිට පේන්නේ. නිසා අසුචි නම් අසුචිම තමයි. ඒකයි ගන්න දෙයක් නැහැ දරුවත් යන සඳහන් කළා තියෙනවා මේ සංසාරේ අසුචි මූත්‍රාය කොච්චර පුංචි වුණත් ගඳ ගඳමයි කියලා. ඊටාම ඩිංගිත්තක් වුණත් අසුචි ඇස්පෙනෙට ගෑවෙන ප්‍රමාණයක් තිබුණත් ඒකේ එයාගේ ගඳ ආවේනිකව ගෙනියනවා. මූත්‍රත් එහෙමයි. ඒ වගේ තමයි කිසිම මේ කුණක් ඉතුරු වෙනකන්. ඉතුල කියලා කියන්නේ අනාගාමී වුණත් වැඩේ නතර කරන්න එපා ඉවරටම ඉවර කළා දාපන් කියලා තියෙනවා. රහත් මාර්ගයෙන් සම්පූර්ණම කෙලෙසනක යන්න මෙවත් එක්ක ඔය විදිහට මේ ටෙම්පරාදු කර කර කකා ඉඳන් ඉපා. රාගේ වුණත්, ද්වේෂේ වුණත් එකමයි, කොක්කම තමයි. මැනික වුණත් එක විදියයි, නෝනා වුණත් එක විදියයි, මැනික වුණත් නෝනා වුණත් අපට වදේමයි කියලා යුනිවර්සිටි එකේ ගහලා තිනවා බිත්ති එක. කෝකත් එකයි. රාගයත් එකයි, ද්වේෂයත් එකයි. වින්ට කාලෙට ඉර මුදුන්පත් වී නැති වේලාවක භාවනා කර කර ඉන්න විට අතරමැද්දී ඉර එළියට එනවා. එවිට ඇස් වසාගෙන හිටියත් ඉර එළිය කාමරය තුලට ඇවිත් ආලෝකමත් කළ බව පේනවා. මේ සිටුවිය හැකිද? නැත්නම් මේ මායාවක්ද කියලා. මම හිතන්නේ මේක නෙමෙයි මේක ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ වින්ටර් එකේ නැත්නම් අඳුරු වෙලාවක භාවනා කරනකොට නිකන් කාමරේ එළිය වුණා වගේ වැටෙනවා. ඇස් දෙක ඇරියන්නේ නැතත් තමන්න තියෙන. ඒකට තමන් දන්නේ නැහැ මේක ඉර පායලා ආලෝකයේ ආවද නැත්නම් භාවනාවෙන් ආපු ආලවදකයක්ද කියන එක වෙන්න ඇති මම හිතන්නේ මේ වර්ණගිලා තියෙන ප්‍රශ්නේ හැටි මෙහෙමයි ප්‍රශ්නේ තියෙන විඳ කාලයට ඉරමුතුම්පත් වී ඇති වෙලාවක නැති වෙලාවක භාවනා කර කර ඉන්න විට අතරමැදි ඉර එළියට එන ඉර එළියට එනවා එවිට ඇස්වසාගෙන සිටියත් ඉර එළිය කාමරයට තුරට ඇවිත් ආලෝකවත් කළ බව පේනවා මේ සිදුවිය හැකිද? ඉතින් ඒක සිදු වෙනවද කියන එක මගේ නෙමෙයි භෞතික විද්‍යාඥයන්ගේ අහුවනම් තේරෙනවා. නැත්තම් මේ මායාවද්ද කියලා තියෙන්නේ ඇස්සරලා නැත්තම් නම් තමයි මායාවද්ද කියලා දැනගන්න වෙන්නේ. ඇස්සරලා ඉන්නවනම් මායාවක් නෙමෙයි ඒක දන්නවා. නමුත් මේකේ ප්‍රශ්නේ මේක නෙමෙයි මං හිතන්නේ මේ නැගෙන්නේ. ඇද්දක වහගෙන ඉන්නකොට කාමරේ එළි වෙනවා තේරෙනවා. ඇද්දක අරින්නේ නැහැ. නමුත් Tamanට සැකයි මේ භාවනාවෙන් ආපු ආලෝකයක්ද නැත්තම් ඒ වෙලාවේ ඉරපායලාද වෙන්නේ කියලා. දෙකම වෙන්න ඉඩ තියෙනවා. දෙකම කියන්න බෑ. මේ භාවනා කරගෙන ඉන්නකොටත් වෙනවා මේක ਸਰවඥාන්සේ ප්‍රයෝජනෙට ගන්න උගන්වනවා මේ ක්‍රමයේ උන්වහන්සේ තනනම් කරනවා අන්න එහෙම ආලෝකයේ පහළ වෙනකොට ඉරෙලිය නිසා හෝ භාවනාවේදී කවදාකවත් තීන මිද්දෙන්නේ නැහැ කියලා මේක තීන මිද්දේට විරුද්ධව සාධකේ. මේකට කියන්නේ ආලෝක සංඥාව කියලා. ඒ නිසා නිදිමත තියෙන කෙනෙකුට ආලෝක සංඥාව වඩලා තියාගන්න කියනවා. කොහොමද ආලෝක සංඥාව වඩන්නේ? ඊට නගින වෙලාවට ඒ කියන්නේ උදේ මේ අරුණාලෝකය කියලා කියන්නේ ඉර නගින වෙලාවක මේ පැත්ත නම් ඉර නගින්නේ මෙහෙම හිටගෙන ඇස් දෙක වහලා ඒ වහපු ඇස් දෙකෙන් නගින ඉර දිහා බලන ඉන්න කියන. එතකොට අර ඇහිබැම ඇස්ෙන් රත්වන් ආලෝකයක් එන්න පටන් ගන්නවා. ආලෝකය ආවම ඒක දිහා බලාගෙන මේ ඇස්වල පෙනීම ලබා ගන්න ඕන නම් ඒක කියන්නේ ඒ ව්‍යායාම සඳහා කරනවා නම් කියන්නේ තියෙන්නේ ඉර මේ පැත්තේ නගිනකොට Taman දකුණු දිශාවට හැරිලා ආලෝකේ වැටෙන ක්‍රෝණේ කැරකෙන විදිහට එහාට මෙහාට ඔලුව කරකවන්න කියනවා. ඒකෙන් මේ බෙල්ලටත් පසාජ් වෙනවා අරුණාලෝකේ වැදිලා ඇහැටත් ව්‍යායාම වෙනවා. සරුවචනාංශය සඳහන් කරන්නේ ඒක කෙලින්ම බලලා ඒකෙන් එන ආලෝක සංඥාව නිතර සීපත් කළා සීපත් කරලා ඒක තහවුරු කරගන්න කියලා. භාවනාදී නිදිමතක් වේගෙන එනකොට අර ආලෝක සංඥාට හිත දාන්න කියනවා. ඒ ආලෝක සංඥාව නගින ඉරේක වෙන්න පුළුවන් නැත්නම් තමන් භාවනා කරනකොට එන භාවනා ආලෝක සංඥාව තියෙනවනේ ප්‍රඥා ලෝකේ ඒක උනත් වෙන්න පුළුවන් ඒක නිදිමතට ප්‍රයෝජන අපිට මේ අහන ප්‍රශ්නේදී මම හිතන්නේ මුල් කොටසේ එච්චර මේ අදහස ඉදිරිපත් වෙලා නැහැ මම හිතලයි මේ උත්තර දෙන්නේ මේ මායා ස්වරූපයක් නෙමෙයි අපිට ප්‍රශ්නයක් නැහැ මායාව වුණත් අපි ඒ වෙලාවේ ඉන්න ආනාපානේ නම් අපේ හිත තියෙන්නේ අපිට ඉර නැග්ගත් එකයි බැසත් එකයි ආලෝකය ආවත් එකයි නැතත් එකයි භාවනාවෙන් ගුණත් එකයි ඉරෙන් ගුණත් එකයි සතිය තියෙනවා නම් මායාවක් වෙන්න බෑ. නිසා මේ වගේ දේවල් එනකොට මූල කර්මත්තාන්න හිත දාන්න පුළුවන්කම තියෙනවනම් එච්චරයි අපිට මායාවක් නොවෙන බවට ගන්න තියෙන සාක්කිය. තනිතරෝම මූල කර්මත්තාන්න සම්බන්ධතාවය කඩා ගන්න එපා. කැඩුනොත් සැක උපදිනවා. ඉන්දියාවේ ප්‍රසිද්ධ චක්‍ර මෙඩිටේෂන් ක්‍රමය ගැන ඔබ වහන්සේගේ අදහස් දැනගැනීමට කැමැතියි. කුණ්ඩලිනී එනර්ජි එකෙන් ආනාපාන සතියට සම්බන්ධතාවයක් තිබේ. මේ දවස්වල මේක බොහෝම ජනප්‍රිය මාතෘකාවක් කරලා තියෙනවා ලංකාවේ නැවතත් අර ප්‍රාණයාම කරන්න පටන් ගන්න තියෙනවා. ඒ චක්‍රාවත කිරීම කරන්න පටන් ගන්න තියෙනවා. ඒක මේ ආනාපාන සතියත් එක්ක සම්බන්ධතාවයක් නැහැ කියන්න බෑ. මොකද Hindu ක්‍රමයේදී කියන්නේ ප්‍රාණයාම කියලා. ඒ ප්‍රාණයාම කියන්නේ කුණ්ඩලිනී ශක්තියක් නෙවෙයි. ප්‍රාණයාම කරලා කියන කියන්නේ ඒ කට්ටිය සඳහන් කරන්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ ආස්වාස ප්‍රසවාස දෙක සමානයි. නැත්නම් ආස්වාසයට යන වේලාව ප්‍රසවාසයට යන වේලාව සමාන සෞඛ්‍ය සම්පන්නයි කියනවා. ඒ වගේම ආස්වාසය හා සමාන වේලාවක් ආස්වාසය අරගෙන හිත හුස්ම ටික ඇතුලේ තියාගන්න කියනවා. ඊට පස්සේ එහා සමාන වේගෙන් ප්‍රසවාස කළා ප්‍රසවාස කරලා හුස්ම ගන්න ඉස්සෙල්ලා එහා සමානකට මේක පුරුදු කරනවා නම් ඒ ශරීරයේ අපද්‍රව්‍ය පිටවීම සහ අලුත් පිරිසුදු වාතය ඇතුළට ගැනීම නිසා ගොඩාක් ඔය මේ යුරික් ඇසිඩ් එන ගවුට්ස් වගේ ලෙඩ තියෙන ඇඟ ඇතුළේ මුළු ඇඟම වෙනෙවුවා. ඒක ටික ටික ටික ටික දිය කරලා හරින්න පුළුවන්. අනිත් එක හුස්ම ගන්නකොට හිමීට අරගෙන ගාල එක පාරට යනවනම් අපි බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. එහෙමනම් මේ pent up energy එකක් තියෙන කියන්නේ ටෙන්ෂන් එක ජීවත් වෙනවා. හුස්ම ගන්න එක පිට කරන එක සමන අපිට සාමාන්‍යයෙන් එදිනෙදා සාමාන්‍ය ස්වරූපේ ඉන්නේ. එහෙම නැතු අර තද්දේ බල උද්‍යෝගිමත් වෙලාවේදී පිට කරන එක හිමීට ගල එක පාට හුස්ම මේ හිනහවන්න වගේ වට ගන්න ගතිය යනවා. ඒක ඔක්කොම අදහස් කරන්නේ අසමබරතා. සාමාන්‍ය ජීවත් වෙනකොට ගන්න හුස්ම පිට වෙන හුස්ම සමබර නම් ඒක නිසා හුස්ම ආනාපාන හතිය කරනකොට කියනවා කිසිසේත්ම ආයාසයෙන් හුස්ම ගන්න එපා. හුස්ම ගන්න හැටි දිහා බලන්න. බලනකොට තමයි තේරෙන්නේ සමහරට හිමීට උස්මන් එක පාට හහ ගාලා යනවා. සමහරට එක පාටට අරගෙන හිමීට පිට කරනවා. මේකේ ආරේ වෙනස් වෙනවා. මේ වෙනස් වෙන එකේ අපේ මූඩ් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ආතතිගත වාතාවරණයක ඉඳලා හිමීට බහගෙන යනවනම් අනේ එවැනි චක්‍රයක් හරිය හොඳයි බ්ලඩ් ප්‍රෙෂර් කියන එකනට. හිත heart attack තියෙන එකනට එයාට වෙන්නේ බ්ලඩ් ප්‍රෙෂර් නැගපු ගමන් තද ආතතියක් එනවා. ඇත්ත දෙක ඇවිල්ලා එයා ඒක අවුල් කරගන්නවා. ඒ වෙලාවේ කියන්නේ හොඳට හුස්ම දෙකක් අරගෙන එහෙම යන්න ඇති. ඒ හුස්ම ස්වභාවයෙන් තැම්පත් වෙනකොට අර එහෙම ප්‍රෙෂර් එක බහිනවා. ඒ කියන්නේ එයා දකින්නේ අවුල් සහගත අවුල් සහගත හිතක එන හුස්මත් ඒ අවුල නිවෙනකොට හුස්මට මොකද වෙන්නේ කියන එක පරිණාමය දැකපු කෙනාට ඒක සිහිපත් කරනකොටම අවුල් සහගත හිතට උත්තරයක් වෙනවා මේක. මේව ඇත්තටම ආනාපාන සතිය සූත්‍රයේ සඳහන් කරනවා නෙවෙයි Hindu ශාස්ත්‍රයේ සමහරලාට සඳහන් කර තියෙනවා. නමුත් ਸਰවඥාන්සේ නොදැන හිකියයි කියන්න බෑ. මොකද ਸਰවඥාන්සේ නිතරම නිදා ගන්නකොට දකුණු ඇලෙන් නිදාගන්නේ. දකුණු ඇලෙන් නිදාගත්තාම දකුණු නාස්පුඩුව වැහිලා වම් නාස්පුඩුවෙන් තමයි හුස්ම ගන්නේ. ඒකට වම් නාස්පුඩුව Hindu ශාස්ත්‍රයේ කියන්නේ චන්ද්‍රයාට සම්බන්ධ වෙනවා කියලා. දකුණු නාස්පුඩුව අග්නි සූර්යයාට සම්බන්ධ වෙනවා කියලා. එනිසා අපිට සෙම රෝග තියෙනවා නම් ඇඟේ සීතල රෝග පුළුවන් තරම් කියනවා දකුණු නාස්පුඩු වහලා වමෙන්ම හුස්ම ගන්න කියලා. ඒකට ඇඟේ තේජෝ ධාතුව ඇවිසෙනවා. තේජෝ ධාතුව වැඩි ගතිය තියෙනවා නම් වම් දකුණු වහලා වමෙන්ම හුස්ම ගන්න කියනවා. මේ ਸਰවඥාන්සේ හැම වෙලාවෙම බොහොම සීතල ගතිය ඇති කරලා තියෙන්නේ. අනිත් එක දකුණු වල ඉඳාගත්තාම පපු මාංශය මේ මතු පිට තියෙන්නේ. හෘද වස්තුව තියෙන්නේ මතු පිට පැත්තේ නිසා ඒකට බර වැටෙන්නේ නැහැ. අනිත් පැත්තේ නිදාගත්තා මේ පැත්ත ඔක්කොම බර වැටෙන්නේ වර්ධේ වස්තු උරට. ඒකට අර heart attack තියෙන කට්ටියට මේක අමාරුයි. මයිනම ඇදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පැත්තට නිදාගන්නේ බොහොම සෞඛ්‍ය සම්පන්නයි කියලා කියනවා. නමුත් ඒකේ විස්තර කරන්නේ අපේ තේරවාදී. ඇයි සරුවචනංශය දකුණු වැලේ නිදාගන්නේ? ඇයි මේ උතුරට හිත දාන්නේ කියලා. ඒ වෙදි සාමාන්‍ය Hindu මේ නක්ෂත්‍රයේ ආයුර්වේදේ ඒ වෙදි විස්තර කරනවා. ඉතින් ඒක බලනකොට මොකද්ද සමතාවිකුත් ඇතුලේ තියෙනවා. නමුත් මේ කුණ්ඩලිනී කතාවේ මේ දැන් හුඟක් ප්‍රසිද්ධයි ලංකාවේ. ඒ බෞද්ධයෝ මේකට විරුද්ධ වෙන්නේ නැහැ. විරුද්ධ වෙන්න දෙයක් නැහැ. ඒකෙන් කරන්නේ කුණ්ඩලිනී කරන්නේ මේ රජයෝග වලට යන්න කය සකස් කරලා දෙනවා, සෞඛ්‍ය සම්පන්න කරලා දෙනවා. ඊට පස්සේ රජයෝග කියලා කියන කෙලින්ම ආනාපානෙමයි ප්‍රාණයාමෙමයි ඒකෙන් කියනවා ධානෝට යන්න පුළුවන් කියලා. ඒකෙන් මොක්ෂයට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක දැන් මේ සමානව වගේ යනවා මොකද අර තියෙන ස්ට්‍රෙස් තරුණ රසාවල් කරන අයට තියෙන ස්ට්‍රෙස් එක නිසා උගෝදිනේ ගිල යෝග ව්‍යායාම කරලා ප්‍රාණයාම කරලා දවසේ අර තියෙන තියෙන අසම බරතා නැති කිරීමට යනවා නමුත් මේ කුණ්ඩලිනී ශක්තියත් එක්ක තාම එහෙම ආනාපානේ සම්බන්ධ කරලා තියෙන දැනුමක් මේ මම දන්නේ නැහැ ඒ වගේම මේ ආනාපාන කිරීමදී මේක අවදි වෙනවද කියන එක සාමාන්‍ය විද්‍යාව කියන්නේ මේ අන්තරාසර්ගී ග්‍රන්ථ පද්ධතියක් හොයාගෙන තියෙනවා. ඒ අන්තරාසර්ගී ග්‍රන්ථ එක එකක් ඔය චක්‍රයකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ චක්‍ර හත හැම තැනකම සම්බන්ධ වෙන්නේ ඒ හා සමාන ඉන්ඩෝක්‍රයින් ග්ලෑන්ඩ්ස් කියලා කියන්නේ මොනවද මේ ඩක්ට්ලස් ග්ලෑන්ඩ්ස් ඒ වගේ අවධියක් තමයි තියෙන්නේ. ඒත් ඒක හුඟක් වෙලාවට මේ කිසිම නාල මාර්ගයෙන් ඒගොල්ලෝ රසායනික ද්‍රව්‍ය යවන්නේ නැහැ. මේ කෙලනිපදවල නාලයක් මාර්ගෙ මෙතෙට එනවා වගේ නෑ. ඒ කෙලින්ම රුධිරයට නිකුත් කරන්නේ. නිකුත් කරපුවාම මුළු ඇඟම එක පාරටම පණිවිඩය ගන්නවා. අන්න ඒ වැඩපිළිවෙලක් කිමිකල් බොඩි එක ඒක ඒ චක්‍ර වශයෙන් පෙන්වීමක් තමයි නැත්නම් ස්නායු මධ්‍යස්ථාන වශයෙන් පෙන්වීමක් තමයි ඔය මේ කුණ්ඩලිනීමකින් කරන්නේ නමුත් මේ දෙකේ අතර සම්බන්ධතාවය ගැන කියන්න තාම එච්චරම මයිලක දැනුමක් නැහැ මම එච්චරම උනන්දුත් නැහැ වැඩියට. ගරු ස්වාමීන් වහන්සේ මනෝවිඥානයේ යනු අනෙක් ඉදurangෙන් ගනු ලබන අරමුණු මතක් කර ගැනීම මතක් මතක ශක්තිය තිබීමද ඒ එසේනම් පැහැදිලි කර දෙන්නේ. මනෝ විඥානය කියන එකේ තියෙන්නේ විඥාන කියන පදේ තමයි අපිට විග්‍රහ කරන්න තියෙන්නේ විඥාන කියන වෙන්කොට දැන ගැනීම කියන සුළු අර්ථයයි තියෙන්නේ. අපි සාමාන්‍ය විඥාන කියන මහා විශාල গুপ্ত මේ ගුඪ තත්ත්වයක් ආරූඪ කරගන්න හදනවා. අපි දන්නේ නැහැ ගුඪද නැද්ද කියලා. නමුත් මූල ධර්මයේ පෙන්වන්නේ සතිය කරන්නේ අරමුණට මුණ දාන එක. වීරිය කරන්නේ වීරියෙන් කරන්නේ උත්සාහ කරවලා දෙන එක. සමාධියෙන් කරන්නේ අරමුණු ඔක්කොම එක දිශාවට ගොනු කරලා සමතේකටපත් කරන එක. විඥානය කරන්නේ මේ එක එක අරමුණකින් එක එක චෛතසිකයෙන් කරන කරන දේවල් වෙන්කොට දැන ගැනීම පමණයි. ඒකට ඇහෙන් කරන්නේ වර්ණ සහ මේ ආකාර. ඒකට කියන වර්ණ රූප වෙන්කොට හඳුනා ගැනීම පමණයි චක්කු විඥානය. ඒකට බෑ සද්ද જાති තෝරන්න දන්නේ. ගන්ධ જાති තෝරන්න දන්නේ. ඒකට ඒ විඥාණයම චක්කු කියන ద్వාරයෙන් එළියට ගියොත් එයාට තේරෙන්නේ සටහන් සහ වර්ණ වෙන් කරන්න විතරයි පුළුවන්. ඉතින් යාම මේ විඥාණයම කන තුලින් ප්‍රකාශයටපත් වුනොත් එයා ශබ්ද තරංග උච්චාවච භාව ස්ත්‍රී පුරුෂ කටහඬවල අඳුනනවා. නාසයට ගියාම ගඳ සුවඳ අඳුනනවා. දිවට ගියාම වර්ණ රසහය අඳුනනවා. කයට ආපුවාම පොට්ටබ්බය අඳුනනවා. මනසට ගියාම මනෝවිඤ්ඤාණයෙන් තමයි ධර්ම කොටාස. දැන් අපි අවශ්‍ය කතා කරන්න තියෙන්නේ ඒ ධර්මානුපස්සනාව කියන්නේ කායනුපසනාවෙන් වේදනානුපසනාවෙන් චිත්තානුපසනාව වෙන සේර්ම දේවල් වැටෙන ධම්මානුපසනාව. ඒ ධම්මානුපසනාවට වෙන ධර්ම කොටස මේකෙන් මේක වෙන්කොට දැන ගැනීම තමයි විඥාණයෙන් කරන්නේ. ඒක නිසා ඒක ඇහ කන නාසය වශයෙන් විශේෂණ වෙලා නැති වෙලාවට මනෝවිඥාන වශයෙන් තියෙනකොට ධර්ම කොටස මේ නීවරණ ධර්ම මේවා මේ බොජ්ජංග ධර්ම මේවා ස්කන්ධ මේවා ධාතු ආයතන කියනවා වෙන්කොට දැනගැනීම තමයි එකෙන් කරන්නේ. මතක තබා ගැනීම කරන්නේ සති චෛතසිකෙන් තමයි. සති චෛතසික ගැන විස්තර කරන සර්වඥයන් සඳහන් කරන්නේ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා කියලා බොහෝ කලකට පෙර කතා කරලා සහ කරන ලද දේවල් සිහි කරනවා. මතක් කරලා දෙන අනුස්සරණ කෘත්‍ය කරනවා සතියෙන්. විඥානේ නෙවෙයි. ආනාපාන සතියේදී දැකපු සංඥා කීපයක් කයිෆයි කර ගැනීමට කැමැති මෙතනදී කුමක් කළ යුතුද? එක හුස්ම රැල්ල සිහින්නේ නැති වී ගිය පසු හුස්ම එකනාස් පුඩකින් ඇතුළේ යවිත් පපු බෙදෙස දක්වා ගමන් කර යූ ටර්න් එකක් දමා අනික් නාස්පුඩුවෙන් එළියට යනවා. ඒ හිනා වෙන්නේ මොකද? ඒ මම කවුරු හරි උත්සාහ කරලා තියෙනවා බොහොම ලස්සන කියන්නේ. ගියායි උට නැද්දම? ඒ ප්‍රශ්නේ මාතෘකාව දෙයට තියෙන ආනාපානසි දැකපු සංඥා කීපයක් ක්ලැරිෆයි කර ගැනීමට කැමැතියි. මෙතෙන්දී කුමක් කළ යුතුද? මම මේ හොඳ අහිනා වෙන කෙනෙක්ගෙන් මං අහන මොකක්ද දැන් කරන්න ඕන? මෙච්චරයි ප්‍රශ්නේ. හුස්ම රැල්ල සිහින්නේ තුනී වී ගිය පසු හුස්ම එක නාස්පුඩුවකින් ඇතුළට ඇවිත් පපු ප්‍රදේශ දක්වා ගමන් කර යූ ටර්න් එකක් දමා අනික් නාස්පුඩුවෙන් එළියට එනවා. මේක විග්‍රහ කරමු බලන්න. මේ කියන ප්‍රකාශය කමඨ අසුද්ධ කරනකොට කවුරු හරි මෙහෙම කිව්වොත් එයා කියනවා මම දැන් මේ යන විදිහ හරිද මට මට මේක ගන්නලා උපදෙස් දෙන්න කියලා. මොකද කියන්නේ? හොඳයි. එක නිරීක්ෂණයක් තමයි එක තැනක ඉඳලා නෙවෙයි බල්ලා තියෙන්නේ. තව හිත ඒ කියන්නේ මේ එක තැනක ඉඳලා නෙමෙයි බල්ලා තියෙන පෙරහැරේ යනකොට නඩනට යත් පෙරහැරේ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි සාමාන්‍ය නිරීක්ෂණයක් වෙලා නැහැ කියන්නත් බෑ. මීට අමතරව මොනවද අපි මේ මේ වචනෙන් මේ මේ කරන ප්‍රකාශනේ මොනවද අපේ ස්වාධීන නිරීක්ෂක වශයෙන් අපිට මොනවද දෙන්න පුළුවන් මේ කී ප්‍රකාශ කරන එකට මොනවද කියන්න පුළුවන්. මෙතෙන්දි කුමක් කළ යුතුද කියන ප්‍රශ්නය අහන්නේ. එතකොට හරි එක තැනක ඉඳලා නෙවෙයි නම් මොකක්ද දෙන උත්තරේ? උපදේශය මොකද්ද? ඒක දැන් කරගන්න. තමයි යම් තැනක ඉඳලාද බැලුවේ. එතකොට මතක තියාගන්න දැන් මෙයා ඇඟටම නොදැනි හොඳ වැඩක් කරලා දෙන්නා වගේ රත්යදුවක් ගහලා අවිල්ල තියෙනවා. අපිත් වෙලා තියෙන හොඳ බබා කියලා අපිත් පිටට තට්ටු කරලා තියෙනවා. ඒ කියන්නේ උඹ අර මේ හොඳ කතාවක් තියෙනවා මහත්තයෙක් පොල්ලත්තට මුරකාරයෙක් දැම්මලු. අම්ම දාම කඩනවලු. ඉතින් මුරකාරය දැම්මට පස්සේ මහත්තයට යන්න වෙන්නේ කලාතුරකින්. දවසක් මහත්තයා ගියාට පස්සේ මුරකාට දුවගෙන ඇවිල්ලා කිව්වලු අනේ සර් මම මේ පණිවිඩයක් දී ගන්න නැතුව හිටියේ ආපු එක හොඳයි කියලායි කියලා කිව්වලු. සර්ට අද දවස් අපලයි කිව්වලු. ඇයි කියලාලු මට කියලා නින්දිති දැක්කයි කිව්වලු සර් යන වෙලාවේදී අනුතරකටපත් වෙනවා ඒ නිසා අද පරිස්සම් වෙන්න කියලා. වහාම රසායන අස් කරාලු. ඇයි ඒ? ඈ? මුරකාට නින්ද ගිහිල්ලා තියෙනවා. නිසා තමුසේ හරි ෂෝක් මිනිහා මගේ පේන කියන තරම් හොඳයි කියලා ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. තෝ මෙතන ඉන්නේ පැය 24 ඇහැරගෙන ඉන්න. තොට කොහෙද නින්ද ගිහිල්ලා මගේ ඒවා හීන දකින්න කියලා කතාවක් මිනිහා සැක් කරලා තියෙනවා. ඒක තමයි මේකෙත් කියන්නේ මේ හිත ඇවිදලා ඒ කියන්නේ අපේ හිත අපිව වංචා කරන හැටි මේ. ඔක්කොම වැඩි විර බන්නා වගේ යනවා. හැබැයි එක පැත්තකින් බලනකොට මහත්ය කතා කරපු අදාල් කියන්නේ හැමතැනම ගිහිල්ලා මුළු කයම දැකලා තියෙනවා. සතිය කඩාගෙනත් නැහැ. ඒක නිසා මෙතනදී අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මෙයා නරක වැඩක් කරාට අපව ඇවිල්ලා වැඩේ අප හිටපු තැනම ඉඳලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ ආනාපාන සතිය කරනකොට අපිට මේ කෙටි ධර්ම දේශනාවක් කරන්න ඕනේ. ඉතින් අජ්ජත්තං වා කායේ කායානුපස්සී වීරති බහිද්ධා වා කායේ කායානුපස්සී වීරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී වීරති කියලා බුදුරජාණන්සේ හැම පරිවයක්ම ඉවර වෙනකොට ඇතුළත මෙහෙමයි පිටත මෙහෙමයි ඇතුළ පිටත මෙහෙමයි කියලා ඒක ටිකක් මේ විස්තර කරලා පෙන්නනවා අපි අංක ගණිත ඉගෙන ගන්නකොට අපි 110යි කියලා උගන්නලා 110යි නම් 220යි 50ට 5යි 330යි 400ට 400යි කියලා අච්චට මෙච්චර මෙච්චට කොච්චරද කියලා පණන් ක්‍රමයක් තියෙනවා. 110 කියන එක අපි ප්‍රත්‍යක්ෂ කරුවා නම් හිත අර අන්වේ ඥාන විදියට පැතිරෙන එක හිතේ හැටි. හිතට ප්‍රත්‍යක්ෂයක් ආපු ගමන් ඒ ප්‍රත්‍යක්ෂය අනුව එයා කමෙන්ටරිස් වගේක් ගෙනියනවා. එයා ඊට සාපේක්ෂව ඒවට කියනවා ඩිඩක්ටිව් නොලෙජස් නැත්නම් රෂනල් නොලෙජස් කියලා නැත්නම් අන්වය ඥාන කියනවා අනුමාන ඥාන. ඉතින් මේ වෙලා තියෙන අනුමාන ඥානයක් අනුව දැන් හොඳට ආනපන සංසිඳිලා තියෙනවා. මෙතන ඉන්නත් පුළුවන් මට අරක දිගේ ගිහිල්ලා ආපහු එතෙන් එන්නත් පුළුවන්. ඒක ඇත්තට දක්ෂකමකුත් තියෙනවා. ඒක අගේ වෙන්නත් ඕනේ. එක තැනම හිටපන් කියලා ආයෙ කිව්වොත් එහෙම එයා කරපු වැඩේ වැරදි කියලා හිතනවා. වැරද්දකුත් නෙවෙයි. එයා යම් කිසි ප්‍රගමනයක් තියෙනවා මේකේ. ඒ නිසා කියන්න ඕනේ මේක අගය කරනකොට පරිස්සමෙන් අගය කරපන්. තොරතුරු දැක් ගන්න ගතිය තියාගන්න. හැබැයි නන්නත්තර වෙන්න දෙන්න එපා. ඒක පිළිබඳව පරිස්සම් වෙන්න ඕනේ. මොකද නැත්නම් මෙයා මේ විදිහෙන් ඇඟෙමුත් එළියට යනවා. ඒක කිසිම නෑ විල්ලජ්ජාව. කාය කොහෙවත් නැහැ. ඒක දිගේ කියලා සරුංගල් ඇල්ලලා සරුංගලේ නූලක් කඩාගෙන අඬාගෙන ගෙදර එනවා ඊට පස්සේ. ඒ නිසා කියනවා දැන් මෙතන යම් කිසි හිතුවක්කාරකමක් කරලා තියෙනවා කමක් නැහැ. මේ තොරතුරු තියෙනවා. ඒ නිසා හිතේ මේ අර විවිධාංගීකරණය වෙලා තියෙනවා. ඩයිවර්සිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. කඩාගෙනත් නැහැ. ආනාපාන ගැනමනේ කියන්නේ. හැබැයි මතක තියාගන්න ඔබ පත් කෙරුවේ මොර කාලයා දොරටුවේ කාවල් කාමරේ ඉඳ. උඹ කොහෙද ඇවිල්ලා තියෙන්නේ? මිනිහා කියලා දෙනවා මට සක්කාතුරු කෙනෙක් ආවා මම ෆාම් එක ඇතුළට ගිහලා සම්පූර්ණ එයා හැසිරෙනකන් ඉඳලා ආවේ. එතකොට මොකටද කාවල් කාමරේ ආරස්සාව කොහොමද එතකොට? කාම කාමරේ ඉන්න කරලා තියෙන කාවල් කාමරේ ඉඳලා යන්නේ නේව බලන්න. මෙයා ඒ වෙනුවට සැකරිතු කෙනෙක් ඇවිල්ලා මිනිහා කාම මුළු ඔෆිස් එක නැත්තම් ෆාම් එක නම් ෆාම් එක දිගේම ගිහිල්ලා හැබැයි ෆුල් account එකක් දෙනවා මිනිහා ඇත්තටම සැකරිතු කෙනෙක්. එතකොට අපි මාස්ටර් විදියට ගිහිල්ලා බලලා සුදුසු විදියට ඒකට උපදෙස් දෙන්න ඕනේ නිසා මේකට හරි උත්තර ඒ කියන්නේ black and white උත්තර නෑ මේවට. grey හිත කීකරු වෙනකොට හිත මේ වගේ පැතිරෙන ගතියක් තියෙනවා. හැබැයි ඒකට ලනු දෙන්න එපා, උඩ ගෙඩි දෙන්න එපා, පන්නන්න දෙන්න එපා. වෙච්ච දේ වාසිය ගනින්. මේකට සචේතනිකව සම්බන්ධ වෙන්න එපා. එච්චරයි. දෙක කකුල යම් දෙයකින් තදින් තලනවා වගේ දරා ගන්න බැරි තරම් තද වේදනාවක් දැනෙනවා. ඒත් ඒ වගේ අර ආනාපාන හොඳට කීකර වෙනකොට එක්ක මේ මස් ගැස්සෙන්න ගටන් ගන්නවා මස් නටන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක පැත්තකින් නිකන් පිටිපස්සෙන් කවුරු ඇවිල්ලා තල්ලු කරනවා වගේ වැටෙනවා. යම් යම් අර වායෝ ධාතුවේ තියෙන සමුදීරණ ගති, තල්ලු කරන ගති, අදින ගති මේ ඇඟෙන් පෙන්වන්න පටන් ගන්නවා. ඒකකොට අපේ ලොකු සංසීන කාලේ කියන්නේ මේ එක එක ධාතු කොටස් ආපුවාම ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන්. මේ වායෝ ධාතුව ආපුවම කරන්නේ එහාට මෙහාට හොල්ලෝල්ලා මේ මං ආවා කියලා කියනවා. ඉතින් යෝගාවචර දැනගන්න ඕනේ මේ අසවල ඇවිල්ලා තියෙන කියලා. නම කියලා මෙනෙහි කරන්න යන්න ඕනෙත් නැහැ. හොඳයි. කියලා නතර වෙන එකයි තියෙන්නේ. මෙනෙහි කරන්න යන්නත් එපා. Taman පුළුවන් තරම් ආනාපානෙ හිත පවත්වන. මේවා ඉබේ සිදුවෙන දේවල්. අද අත උරහිතෙන් ගලවන්න අදිනා වගේ සද වේදනාවක් දැනෙනවා. මේ දෙකේදීම තද වේදනාවක් ගැන සඳහන් කරලා තියෙනවා. භාවනාවෙන් එනවනම් වේදනාව තද වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් නොයිවසිය හැකි මට්ටමට දෙන්නේ නැහැ. ඉවසිය හැකි මට්ටමක ඉඳගෙන බලාපොරොත්තු නැති මට්ටමට දෙනවා. හැබැයි බලනකොට ඉවසන්න පුළුවන්. ඒතකොට පේනවා මේ නිසිනින්දේ 13 ක්‍රියාත්මක වෙනවා. ඒක අර බබාලා නිදාගත්තාම hina වෙනවා අතපය හොල්ලනවා වගේ වැඩ වගේක් යන්නේ. හොඳ නිින්දේ ඉන්නේ. ඒනට ඒ ඇඟ හැදෙන වෙලාවනේ. එදිටියේ ත්‍රෝ ව්‍යායාම වෙනවා. උදරයේ තුල වමන යන්න වගේ ගතියක් අපහසුයක් දනි උඩට ගමන් කරනවා. ඔක්කොම වෙන්න පුළුවන්. සමහර වෙලාවල් වලට මේ ක්ලාන්ත දාන්න වගේ එන වෙලාවල් තියෙනවා. නිකන් හරියට පිපුරක් ඇවිල්ලා මුළු ඇඟම මිරිකලා වෙලලා වෙල්ලා වෙල්ලා වෙල්ලා මිරි කන්න වගේ තේනවා. සමහර ලාට කොණ්ඩ කෙටියෙන් අල්ලලා වතුරේ උබාගෙන ඉන්න වගේ තේනවා. හුස්ම ගන්න බැරි හුස්ම ගන්න දෙන්නේ නැතුව. වතුරේ අල්ලලා මිරි කගෙන තියා ඉන්න වගේ තේන. ඒ වගේ මොනවද මොනවද ලකුණු වගේක් පෙන්වනවා. ඒක හොඳට තේරෙනවා මේ බාහිර හේතුවක් ඇති වෙන එකක් නෙමෙයි මේ ඇඟ විසින්ම භාවනාවෙන්ම එන දේවල්. ඉතින් ඒවාට මුණ දෙන්න දෙන්න අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. චිත්ත ශක්තිය වැඩෙනවා මේ ධාතුන් නිසිනින්ද ක්‍රියාත්මක වෙනවා. මේක මම මගේ මගේ ආත්මය කියන ස්වරූපෙන් නෙමෙයි බලන්නේ. ඒක වැඩ කරන හැටි බලන් ඉන්නවා වගේ. නෑ වේදනාවක් විතර බලන්න වෙන්නේ අපිට හුඟක් වෙලාවට නොයවසිය හැකි මට්ටමට ගිහිලා ඒක දුකට, द्वේෂයටපත් වෙනවා. මේකෙදී යා මේ ක්‍රියාත්මක වෙන හැටි පේනවා. ඒක නිකන් උපමාවකට කියනවා නම් අපි මේ රහසොත්තු සේවකයෙක් වශයෙන් අපි මේ පිටිස දිහා බලන් ඉන්නවා. අපිට පේනවා එක්කෙනෙක්ගේ හැසිරීම ටිකක් සැක කටයුතුයි කියලා. අපි තාම පොලිසිය ටිප් එක දෙන්න යන්නේ නැහැ. දැන් තාම තව නිරීක්ෂණය වැඩි කරන්න ඕනේ. මේ මනුස්සයා හැසිරෙනවා වැඩි. දැන් සුපර් මාකට් වල පුංචි පුංචි ගැජට් තියෙන තැන් වල කැමරා එක දාලානේ තියෙන්නේ. ඉතින් කවුරු හරි එතන හැසිරෙනවා නම් මැනේජර් කරන්නේ පොඩ්ඩක් ඇහ ගහගෙන ඉන්නවා. මොකද ඒ බඩුව අරගෙන හංග ගන්න පුළුවන් තරමේ. ඒ හැරිය කවුරු හරි හැසිරෙනවා නම් හැබැයි මේ මනුස්සයා හොරෙක් කියලා හිතන එක මහා අපරාධයක්. මොකද මනුස්සයා ඇත්තටම මෙතන ඇවිල්ලා සිලෙක්ට් කරනවද දන්නේ නැහැ. තාම නෑ අපි යාගෙන විනිශ්චය කරන්නේ. තාම පොලිසියට ටිප් එක දෙන්නේ නැහැ. හැබැයි වෙන්දට වැඩිය හොඳට බලන්නේ. ඒ වගේ වේදනාවෙන් හරි සෙල්ලම් උගන්වනවා අපිට එක එක විදිහට උගන්වනවා මේ ශරීරයේ උඹ දන්න ප්‍රමාණිකුත් වෙනවා උඹ නොදන්න ප්‍රමාණිකුත් වෙනවා උඹට කල හැක්කකුත් වෙනවා නොකල හැක්කකුත් තියෙනවා කියලා ඒ දහ මේ වේදනාවේ තියෙන ධර්මතා පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒකකොට අර ශරීරයට හුඟක් ආදා තියෙන එක නබය වෙනවා. මේක කෙතලෙයි පොඩි වෙයි අන්තභාග වෙයි මොන හරි වෙයි කියලා. නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් නගිනකොට තේරෙන පටන් ගන්නවා මේකෙන් තමයි මේ දුක්ඛ සත්‍ය තව තව ආසන්න උත්සන්නව තේරුම් කරලා දෙන්නේ කියලා. තාමත් කියන්න බෑ. කියන්නේ දැන් මම ඉදිරිපත් කරුවේ ධාතු කොටසක් විදිහට වායෝ ධාතුව කම්පන චංචල ගති. වේදනාවක් ආපුවාම උණුසුම ස්වරූපයෙන් පෙන්නනවා. දවන තවන ගති වශයෙන් නෑ වේදනාව කියන ඡය දැන් ධාතු කියන්නේ රූපනේ වේදනාව කියන්නේ නාම ධර්මයක්නේ. ඉතින් වේදනාව හුදු වේදනාවක් වශයෙන් දැනගන්න. හැබැයි ඒක අපේ භාවනා කඩන්න තරම් ප්‍රබල වෙලා නැහැ. නමුත් එයා කැපිපෙන විදිහට අවධානය අදින්න හදනවා. අපි උත්සාහ කරන්නේ අපේ තේමාව කඩා ගන්න නැති වෙන පුළුවන් තරම් ආනාපානෙ ඉන්නවා. එයා කැඩුවොත් කරන්න දෙයක් නැහැ. නැත්තම් අපි අපේ ට්‍රක් එක ක්ලියර් කරගෙන යන්නේ එකයි කරන්නේ. ඒක පිළිබඳව මෙහෙම නිකන් මේ ඕවරෝල් කතාවක් කියලා තියෙනවා මහචීකේ තියෙනවා ධම්ම තෙරපි කියලා පොතක්. ඒකේ තියෙනවා වගේ කේසස් වෙච්ච ඒවා يعني substantial issues අරගෙන ඒකේ පඬිස්සංශ කියනවා ඒ අතෙන් ගහකින් වැටලා අත කැඩිච්ච මිනිස්සු. ඒක අත දැන් සනීපයි. අත සනීප කරලා තියෙන්නේ ඇටේ පෑහිලා තියෙන්නේ. ඉතින් භාවනා කරනකොට අර අර කැඩුණු වෙලාවේ වේදනාව වෙන්න පටන් ගත්තා. ඉතින් සයිඩට ගිහිල්ලා කියලා තියෙනවා මම රිට්‍රීට් එක යනවා. මොකද මේකේ වේදනාව වැඩි කියලා. වෙන වැඩි කියලා ඊට පස්සේ කියලා තිනවා දැන් භාවනාදි මේ වගේ වෙනවා පොඩක් ඉවසන්න කියලා. ඉතින් මේ මනුස්සයා ඉස්සලා සැක කරලා තිනවා අතට මේක මේ මේ අවස්ථාව ගන්න කියලා රිස්කි වැඩි කියලා. පස්සේ යා තීන්දුව කරලා තියෙනවා මොනවාක්වත් ගන්න ඊට පස්සේ මේ ඇදිකටම භාවනාවේදී අර මේ ඒ වේදනාවට කියන්නේ බොහොම මේ උත්සන්න ආසන්න වෙනවා. අර අත කැඩිච්ච වෙලාවක දැන් මාස ගන්න ඉස්සලා වෙච්ච දෙයක්. එන්න පටන් ගන්නවා. මොකද වෙලා තියෙන්නේ අර වෙදා හයි කරනකොට ඇටේ පොඩ්ඩක් ඇදේට අහි වෙලා තියෙන එක හරි ගිහිල්ලා තියෙනවා. අර සම්පූර්ණ ස්වභාවයට හරියන වෙලාවක් ඇවිල්ලා තියෙන. ඊට පස්සේ ආයෙ ඇත්තේ මොනවත් වෙනසක් නැති නිසා ඒ වෙලාවේදී කරන්නේ මේ සම්පූර්ණ අර වේදා කරන වෙලාවට කරන ඒ වෙලාවට නැවත හදන්න පුළුවන් විදිහට යන්තම් හදලා දෙන එකනේ සම්පූර්ණ හදනවා. ඒ නිසා ඒ ධර්ම තෙරපි කියලා කියන්නේ භාවනා කරනකොට ඒ තමන්ගේ තිබුණ ආවේනික දුකක් හෝ පරණ කැඩිච්චයක් හරි උත්සන්න වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙදී අර ඒක අමාරු කියන්නේ ඇතරේ යෝගාවචර විනිශ්චය කරන්න ඕනේ මේක ධර්මයටම බාර දීලා ඉන්නවනම් සමාහට නිට්ටාවටම සුව කරන්න ගන්න වැඩක්. අඩියට අත දාන වෙලාවක්. අපි නතර කෙරුවොත් අපි ගිහිල්ලා පරීක්ෂා කරුවොත් මොකක්වත් මෙතන නැහැ. වෙලා නැහැ. ආයේ තව කෙනෙක්ගේ අල්සර් එකක් තිබිලා. ඉතින් මේ ඇත්තට ඒක ගාණක් නැතුළු ඒක තියෙනවා දන්නවා. නමුත් මෙතෙන් ආවට පස්සේ උත්සන්න වෙලා. ඊට පස්සේ සායඩු කියලා තියෙනවා උඹට දුජානවාදේ ජීවිතය කාය පූජා කරලා වාඩිවියා. ඒ අන්තිමට මේක මුකුත් නැතුළු ගිනි කන්ද පුපුරන්න යනවා වගේ පැහි පැහි පැහි පැහි එන්න වෙලා මනුස්සයා කියනවා භාවනා කරද්දී ඇත්තටම රතිඤ්ඤා පුපුරනවා වගේ සද්දයක් ආවා. දෝ ගාලන්න පටන් ගත්තා. ඒත් එක්ක මෙයාට අර තියෙන බයත් නැති වෙලා පහුවෙන්ද වැසිකිලි යනකොට ලේ වගේක් ගියා. ඒ බලනකොට අරක ඉවර වෙලා. ඉතින් මේ වගේ මේ හැම සෛලයක්ම මේ මොනවද කියන්නේ ඒකට රීකන්ඩිෂන් කරනවා. හරි ගස්සලා පිළියම් කරලා කරනවා. සුව කිරීමක් කරනවා. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා අපි කරන්නේ ඒ සුව කරන වැඩ පිළිවෙලට ඇඟිලි ගහන්න හදනවා. මේ දැනුත් ඇත්තට වෙයි. නමුත් අපේ හිත ඇදිලා නේ තියෙන්නේ මොකට හරි ස්ට්‍රෙස් වෙලානේ තියෙන්නේ රාගෙට ද්වේෂෙට භාවනා කරනකොට තමයි අර හීලින් ඉෆෙක්ට් එක ඇත්තටම ඒක එනවයි කියලා කියන්නේ මේ පස්සද්ද චෛතසිකේ නිවර්ණ ධර්ම වල විතරනේ කතා කරන්නේ ධම්මවිචය සති ධම්මවිචය විරිය පීති පස්සද්දි කියන පස්සද්දියිසික තමයිලු ওই ධර්මයේ තියෙන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලින් හීලින් ඉෆෙක්ට් එක තියෙන. ඒ ඒ පස්සද්දි එන්න නම් අනිත් ඔක්කොම සෙටල් වෙන්න ඕන. අනික සෙටල් වෙනකොට ආරය වැඩේ පටන් අර ගන්නවා නිසින්ින්දේ ආය මේ රීජෝනේෂන් ඉෆෙක්ට් එකක් එනවා. තිරිහං කරලා දෙන ගතියක් එනවා. ඒක එන්න දෙන්නේ නැති අපි හැම වෙලාවෙම මේක පැත්තකට හදලා තියෙනවා. එක්ක රාගෙට එක්ක ද්වේෂෙට එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නේ නුහුරට ඒක නැත්නම් සැපක් නැහැ. හොඳට භාවනා කරන වෙලාව හැම වෙලාවෙම මේ පුද්ගලයෝ සන්තෝෂයෙන් සතුටින් ඉන්නේ. නෑ උල උඩ තිබ්බවගේ නෑ දැන් පූසෙත් දිහා බලන්න කොයි ඉරියව්වේ හිටියත් බලන මනස රිලැක්ස් වෙනවා. නිසා ටෙන්ෂන් එක තියෙන මනසට කියනවා පූසෙත් දිහා බලන්නේ කියලා. අනිසක බලන්න පූසෙක් ගිහිල්ලා රජුරුවන්ගේ සිංහාසනෙට ගියත් ගහන්නෙත් නැන්නේ පැත්තකට දාන්නෙත් නැන්නේ බල්ලෙක් නැක්කොත් මොකද කරන්නේ මෙහි ඉන්න බල්ලෝ නම් නගිනවා මොකද උන් ගෙවල් ඇතුළ හැදෙන්නේ උන්ට අපි ඔය ගමේ යන පර බල්ලෙක් එහෙම නැක්කොත් සිංහාසනෙට බෙඩි කියලා මරන්නේ පූසෙකුට නෑ කවදාකවත් ඌ ඉන්න ඉරියව්වෙන් කාටවත් ඇවිස්සෙන්නේ නැහැ තරහා යන්නේ ඒ තරම්ම කවුරු හරි ඒ ඉන්න මොහොත සතුටෙන් ඉන්නවනම් හැම කෙනෙක්ගේම ආදරයට ලක් වෙනවා ඒක වෙන්න නම් අපි මේ කාය පස්සම්බන කාය සංඛාර පස්සම්බනේ චිත්ත පස්සම්බනේ කියන එක දැනගත්තට පස්සේ ස්වභාවික tempatකමකට එන්න පටන් ගන්නවා. දැන් පොඩි එකේ කම්මග උඩක ඉන්නකොට මොන්න තරම් සෙල්ලම් කරනවද කියලා බලන්න. කොයි හිටියත් හරි හරි විවේකයක ඉන්නේ කිසිම නෑ ටෙන්ෂන් එකක්. නිකන් හාව තමන්ගේ පැලසට ගියාට පස්සේ ඉන්නවා වගේ. ඉතින් එතකොට අර සුව සේවාව වෙන්න පටන් ගන්නවා. ඇත්තටම අපි මේ ශරීරයට උදේ ඉඳලා හන්දාකම් දෙන වද ටික දිහා බලනකොට අයියෝ කිසිසේත්ම නෑ මෛත්‍රියක් අනුකම්පාව. මේකට මේ කරත් වෙන ගුණා වුණත් අඩු ගානේ ගුණාට සලකනවා. මේක එහෙම නෑනේ පැය අවුරුදු 100 අදිනවනේ. කිසි මොකක්වත් නෑ උදේ පටන් ගත්තාම නුහුරු නුපුරු දේවල් වල හිර කරලා ටෙන්ෂන් කරලා ආය ගෙනල්ලා ඕක නාවලා ආදලා කරලා ආය දානවා. කිසි වෙලාවක මුගෙන් අහන්නේ ගාන්ධිතුමා ඉන්නකොට ගාන්ධිතුමා ඉතින් දුර්වලයි. ඉතින් යාට ආර්ධනයි නෝල හැම පැත්තෙම. යා කියනවලු මට එන්න නම් කැමති. මගේ බూరు සහෝදරයා ඊට දුන්නොත් එන්නම් කියනවා. ඉතින් මාත් එක්කම ඉපදිච්ච සහෝදරයා තමයි මෙයා. හැබැයි බూరుවා. ඉතින් ඌට මම සලකන්න ඕනේ නේ මම යන්න හරි මොන හරි සලකන්න ඕනේ. ඒ නිසා ඌට තේරෙන්නේ නැහැ ඌට ඕනේ දේ. හොඳට ස්ටඩි කරලා කරලා කරලා බලන්න ඕනේ මෙයා කෝකටද මෙයා අවිස්සාම වෙන්නේ කොතනද සැප වෙන්නේ කියලා. අපි අතර අපේ ලොකු සංසිඳන කාලේ කියන කතාවක් තමයි සතිමත් චිත්තක්ෂණයක විතරයි කෙනෙක් විස්්‍රාම වෙන්නේ කියලා. අනික හැම වෙලාවෙම රුහිතටනේ හිටවලා තියෙන්නේ. නුහුරටනේ මේක ඇදලානේ රුහිතට හිටලා තියෙන්නේ. සමබර වෙන්නේ නැහැ. ඒ නිසා බුදුජානනාංශ කියනවා කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච යම් කිසි කෙනෙක් අත්ත කුසලයේ කරනවා නම් සාන්තපදයට එන්න කැමති නම් මොන සක්කෝ උජෝචාදී ගුණ ටික වඩන්නේ කියලා. තමන්න තමයි මෛත්‍රී කරනවා නම්. අපි අනුන්ට මෛත්‍රී කරන්න අපි හයියෙන් කතා කරාට අපේම මෛත්‍රී අපේ අර්ථ සිද්ධිය. එහෙම නැත්නම් අත්ත කුසලය. දන්නේ ඒක දැනගන්න බුදුහාමුදුරෙ ඉන්න ඕනේ. ඉතින් බුදුන් කියනවා අනුකම්පාවෙන් මේක දිහා දවසේ වැඩි වේලාවක් මම දැන් මෙතන කියන දණ ඉඳගෙන බලන්නේ කියලා මේකට සැප සප්පාය කර්ම මොනවද කියලා. ඒක මේ සුඛෝපභෝගී දේවල් නෙමෙයි ඉල්ලන්නේ යා. එයා ඉල්ලන්නේ යත් එක්ක ඉන්න කියලා. මම දැන් මෙතන ඉන්නේ කියලා. ඊගා ප්‍රශ්නෙත් සෑම හුස්මකම වේගය එක සමානද? ආස්වාසේ වේගයේ දිගද ප්‍රස්වාසේ වේගයේ කෙටිද මෙසේ වෙනසක් නැන්නේ ආනාපාන සතිය හරියට නොයෙදෙන නිසාද මේක සබාවට හොඳ ප්‍රශ්නයක් හැම හුස්මකම වේගය එක සමානද පළවෙනි ප්‍රශ්නේ පළවෙනි තප්ප්‍රතිය ලැබෙන්නේ එකවරයි උත්සාහ කරන්න හම්බ වෙන්නේ කවුද කැමති අපේ දෙවෙනි ප්‍රශ්නෙට යනවා තප්පර පහයි ලැබෙන්නේ ආස්වාසේ වේගයේ දිගද එහෙම එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ප්‍රශ්වාසයේ වේගය කෙටිද? මේ වෙනස දැනෙන්නේ ආනාපාන සතිය හරියට නොයදෙන නිසාද? නෑ ඇත්තටම කියනවා නම් අපි මම මෙයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේකට උත්තර ටික තමයි. එතකොට මට කීයක ආනාපානේ හරියට කරනවද නැද්ද කියලා. කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ මේකට උත්තර දෙන එක තමයි. කමඨාන් සුද්ධ කරනට අහන්න ඕනේ හැම හුස්මකම එක හා සමානද කියලා. ඒ නැති බව කියන එක තමයි කමඨාන් සුද්ධ කරනට අපි කරන්න පටන් ගන්නකොට මෙහෙමයි, මැදදි මෙහෙමයි, අගදි මෙහෙමයි. ආස්වාසේ මෙහෙමයි, ප්‍රස්වාසේ මෙහෙමයි කියලා ඒ ටික කියා ඒ ටික කායෙන්වත් අහන එක නෙමෙයි. ආනපනිය අපි ඇසුරු කරන්නේ මේ තොරතුරු ටික අස්පනා අපිට ගණ්ඩායි. ගණ්ඩ ඉස්සෙල්ලා මේව දැනගෙන යන්න ඕනේ. දැනගෙන ගියොත් අපි කරන්නේ ඒකට ගැළපෙන විදිහට නිරීක්ෂණය කරන්න හදනවා. මුන්නෝක්කත්ම දන්නේ කෙනෙක් විදිහට දැන් උපම් බබෙක්. හුස්ම ගන්නකොට ආස්වාසයේ දිගද ප්‍රස්වාසයේ දිගද ආස්වාසයේ කෙටිද ප්‍රස්වාසයේ කෙටිද දෙක ඔක්කොම උත්තර තමයි. එකක්වත් හරි වැරදි නැහැ. ඒ වේගය පටන් ගන්නකොට වේගයි මැදදී අඩුයි අගදී නැද්ද නැත්නම් වේග සමානද නැත්නම් එන්න එන්න වේග වැඩි වෙනවද ඒකෙන් තමයි අපිට මේ කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා අල්ලා ගන්න පුළුවන් වෙන්නේ මේකෙන් තමයි. මේ ස්ථිර තියෙනවා නම් මේ කතා කරන්නේ නිත්‍ය සංඥාවේ. ඒ කියන්නේ මොකක් හරි මේක ඇති ෆෝමියුලා එකක් යතුරක් එක දාගත්ත ගමන් නිවනට දොර අරගන්න පුළුවන් කියලා යතුර අල්ලන්න හදනවා. එහෙම කන්නේ නැහැ. එහෙම කන්නේ අපිට දැනගන්න ඕන තියෙන්නේ නිෂිනින්ද හුස්ම වැටෙනකොට අද කොහොමද හෙට කොහොමද අනිද්ද කොහොමද මුලදි කොහොමද මැදි කොහොමද අගදි කොහොමද කියලා හැම දෙයකටම සමාකාර සාතර බවක් මිසක් ස්ටෑන්ඩඩ් එකක් නැහැ මේකේ. සක්මන් භාවනාවේදී ඔසවනවා යවනවා තබනවා යන්න මෙනෙහි කිරීමේදී උපදීමත් ජීවත් වීමත් මෙහෙමම යන දීර්ඝ සංසාර ගමන තේරෙන්න පටන් ගනී මෙවැනි දේ බාහිර සිටිවිලිද බොහෝ විට ඔව් කියලා තමයි මට කියන්න වෙන්නේ මොකද අපි මේ ආනාපාන සක්මන් භාවනා කරද්දී අවධානය යොමු කරන්නේ රූප ධර්ම වලට. හැපීම, බර බව, උණුසුම් බව, සිසිල් බව. ඉතින් එතකොට ඒකේ සංසිද්ධියගෙන එනකොට හිත ඉබේම අර වගේ නාම ධර්ම වලට ගිහලා ඉතින් මේ නේ සංසාර ගමනේද මේ යන්නේ මේකේ මුල මැදාගනේද කියලා අර අන්වේ ඥාන වැඩ කරනවා. ඒක දෝෂයක් නෙවෙයි. නමුත් ඒකට උඩගිනි දෙන්න එපා. ඒකට මේ වැල මේ දික් කරන්න යන්න එපා අර පුළු පුළුවන් වෙලාවට අර රූප ධර්මයේ මෙහිට පවත්නවා නම් ඒක තමයි අපි විහිං කළ යුත්තේ මේ විදිහට හිත ඒක පිළිබඳ අර්ථකථන දෙන එක කමෙන්ටරිස් කතා කරන එක හිතේ ඇබ්බැහියක් ඒ නරකත් නැහැ නමුත් ඒක කරන්න යන්න එපා කෙරෙන්න ආරින්න කරන්නේ මොකද්ද වම් පාය දකුණු පාය වශයෙන් Tamanට වැටෙන්නේ රූපාකාරයේ රූප ධර්ම වලට හිත යොදන්න ඕනේ. ඒ නිසා මේවා වෙනකොට වැරද්දක් කියලා අපරාධයක් කරුවා, පව් කෙරුවා කියන ඉස්නසක් කරගන්න හොඳ නැහැ. නමුත් දැනගන්න ඕනේ හිත මේ රූප ධර්ම අතහැරලා නාම ධර්ම වලට අමෝරාවෙන් ගිහිල්ලා ආපහු ගෙනල්ලා රූප ධර්ම වලට යෙදවීම තමයි කරන්නේ. ඔබහන්සේ ඊයේ වදාලා ප්‍රාර්ථනා කිරීමෙන් වැඩක් නැති බව. එසේනම් මෛත්‍රී භාවනා කරන ඇත්තන්ට මිස අන් අයට වැඩක් ඇත්තේ නැද්ද? ඇත්තටම පළවෙනි ප්‍රකාශයේ මම කිව්වේ මේ ප්‍රාර්ථනා කිරීමේ වැඩක් නැහැ කියලා නෙමෙයි. ප්‍රාර්ථනා කළ පමණින් වැඩේ සිද්ධ වෙන්න ඔක්කොම කාරණා සම්පූර්ණ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනාකට ප්‍රාර්ථනා හුදු ප්‍රාර්ථනා පමණින් වැඩේ වෙන්නේ නැහැ කියන එකයි බුදුරජාණන් කියන්නේ. එනකෝ පණිතං ඉච්ඡේව පත්තප්පා. ප්‍රාර්ථනාවට ආදාළ වෙන ඒ ප්‍රබව ශක්තියත් ඕනේ පිනත් ඕනේ. පිනයි ප්‍රාර්ථනා දෙකම තමයි ගමන යන්නේ. ඉතින් ප්‍රාර්ථනා කරලා පින් කරන්නේ නැතුව නිකන් හිටියට මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා ප්‍රාර්ථනාවක් අවශ්‍යයි. ඒ ප්‍රාර්ථනාව ඵල දීමට අවශ්‍ය කරන හේතු සම්පත්තිය. හේතු සම්පත්තිය නැතුව මම දැන් මම රජ වේවා කියලා කිව්වට ඒක නිකන් තනියටින් අපුඩියක් ගැහුවා වගේ කිසි ගැම්මක් නැහැ. ඊට පස්සේ රජ කෙනෙකුගේ අවශ්‍ය ගුණ දැනගෙන ඒකෙන් පුරවන්නේ. ඒක කරන්නේ ප්‍රාර්ථනාවෙන් තමයි. ප්‍රාර්ථනා හුදු ප්‍රාර්ථනා පමණින් වැඩේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම වීරියක් අවශ්‍යයි. ක්‍රමවේදයක් අවශ්‍යයි. අන්න ඒව නැතුව ප්‍රාර්ථනා කෙරුවොත් තමයි ප්‍රාණතර ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. වැඩක් නැති බව එසේනම් මෛත්‍රී භාවනාව ඇර කරන ඇත්තාට මිස අන් අයට වැඩක් ඇත්තේ නැද්ද? නැත්නම් මෛත්‍රී භාවනා කරනවා කිව්වත් මේ සමීකරණයෙන් පිට යන්නේ නැහැ. ඒකත් මේකටම තමයි වැටෙන්නේ. අනිකුත් භාවනාවලදී හිත එකතෙන් කිරීමත් වෙනවා. නමුත් මෛත්‍රී භාවනාවේදී හිත විහිදී යාමක් සිදු වෙනවා. එසේනම් එය ප්‍රාර්ථනයක් මිස භාවනාවක් නොවේද? මේ ඉදිරිපත් වෙන අදහස හරි අමාරුයි මේ උත්තර දෙන්න මොකද අවුල මේ ප්‍රකාශය ඉතර පැහැදිලි නෑ අනිකුත් භාවනාවලදී හිත එකතෙන් කිරීමක් වෙනවා නමුත් මෛත්‍රී භාවනාදී හිත විහිදී යෑමක් සිදු වෙනවා. එසේනම් ඒ ප්‍රාර්ථනාවක් මිස භාවනාවක් නොවේද? මුගහක් අර එමේ තියෙන විචල්්‍ය සාධක ටිකක් එකතු වෙලා තියෙන නිසා ප්‍රශ්නේ හරියට ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා අමාරුයි කියන්නේ. කොහොම නමුත් මේ අනිකුත් භාවනාවලදී හිත එකතෙන් වෙනවා නම් මේ ඒ හිත එකතෙන් වෙන භාවනාවක් ඉස්සර කරගෙන යන්න. යනකොට යම් මට්ටමකට හිත එකතෙන් කිරීම සමතේ ආවට පස්සේ පස්සේ මේ හිත එකතෙන් නොවන මෛත්‍රී පවක් කළ හැකියි. ඒක නිසා ඒ කරන්න බැරි වෙලාවෙදී මෛත්‍රිය කරගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ද්වේෂ චරිතයක් නොවේ නම. ඉතින් ලියවිලා තියෙන හැටියට ඒ ටික තමයි අපිට ආරක්ෂාකාරීව කියලා කියන්න පුළුවන් වෙන්නේ. එනිසා ප්‍රශ්නේ නැවතත් වර්ණ ගන්න කැමති නම් අපිට පුළුවන් තාම වෙලා ගන්න ඒකට. ගරුකටේ ස්වාමීන් වහන්සේ තම ජීවිතේ සාර්ථක කර ගැනීමට පහසු වන්නේ වරන් ඇතුළත දාතන හරි වැරදි හෝ ඉවසීම. දියුණුවන්නේ මෛත්‍රී කිරීම පුරුදු වන්නේ යහපත් මිනිසුන් නිතර අසුරු කිරීමෙන්ද නිතර වැරදි කරන අතුරන් සමූහයක් මැද ජීවත් වෙනකොටද කරුණාකර පැහැදිලි කර දෙනෙමි ඉල්ලා සිටිමි. ඒ කියන්නේ මේ ප්‍රශ්نين අහන්නේ හරි වැරද්ද තේරුම් ගන්න, ඉවසීම තේරුම් ගන්න, මෛත්‍රිය දියුණු කරන්න පහසු වෙන්නේ කල්යාණ මිත්‍රයන් පිරිසක් අතර මැද ඉන්නකොට නැත්නම් වැරදි කරන හතුරන් පිරිසක් මැද ඉන්නකොටද කියලා. මට හිතෙනවා අර්ථකථනය කරන්න හදන ප්‍රශ්න එක තමයි. නමුත් ඒකට නෙමෙයි ප්‍රශ්නේ ගොනු වෙලා තියෙන්නේ. මේ යටි යටින් කියවෙන්නේ ඒක තමයි. නමුත් මේ දෙකෙනුත් හැදෙන පැත්ත ගන්නකොට ඉස්සෙල්ලා කල්යාණ මිත්‍රයන් මැද ඉඳගෙන මේ ಗುಣ ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි හතුරන් පිරිසක මැදට යන්න යන්න ඕනේ නැහැ. ඒ වගේ නොමිලේනේ හම්බ වෙන්නේ. ෆ්‍රී ඔෆ් චාර්ජ් නේ. එනකොට එනකොට දාලා බලන එකයි තියෙන්නේ. ඒක තමයි. අනිත් එක ඒක මේ ඇතුලෙන් ඇති කරගත්තා නම් කල්යාණ මිත්‍රක් පිරිසක ඇති කරගත්තා නම් එතන අලුතෙන් ප්‍රයත්න කරන්න ඕනේ නෑ. ඒක ඝන බහල වෙන්න. දැන් දරුවෙක් ප්‍රසූත කිරීම මම කෙරුවට පස්සේ මම ඇති කරනවා පියා දැඩි කරනවා. ඒ දෙක ඒකනේ සිංගල් පේරන්ට් ෆැමිලි වෙච්චාම ওই දෙක වෙන්නේ නැහැ. ප්‍රසූත කරන එකනත් එක හිටියට පියාගෙන් වෙන දැඩිවීම වෙන්නේ නැහැ. තාත්තත් එක්ක හිටපුවාම අර ප්‍රසූත කරන කෙනාගේ දේ වෙන්නේ නැහැ. ඒ දෙකක් අවශ්‍යයි මේ සර්වඥයන් සඳහන් කරුවේ රත්තරණක් උපදාන කොට ගින්නේ දාන්න ඕනේ, පළහන්න ඕනේ, වතුරේ දාන්න ඕනේ, පොඟවන්න ඕනේ. ගින්නේ දාන වතුරේ දානවා. ගින්නේ දාන වතුරේ දානවා. එහෙමනේ රත්තරේ මල අරින්නේ. ප්‍රතිපක්ෂ ධර්ම දෙකක ගැටෙන්න ඕනේ. ඒක තමයි හරි පාර තේරෙන්නේ. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍යයන් අතර ඉඳීමෙන් තමයි නිසින්ින්ද අපි මේ වේග අඳුනගන්නේ. විවේකීව පන්දි කාමරේ ගිහින් අඳුනගන්න. ඊට පස්සේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා ක්‍රියාත්මක කරනවා, අවුව වැටෙනවා, වැස්ස වැටෙනවා. එතකොට ඒක හරියට වැඩිය මේ පන්නරයක් හිටිනවා. ඝන බහල වීමක්, ගැල්වනයිස් වීමක් වෙනවා. ඉතින් ඒ දේ හොයන්න ඕනේ නැහැ. ඒක නිකන් අපේ පැකේජ් එකේ තියෙන එකක්. හතුරන් කරදර ඇති වෙන්න හම්බ වෙනවා. ඈ? ඒකෙන් තමයි ටෙස්ට් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ මේ මේකෙදි තියෙන්නේ first thing first කියන මූල ධර්මයට ආපුවාම එච්චර මේකේ මේ අමාරු නෑ තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී මට ඇති වෙන ප්‍රධාන බාධකය මොකද්ද හුස්ම ගැනීමට හිත යොදවා ටික වේලාවක් යන විට හිත පහතට පාත් වී ඉන මට්ටමට දක්වා කැඩෙනවා නැමෙනවා මෙසේ ටික වේලාවක් සිටින විට අපහසු තත්වයකටපත් වෙනවා නැවත හිස ඔසවනවා මෙලෙස දිගටම භාවනා නවත්වන තුරු කරන්න වෙනවා මෙය එක එල්ලයක් එල්ලයේ භාවනා කිරීමට බාධාවක් ඒ වගේම පහසුවෙන් හුස්ම ගැනීමටත් බාධාවක් මෙලෙස සිටීම මග හරවා ගැති ක්‍රමයක් තිබේද? මේක මට සිද්ධ වෙනකොට මම මේ විදියට වார்த்தාවක් දුන්න අපේ පොරේ පන්දි ස්වාමීන් වහන්සේට මට වෙනස් දෙයක් සිද්ධ වුණේ තාමත් ඒක වෙනවා ඉඳගත්තට පස්සේ පළවෙනි විනාඩි 15ක් 20ක් යනකම් එහෙම ඔළුව පහත් වෙන ගතියක් එනවා සමහර විටක ඇත්තටම මේක නොසලකා හිටියොත් නිින්දට වැටෙනවා නිින්දට වැටලා හොඳටම මේ එහෙම නිකට ගිහිල්ලා මෙතන වදින මට්ටමට මෙනවා ඒතුන් නැගිටලා බලනකොට හරි ලැජ්ජාවක් පහල වෙනවා කොහොම ඉඳද්ද මේ වෙලාවේ කියලා. ඒ තරම් මෙහෙම හිටින වෙලාවක් එනවා. හැබැයි සමහර වෙලාවට එනවා මේ පාත් වෙනකොට අසතියක්වත් නෙවෙයි. අරමුණෙත් නෙවෙයි. හැබැයි මේ වෙච්ච සිද්ධිය පිළිබඳ අර නින්දිති වගේ නෙවෙයි අවදිභාවයක් තියෙනවා. ඒ වගේ වුණාට පස්සේ දෙකකට තුනකට පස්සේ එක පාරටම අර කඩලා ගිහිල්ලා හුන්නට කෙලින් වෙලා හරි බ්‍රයිට් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හොඳට හිතේ ශක්තිය ඇවිල්ලා අරමුණේ තියන්න පුළුවන් තාක්. ඊට පස්සේ මම ඒක ඒ විදිහටම මේ වගේම බුදුම සාංශයට වාර්තා කරා. මොකද මට තමයි හොඳට සක්මන් කළා අරමේ ගියාට පස්සේ ඉස්සලා ටිකේදී ඒ අර තියෙන සැප කරුණ නිසා පහසුකම් වැඩිකම නිසා ඒ හිත හිත නිකන් කඩවැටෙනවා කියලා කියනවා. හැබැයි ඒක මම දන්නවා ඒකට දෙසරයක් තුන්සරයක් ඒක හිතුවත් නැතත් කැඩෙනවා. කළා ඒක පාරක් එනවා ගැස්සිලා ඔක්කොම ක්ලියර් වෙලා යනවා. ඉතින් ඒක සාඩෝ හොඳට කන්ෆර්ම් කරගත්තා. අපිට විශ්වාසයිද පැය භාගයකට හමාරකට පස්සේ හිත අවදි වෙනවා. ඒක කොච්චර ඉන්න මං ඊට පස්සේ පැයකමාර ඉන්න පුළුවන්. ආ එහෙමනම් අර මුල් පැය භාගය අමතක කරලා අර පස්සේ එන වෙලාවට සැලසුම් කරලා යන්න ඉන්නවා. මුලින් ඉඳලාම ඒක කඩ කඩ උත්සාහ කරුවොත් එහෙම අර පස්සේ හම්බෙන නිසිනින්ද හම්බෙන වෙලාව නැති වෙනවා. ඒක නිසා මේක මේ තීන මිද්දේද එහෙම නැත්නම් අරමුණ නොපෙනී යාම නිසා හිත කරගන්න මේ ට්‍රක් එක මාරු කිරීමක්ද කියලා හොයන්න අමාරුයි. භාවනා රිට්‍රීට් එකේ ඉඳලා දෙවෙනි තුන්වෙනි දවස්වල එනවනම් හුඟක් වෙලාවට හේතු වෙන්නේ අරමුණු කරන අරමුණ සියුම් වෙලා. ඒ නිසා බලන්න දෙයක් නැති හින්දා හිත අතුරු මාර්ග දිගේ යනවා. හැබැයි තමයි තේරෙනවා අරමුණ නැති වුණත් ඒක වුණත් දන්නවනම් වටිනව නේද? දැන් මේ වෙලා තියෙන escapeism එකක්. මගේ මගහැර යෑමක් කියලා දෙසරක් තුන්සරක් යනකොට අපව ගන්නකොට ඒක පාට අර සද්ධාව වීරිය සතිය අවදි වුණාට පස්සේ ඊට පස්සේ අරගෙන යන්න පුළුවන්. දැන් මේකෙදී අහලා තියෙන්නේ මේක නැති කරගන්න හැටි. නමුත් නැති කරගන්න ඉස්සෙල්ලා මේක තීන මිද්දේද නැත්තම් හිතේ ලීන භාවය කියලා තියෙනවා මේ අරමුණක ප්‍රකට භාවයේ නැතිවීම නිසා හිත කුසීත තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ නින්දට වැටෙනව නෙවෙයි. ඒ කුසීත පැත්තටපත් වීම නිින්ද තරම නපුරු දෙයක් නෙමෙයි විපස්සනාවේදී පසුකල යුතු අවස්ථාවක් මේක. මේක ටැකල් කරන්න ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වේ මේ මෙනෙහි කිරීම තමයි උත්තරේ උකට මේ වගේ වැටෙන්න යනවනම් හොඳට පරීක්ෂා කරන්න කිව්වා Taman එතකොට කිසිසේත්ම මෙනෙහි කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාවට නගලා නැහැ මෙනෙහි කරමින් ඉන්නකොට වෙනවනම් මේක මේ හිත හිස කඩාන වැටෙන්න තප්පර ගානකට ඉස්සලා මෙනෙහි කිරීම නතර වෙලා තියෙනවා. මෙනෙහි කිරීම නතර වුණාට පස්සේ තමයි හිත මේ විදිහට කැඩෙන්නේ. ඒ මෙනෙහි කිරීම නතරෙන් තප්පර ගානකට ඉස්සලා සතිය ගිලිහිලා තියෙනවා. ඒ නිසා මේ හිත කඩා වැඩිම අවස්ථා තුනකින් අල්ලන්න පුළුවන් කිව්වා. එකක් මෙනෙහි කරත් එකයි නැතත් එකයි කියලා අපි මෙනෙහි කිරීම පාවා දෙනවා. ඉතින් මෙනෙහි කිරීම පාවා දෙන්න දීලා ඉවර වෙලා ටික වේලාවක් යනකොට අර ඇකිලෙන පිටු වෙන ගතිය තව තව වැඩි වෙලා අපි දන්නේම නැතුව විෂ කඩා වැටෙන තන්ට යනවා. ඉතින් මෙනේ කරමින් ඉන්නකොට මේක වෙනවා නම් ඒක අල්ලන්න තියෙන ක්‍රමයේ කිව්ව හැමදාම නිදා ගන්න ගියාම නිින්ද යන හැටි බලන්නේ කිව්වා. නිින්ද ගිහලා යම් විදිහකට අපේ නිින්දට යනවා නම් අපි ඇඟ එහෙම ඇඟ ක්‍රියාවලිය එහෙම තහවුරු වෙලා ඔළුවේ හරිය විතරයි දැනුම. ඊට පස්සේ ඇස් දෙකේ විතරයි ඊට පස්සේ ඒක පාට අපි වැටෙනවා. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ නිින්ද ගියාද කියලා. නමුත් ඒිටේ බොහොම තප්පර ගානක් ඉස්සලා අපි දන්නවා දැන් නිින්ද යආගෙන එන්නේ කියලා. අපි ඒකට උදව් කරනවානේ. ආන්න ඒහා සමාන වැඩ පිළිවෙල කොතන වෙනවයි කිව්වා. දෙක නිින්දෙන් අවදි වෙච්ච ගමන් බැලුවොත් අවදි සමහරලාට නිදාගෙන අවදි වුණාට ආයෙ නිින්දටයි කැමැත්ත තියෙන්නේ. ආයෙ අනිත් පැත්ත හැරලා දඟලලා බුදිය ගන්න. තව සමහරක් වෙනවා නැගිටින්න හිතන වෙලාවක් එනවා. අනේ නැගිටින්න හිතන වෙලාවේදී අවදි වෙච්ච ගමන් අපි දැනගන්නවා විශ්‍රාමයේ වැඩ ඉවරයි. තමම නැගිටිනවා කිව්වට පස්සේ ඉතල හිත අවදි වෙනවා. දෙක ඇහ ඇරිනවා. තුන්වෙනි එක තමයි මේ ශරීරයේ බාහිර දිහාවට මැදට ගමන් කරපු ලේ හැමත ගලන්න පටන් ගන්නවා ඊට පස්සේ අපි නැගිටිනවා. අන්නේ දෙක අල්ලන්නේ කිව්වා සාමාන්‍ය ජීවිතේ නිින්ද යන හැටි සහ නිින්දෙන් අවදි වෙන හැටි. ඕකෙම මයික්‍රෝ ලෙවල් එක තමයි වෙන්නේ කිව්වා මෙතනදී. නිින්ද යාගෙන ඉඳ ඉස්සලා රුධිර පද්ධතිය ඔක්කොම මැදට එකතු වෙනවා. මිනී කරන්න ඕනේ නැහැ. දැන් ඉතින් කොහොමදත් භාවනා හිටිනා හිටලානේ තියෙන්නේ කියලා වගේ අපි ඕවර් එස්ටිමේට් එකක් කරනවා. ඊට පස්සේ තමයි නින්දට වැටෙන්නේ. ඒ නිසා මේක හත් පිළ ගිහිල්ලා අල්ලන්න අමාරුයි. හොඳට ප්‍රයත්න කරලා ඇල්ලුවොත් අර අරමුණ සියුම් වීම මේ පස්සම්බයං කාය සංකාරං අනිතිකදී පස්සම්බයං චිත්ත සංකාරං ලෙවල් එකෙදිත් එනවා. ඒක මට අහන්න ප්‍රශ්නේ. ඔබ අත්දැකීම් ලැබුණා මේ ඔය මුල් දවස්වල ටිකක් භාවනාව කෙරුණා. ඊට පස්සේ කොහොම අඩු වෙලා අන්නේ දවසට කොහෙද මේ භාවනා කරන්නම් බෑ අරමුණට හිත තීතු ගමන් ඉඳා වෙනවා. පළවෙනි පැයදි ඒක වුණා. ඊට පස්සේ පැයදි ඒකේ විදිහට වුණා. ඒ මකට කෂ්ට කරන් වාදයකට කරන්න ඕනේ කියලා මේ ඊට පස්සේ ඊළඟ පාරම වාඩි වෙන්නේ කොහමද මේ බුද්ධිමත් බලනවා කියලා හිතාගෙන ඉතින් මට බලන්නේ මේ ඒක ටිකක් හොඳ දැකීම වුණා මොකද ඉතින් මට කොහොමද මේ මේ පටන් ගන්න මේ ටික පොඩි ගිහින් ඉරෙට්ටක් දිහ දාන වගේ ඇස්වලට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා පල්ලෙහාටම කැමෙන්නේ ඒ ඒ ඒක උනායින් පස්සේ ටිකක් අර කෙනෙකුට කරන්නේ සතිය එන්නේ දේශීය බලක් ටිකක් පිළිබඳ ගැටි ඥානයක් කැමෙන්නේ ඒක ඒක තමයි අවශ්‍ය කරන්නේ. ඒ කියන්නේ මේ මේ தත්ත්වෙ මගාරින එක නෙවෙයි. ඒ தත්ත්වය ඒක සාමාන්‍යයෙන් ඇති වෙන தත්ත්වයක්. ඒක මේ සාමාන්‍ය භාවනාදී කියනවා අර කලින් ආවේ අත අතපය අදින්නා වගේ නැත්තම් ලෙඩ රෝග තනිප වෙනවා වගේ තියෙන දේ භාවනාදී සිදුවෙන දේවල් කවදාකවත් එකවර වෙන්නේ නැහැ. ඒක වෙන්නේ පියවරෙන් පියවරට. ඒ නිසා Taman දන්නවනම් ඒ ඕනම තැනක නතර කරන්න පුළුවන් නම් බය නැතුව යන්න පුළුවන් නේ. එකවරම කඩාන වැටෙනවද කියලා. හදිසි අනුසුරක් වෙන්නේ. හදිසි අනුසුර කියලා જાතියක් නැහැ මේකේ. එන්නේ එන්නේ අමාරු වැටෙනවා අමාරු වැටෙනවා ඇති කියලා හිතනවනම් නතර කරලා පස්සට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා නිින්ද කියලා කියන්නේ අපි අසත්‍යයෙන් හිටියොත් වෙන එකපාර නිින්ද වැටෙනවා කියලා. නමුත් සත්‍යයෙන් හිටියොත් නිින්ද කියන්නේ process එකක්. ඒක ඉතින් මුලදිම නිින්දර කැමැත්ත නම් සංඥාව ඇති වුණොත් තමයි යා නිසින්ින්ද වැඩෙන්නේ. ඒ නිසා සරුවඥාන්සේ කියන්නේ සංඥා වෙනස් කරපන්. නමුත් එතකොට නින්දට උඟාක් ඉස්සලා එන සංඥාව අල්ලගන්න යෝනිසමනසිකාරය ගෙනියලා තියෙන්න ඕනේ මුලටම. ඒ කියන්නේ එළඹිලා යන්න ඕනේ උඹට තියෙන ප්‍රධාන හතුර තමයි නින්ද. ඒකේ හාස්‍යජනක දේ තමයි නින්ද එන්නේ හොඳම විවේක පරිසරය ඇවිල්ලා. සද්ද නැහැ. දත එකක් වම බඩ එකක් වම මොනවත් නැහැ. කවුරු කහින්නෙත් නැහැ. සිරි සිරි ගන්නෙත් නැහැ. කිසි තරහක් නැහැ. අන්න බබා දොයි. එපා. ඒ කියන්නේ රෙස් කියලා කියන්නේ ඒතර කුසීතකමකට වැටලා. තීන මිදෙට වැටලා. සමහර වෙලාවක හරිය රතනත් හිතිනවා. කවුරු සද්ද නැහැ. ඒක Tamanට ඒකට කියනවා මේ හොඳට තේරෙනවා මේ චිත්තක්ෂණේ මම ෆුල්ලි ජීවත් වෙනව නේද කියලා. බාධාවක් නැහැ. ඇත්තට ඒ වෙලාවේ බාධා තිබුණත් එච්චර රිදෙන්නෙත් නැහැ. ඒ බාධාවකුත් නැත්තම් හිතනවා මම පෙර පිං කරලා තියෙනවා කියලා. මේ වෙලාවේ කිසියම් කෙනෙක්ගේ නිකන් අර පන්සිංශ ඉන්න කාලේ කියන්නේ මේ ශ්‍රමණ සැප සාමාන්‍ය පර සූත්‍රයේ ශ්‍රමණ සැප කියනකොට නිදාගෙන ඉන්නකොට බබා අඬන්න ඇහුනොත් එහෙනම් මොකද වෙන්නේ? දුවට නිින්ද යගෙන එනවා. උදේ මහන්සිලා මහන්සිලා ඉවරයිනේ අර මොකක්වත් හරියන්නේ නැහැ කොහොම හරි අර බාලගිරියට මොන හරි කරන්න එපායි දැන්. තාත්තා කරබන බුදියයි. අනේ වගේ කියලා තියෙනවා අපිට අඬන්න බබෙක් නැති කමේ තියෙන සැප. නිදාගන්න යනකොටම දන්නවා ඒ ඒ කරදරේ නැහැ. අනේ වගේ එතකොට තේරෙනවා ඒ ඇත්තටම සාමාන්‍ය නැති දේ බුද්ධි විඳින්න අපි දන්නේ නැහැ. නමුත් අර භාවනා තියෙන වෙහෙස භාවනා තියෙන දුෂ්කරතාවේ දන්නේ කනට චිත්තක්ෂණයක් විවේකයේ ආවත් හිතනවා කොච්චර පිං කරන්න ඕනද මේ චිත්තක්ෂණයට අවදි වෙන්න කියලා. සද්ද නැති තැනට මම මතකයි මම ලොකු ස්වාමීන් වහන්සේ අපව අසනීප වෙච්ච ලාවේදී ඉස්සල්ලාම වතාවට මම පැවිදිලා කොළඹ ආවා. මම හිතන්නේ කී පුළුවන් තරම් කැලේටලා ඉන්නම් කියලා. නමුත් ඒක ලොකු ස්වාමීන් වහන්සේගේ ආර්දනා අපිට ආවා. ආපුවාම මට හැබැයි අර හැමදාම මේ වෙලාවට වාඩි වෙන්න ඕන. වාඩි වුණාට නිින්ද යනවා කියන්නේ අය මොකුත් නැහැ හිටගෙන පුදි. ඒ වුණාට මට ඒ ගාණක් නෑ මම දන්නවා ඒ ඒ කවුරු මට නිින්ද කෙරුවත් ඒ වෙලාවෙම මම ඉඳ ගන්නවා. ඉතින් අර මේ වෙන අවුව පෑන් එකක් තිබුණා ඒක අර සට සටස් සට සටස් ඒ જાති පෑන් එකක්. එතන හැවැත්තේ පාර. ඒකේ කන්ටේනර් යනවා ඔළුව උඩින් යනවා. තවලට දාහන ගත්තට පස්සේ මම ගිහලා වාඩි වෙනවා. වාඩි වෙච්චාම ටික වෙලා ගියා. කොහොම තමයි ඉන්නේ එතන උපස්ථානට ආපු වැඩ වැඩිම ලාමල කියලා උඹ බොරුවනේ ඔය කරන්නේ අරන්නියෙන් ආවයි කියලා මිනිසුන්ට බෙන්න භාවනා කරනවා වැඩක් තියෙනවා බුදිනේ. කිව්වා. බුදුන් ඇත්තටම මං හිතුවා මං මේ කාටවත් මවා පාණ්ඩ කරනවද නෑ මේ වෙලාවට වාඩි වෙන්න හිතෙනවා හිතෙනකත් නෑ ඊට පස්සේ මං කොයි ඉතින් මාන්න කල්ම කවන්න මොනවා හරි කවන්නේ මං ආවේ භාවනා කරන්න කැලේ හිටියනම් භාවනා කරනවා කියපනවා ඉතින් ආහමතුරු කියපු දෙයට මට නිකන් කිසිම උත්තරයක් දී ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඇත්තටම මට හිතෙනවා මම මේ මිනිසුන්ව මවා පානවාද කියලා මම අරන් ආපු ආහමතුරුව මම අනිත් ගොල්ලෝ වගේ නෙමෙයි කැලේ තවත් මම භාවනා කරනවා නගරේ තවත් භාවනා කරනවා කියන්නේ මේකක් තිබුණේ නැහැ අතට මම දන්න විදිහට කොහොම හරි මම කරබන ආවා. ඇයිද ලොකු සංසනීප කරගෙන ආවා. ආයේ නිස්සරණ වලට ඇතුල් වෙනකොටම මට තේරෙනවා මේකේ තියෙන නිස්සද්දකම. ඇතුල් වෙනකොටම තේරෙනවා නගර තියෙන කලබල මොනවාක්වත් නැහැ. කොච්චර වටිනවද කියලා ඊපස්සේ දවසක් විතර ගිහිල්ලා භාවනා කරගෙන ඉන්නකොට භාවනා ශාලාවේදී මට මට අර නිස්සද්දකම ඇහෙන තරමට දැන්. අර තිබුණු එහෙදි තිබුණ එක මොහොතක ගන්න බැරි නිස්සද්දකම පෙට්ටි කපන්න පුළුවන් එනකොට මට ඉතින් යකෝ මොන්න තරම් සැපද්ද මේක කියලා. සද්ද නැතිකම. ඒකට නෙමෙයි ඔක්කොම අපි කරලා උපයන්නේ ඒක හැබැයි මෙතෙක්කල් මට දැනෙලා තිබුණේ නැහැ. මොකද අර බාධා ආවේ නැහැ මට. ඊට පස්සේ මට මතක් වුණා යකෝ අර හාමුදුරණ දැන් තිබුණ මුත්‍රේ මේක තමයි මං එදා බාධා මැද සද්ද මැද භාවනා කරපු නිසා මට අද සද්ද නැති එකේ වටිනාකම වෙනද වගේ දෙගුණයක් ඇපිලා පේනවා මම එදා භාවනා කරේ නැත්තම් මට හිතපු නිසා නමට මං එන්නේ මට ලොකු දෙයක් නෑ නමුත් මේ සැරේ මම එනකොට මට ලොකු අර්ථයක් තියෙනවා මොකද පිටට ගියා මල සද්ද උෂ්ණ ඊට පස්සේ මම හම්බ හම්බ වෙලාදී කිව්වා එදා ආපු ප්‍රශ්නේ මට මට උදව්වක් වුණා. එදා ඔබ වහන්සේ කියපු නිසා මට හොඳට තේරෙනවා මට ඇත්තටම මවාපෑමක් නෙමෙයි. මොකද මේ සද්දයි ඒ උණුසුමයි එක බලනකොට භාවනා කියන්නේ හරි රෙස්ලින් එකක්. නමුත් ඒකකොට නිස්සාරණවනේ ඉන්න වටිනාකම තේරුනේ නෑ මට. ආවට පස්සේ තේරෙනවා මොනතරම් වටපිට කියලා. ඒ නිසාර ඔයගේ නිින්දත් එක ෆයිට් කරලා නිින්ද එහා පැත්තට ගිහිල්ලා අවදයක් එනවා. අන්නේ අවදියට ආපුවට පස්සේ තේරෙනවා දැන් නම් විනාඩි 10කට 15ට ෂුවර් ආයෙ නිින්ද යන්නේ නැහැ කියලා. එතකොට අර ඒ අවදිභාවයට මේ සාමාන්‍ය අවදිභාවයට වැඩිය සාදරකමක් උපදිනවා. ඒක උපයාගත් එකක් නේ. අන්නේ ඒක දන්නේ නැතුව මේ ගේම ඉගෙන ගන්න බෑ. වැටිලා නැගිටලා ආයෙ වැටිලා අර නැගිටලා අනේක වටිනාකම තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය ඔය කකුල උලුක් වෙච්ච වෙලාවක් මට හම්බුණා මට කින්නියාත කොහෙද ගිය වෙලාවේ ඒ පුදුම විදියට මේ පඩිය දැක්කේ නැතුව අඩිය තිබ්බ සද්දයක් ආවා චටරස්ක ආවා එතනම උණ ගත්තා දවස් 7-8ක් යනකම් බෑන්ඩේජ් දාගෙන ඇද පොළොව දකින්නකොට ඇඟ රිදෙනවා යන්න බෑ ඊට පස්සේ මට තේරෙන්නේ මේ නිකන් ඇවිදිනකොට අපි සත්ත පහකට හලකන්න යන්නේ මේ හන්දියට අමාරු උලුක්කු වෙච්ච දවසේ තේරෙනවා මොන සින්ක්‍රොනයිස් එකක්ද මේක කරන්න කියලා පයක් තියලා පයක් ගන්නකොට මොන බරක්ද මෙයා ගන්න කියලා ඒ කකුල කැඩෙනකන් ඒකේ ඒකේ වටිනාකමක් තිබුණේ නැහැ. එදාට මේ ගලකට අඩිය තියන්න උනොත් පන්දක් නගින්න උනොත් එහෙම ඈත ඉඳලා බයක් එනවා. ඇයි ඒකට හැරමිටියක් ඕන නැත්නම් කවුරු ඇඟෙල්ලෙන්න ඕනේ. නමුත් අර මේ නිකන් කියනකොට එන්නේ නැහැ. ඒකට අර සංසන්දනාත්මකව තමයි අපි මේවා තේරුම් අරගන්නේ. ඒකෙම තියෙනකොට ඒකේ වටිනාකමක් අපිට දැනෙන්නේ නැහැ. ඒ නිසා නින්ද යනකොට ඒ වටිනාකම ආපේ කරන තමයි වීරිය කියන එක තේරෙන්න පටන් අරගන්නේ. ඒ කොච්චර තමයි මහත්ය කරු විස්තර කෙරුවත් ආය දවසක් ගිහලා කරනකොට ආයෙත් ඕකම වෙනවා. ඈ? චරිත ලක්ෂණයක් නෙමෙයි. නෑ චරිත ලක්ෂණ නෙමෙයි මම කියන්නේ දැනේ අනිත් දවසේ ඔච්චරම වැටෙන්නේ නැති වුණාට අපි හිතපු තරම් ලොකු වෙනසක් කරලා නෑ. හැබැයි පුංචි මතකයක් දීලා තියෙනවා මේකට ටෙක්නික් එකක් තියෙනවා. මේක කළ හැක්කක් තියෙනවා. ඔබට කරත හැකි කියලා. ඒක නැවත නැවත වෙලා ආයෙ වෙලා ඕ මම කරලා කරලා තමයි අපි ඕක ඉක්මවන්නේ. සමහර වෙලාවට චරිත ලක්ෂණ. ඒ කියන්නේ සමහරුන්ගේ තියෙන වීර්ය අධිකකම්. එතකොට උද්දච්චයට වැටලා ඉඳගත්තාම නිකන් මීමැසි පොදිය විශ්සනා වගේ තියෙන මිසක කවදාකවත් රෙස් කරන්නම බෑ. තව සමහරකට ඉන්නවා විවේකේ හම්බෙච්ච ගමන් නිින්දට වැටෙනවා. අර වීර්ය නැගිටි කරන හැටි දන්නේ නැහැ. ඒක ඒවා සමහර චරිත ලක්ෂණ වෙනවා. අන්තික එක එක නීවරණ ධර්ම නැගිටින වෙලාවල් වල හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක වෙන්නේ නැති ඔය මම කියන්නේ ඒක අපි අර නිදිමාර 3 4කට ගිහිල්ලා වෙලා එක පාට පුවක් කිත්ත ගලේ වගේ පතුරු ගහලා නැගිටින වෙලාවක් යනවා. නැගිටින පස්සේ ආයෙ දන්නවා ආයෙ නම් ඉතින් මෙයා නිදාගන්නේ නැහැ කියලා. එතකොට අපිට බුද්ධිය හම් වෙනවා සතියත් පිහිටතයි අරමුණක් තියෙනවා දැන් ඔච්චර වෙලා හිටපු හැටිත් දකින්නවා. එතකොට හරි නිකන් කාපට් එකේ පාරක යන්න වගේ හරි ඉස්සරහට යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒක නැතුව ඒ කියන්නේ ඒ තමා විශ්ීම තමයි නැගිටින අවස්ථාව නැතුව කොච්චර නිින්ද ගැන කටයුතු කරත් අපි සම්පූර්ණ චිත්‍රය දැක්කයි කියලා අපිට ක්ලේම් කරන්න බෑ. මේවා ඔක්කොම ඒ ධම්මානුපස්සනාවේදී කතා කරලා තියෙනවා. සන්තං වාජ්ජත්තං තීන මිද්දං සම්තිමේ අජ්ජත්තං තීන මිද්දං ත්‍රිපජානාති. මා තුල දැන තීන මිද්දේ ඇත්තේ මා තුල තීන මිද්දේ ඇත්තේයි දැනගනිමි. අසන්තං වා තීන මිද්දං අනුප්පන්නං වා තීන මිද්දං උප්පන්නෝති පජානාති. මයිලක තිබුණ නැති තීන මිද්දයක් මට දැන් එනවා කියලා දැනගන්න. උප්පන්නං අතීන මිද්දං පහීනං හෝති තන්තපජානාති. ත්‍රිපුණ නිදිමත කඩලා ගියයි කියලා දන්නවා දැන් දන්නවා. අන්නේ විදිහට නිදිමත කියලා කියන්නේ දැකුපමණින්ම පියාරින එකක් නෙවෙයි. එයාගේ යාන්ත්‍රණය දකින්න ඕනේ. එන්නේ ඉස්සලා මෙහෙමයි, ආවට පස්සේ මෙහෙමයි, ගියාට පස්සේ මෙහෙමයි කියලා. සමතේදී කරන්නේ මකන එක. කියන්නේ මද අරවණ එක. විපස්සනාදී කරන්නේ එන්න ඇරලා අට මුහුණ දීලා සතාගේ ස්වරූපේ බලා ගන්නවා. එන්න ඉස්සලා මෙහෙමයි ආපුවා මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා. ඒතකොට නිින්ද ගියයි කියලා එච්චර ලැජ්ජ වෙන්න දෙයක්වත් නැහැ. මොකද මෙයා ස්ටඩි කරන්න මෙයාත් එක්ක මූණට මූණ දාන්න බෑ. නිදි ඉන්නදි මේ බය අල්ලන්න. ඒක ඒක සාමාන්‍ය නිින්දේ ඉඳලා අල්ලනවා කියන එක තර්ක කතාවක් නෙවෙයි. නිින්දේ ඉනකොට අල්ලන්න බෑ. නමුත් එන ඒකන එනකොට කුලප්පු වෙන තුව බලන ගතිය. නැගිටලා ඉවරලා ආය බලන ගතිය. කියලා දෙපැත්තෙන් දඬු අඬුවේ අඬු දෙක හිර කරගෙන හිර කරගෙන ඉන්නා වගේ මැදට මැදට මැදට වර්ක් කරගෙන ඉන්න ඕනේ. ඒක ඒක peerෙන්න පටන් අර ගන්නවා හුරතල් කරන්න ගියාට මේ දැන් ඔබ ඔන්න වැඩි වේගෙන එනවා මම දෙඤ්ඤම් දෙඤ්ඤම් කියන දේ බලනකොට ඔන්න ආයෙ වැටිලා. සමහර වෙලාවට ඒ ජීවිතේ තව ඩිංගිත්තක් ඉදරට යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී හිතනවා මේ මිනිස්සු මොනවා කිරුවත් කමන්නේ මට මේක ඕනේ. මට මේවා කොහොම හරි දැනගන්න ඕන කියලා ඒක ෆයිට් කරන්න ඕනේ. ඒක මට හොඳට තේරෙනවා පණ්ඩිත් සංසය අප්‍රීෂিয়েට් කරා. ඔබට එහෙම ගිහිල්ලා ඉස්සරහ එහා පැත්තේ කලෙලියක් එනවනම් ඕක ගැන ඉතර වරි කරන්න එපා යන්නේ කියලා. එහෙම කෙරුවොත් ඔය කියන යාන්ත්‍රණය දැනගන්න හම්බෙන්නේ නැහැ. ඒ සාකච්ඡා සහ ඉදිරිපත් කළ ප්‍රශ්න විශේෂයෙන් ආනාපාන සති භාවනාව පිළිබඳව ඒක අහගෙන ඉන්නකොට මගේ හිතේ අලුත් ප්‍රශ්නයක් නෝඩු වෙලා ඒ නිසා මම කැමති ඒකට ඒ සැක දුරු කරගන්න ඔබවහන්සේ වාගේ කෙනෙක් දෙන්න තමයි ඒක උනගල වාගේ මම හිතනවා ඔබවහන්සේගේ වචනේ මට උනස් ප්‍රයෝජනෙ හිතෙන කියලා මගේ යම් සැකයක් තියෙනවා අරගන්න එක්ක මේ අහන ප්‍රශ්න වලින් ආනාපාන ඉවත් දෙන හිතනවා ආනාපාන සති භාවනාව තමයි බොහොම දේශී මම දන්නේ මට ටික අමාරු මේකේ. ඉතින් ඒ නිසා මම බොහෝ වෙලාවට මේ හිත එකතු කිරීමේ සරල භාවනා භාවනා පූර්වක කුටි ඒවා දේවල් පුහුණු කරනවා. ප්‍රගුණ කරලා හිත එකඟ කරගන්න ඉස්සෙල්ලා මහන්සි ගන්නවා. ඒකයි මගේ ඇත්තටම මාර්ගේ. ඒ අතරේ මේ මට නිකන් හිතේ අවබෝධයක් කරගන්න ආනාපාන සතිය දීපත් වෙලා තියෙන හොඳම තැන කියවලා බලන්න. විමාන අනිත්‍ය සංඥා අනාත්ම සංඥා අසුභ සංඥා ආදීනෝ සංඥා පහනතනි විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනවිරත් සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සත් එරිමයි දහයේ එහෙමනම් මගේ හිතේ යටි හිතේ පළපස්සම මෙහෙමද බුද්ධ ධර්මයේ සෑම දෙයක්ම ඉදිරිපත් කරලා කියන්නේ අන්තිම ප්‍රතිපදා ක්‍රමයේ දැන් පොඩි කරල මංගල සූත්‍රයේ ගත්ත අසේවනාශ භාගයන් වලින් පටන් ගන්න කුට්ටසලෝක ධර්මයේ හිමින් කියලා. ඒ මූල ධර්මයේ උද අපි වැරදිද ආනාපාන සතියේ ජවස්කාර පයින්නේ නැතිව. අර මූලික උහුණුවේ ස්කිල්ස් වාගේ කරනවා ටික ගන්න ගම ළමයින් ඉස්සරහට පාට ගින්න හරි දෙන්නේ ඒකවලද බෝලේ අල්ලන්න තවන්න මේ වගේ දේවල් වලින් ඒ මුලදම අපි පුහුණු කර ගන්න වෙනවා අපි ටික එකතු කර ගන්න ඕනේ එපා අතීතයට යන්න ගියොත් වෙන්නේ පසුතැවෙන්න අනාගතේ අත්තරින්න දැන් කොහොමද ඉහි නැතර වෙන්නේ ඒක භාවනාව ගැන මම මුලින්ම උගස්පාරයි. එතකොට ඒ අනුව අනිත්‍ය සංඥාව උහුම් කරලා අනත් කරන අනුපිළිවෙලින් ඒව ගැන සුද අවබෝධයක් ඇතුව ජීවිතං ආනාපාන සතිය කන්නොත් මම හිතනවා මොකද ආනාපාන සතිය කියනවා ඒක වඩනකොට මේ මූල සංඥාවන ඒව ප්‍රයෝගී කරගෙන හිත අඩ ගැතියක් මට තව ඉතින් ප්‍රගුණ නෑ මම කරගෙන යන වයස ගියාට මේකට ඉතම සාදර මේ භාවනාවට ඒ අනුම වහන්සේගෙන් දැනගන්න කැමති ඒ විදිහට ආනාපාන සතිය දැන් සතර සතිපට්ඨානේ වැඩි බරක් දීලා කියන්නේ ඒ නිසා මේක අනුකූල ප්‍රතිපදා ක්‍රමයකින් අර ළමින්දා පිළිගන්නවා වගේ ග්‍රේඩ් ක්‍රමයකට මේ ඔක්කොම පිළිතරින්න එක ආයෙදී පිළිතරින්න අදලි මොනිවල් ගරු කරන මොකද ධර්මයේ අවශ්‍ය පිළිස තමයි මේ මොහොතේ වටා නැස්සෙලා නැත්තම් දාස් කරන මේ දෙන්නේ තම ඒ අය දාම් හොරකම් මේ ධන ගමන මේ අය අතර මට්ටම් මට්ටම් කියන්නේ බුදු ඒ වාගේ වර්ගීකරණයක් කරන්න කියලා කියනවා නෙවෙයි ඒ විවිධ මට්ටම් වලට විවිධ ක්‍රම වලින් උන් කරන්නේ පුළුවන් උන් වෙනත් පුළුවන් ඒ නිසා නිකන් ඒ නිසා අපිට ඒ ආනාපාන සතිය කියන බර දිහා ගන්න පුළුවන් මේ විදියට දස සංඥා අනිත්‍ය වගේ තවමෝදයක් තියෙනවා නම් හරියට ඒක කුකුලක් වෙන්නේ නැද්ද කියලා ඔය ඇත්තටම මේ අනිත්‍ය සංඥාවෙන් පටන් අර ගන්නවා කියලා අනිත්‍ය සංඥාව වඩන්ඩ මොකක් හරි අරමුණක් ගන්න ඕනේනේ අනිත්‍ය සංඥා වඩන්ඩ අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් ඉර නගිනවා ඉර බහිනවා උපදිනවා වයසට යනවා මැරෙනවා ඉතින් ආනාපානෙමත් ගන්න පුළුවන් අනිත්‍ය සංඥාව වඩන්න අනිත්‍ය සංඥාව කියන මූලික සංඥාව ඇතිකරනද අරමුණක් වශයෙන් ආනාපානය ගන්න බෑයි කියලා දෙයක් නෑ නිසා සමහරකට ආනාපානෙන් කෙලින්ම සතෝ අසසති සතෝ පසසති කරන්න බැරි නම් එයා භාවනාවට වාඩි වෙනවා ආනාපානෙ තියෙන හිත හිතිනේ නෑ කැඩෙනවා ආනපන හිටින වෙන එකට යන සද්දවල. ඒතර කියන්න පුළුවන් මේ මේ වෙනස් වෙන බව දැන් දකින්න ආනාපානයේ විස්තර මොකක්වත් වෙන්නේ තියෙනකොටම හිත රූප වලට යනවා සද්ද වලට යනවා වේදනා වලට යනවනම් ඒ ආනාපානයේම මුල් කරගෙන අනිත්‍ය සංඥාවක් වැඩිමත් තමයි අනත්ත් සංඥාව කියලා කියන්නේ අපිට මේක පාලනේ ආණ්ඩුමට්ටු කරන්න බෑ ආනාපානය කරගෙන ඉන්නකොට සද්ද එනවා වේදනා එනවා හිතවිලි එතකොට එයා තාම අර දස සංඥාවේ දසවිනියට තියෙන එකට යනව නෙවෙයි ඊට ඉස්සෙල්ලා පිටිය සකස් කර ගැනීමක් වෙනවා. අපි ආනාපානෙට ගියාට ඒක එල්ලෙම ආනාපානෙ දිගේම යන්න ලැබෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන සුළු බව එනකොට ධර්ම සාකච්ඡා මාර්ගයෙන් බණෙන් කියලා දෙනවා ආනාපාන එක දිගටම තියෙනවා නම් අපිට නිවන් දකින්න ඕනෙත් නැහැ භාවනාවක් ඕනෙත් නැහැ. ওই කැඩෙන එක වැරද්දක් නෙමෙයි. ඕක තමයි මේ අපි තීරුම් කරගන්න වෙන්නේ. අපි හිතන විදිහට නිත්‍ය නෑ කියන එක ඒව තනවා වඩලා දෙන්න පුළුවන්. නැත්තම් අනිච්ච සංඥා වැඩිීමේ ක්‍රමයක් එහෙම නැත්නම් අනිත් අනිත් සංඥාව කියලා වෙනම ස්ටෑන්ඩඩ් එකක් ත්‍රිපිටකේ සඳහන් නැහැ. අපි කරන භාවනා කත්ත අරමුණේම වෙනස් වෙන සුළු බව තමයි අනිච්ච සංඥාව කියන්නේ. ඒකෙම අපිට ආණ්ඩුමට්ටු කරන්න බැරි බව අනත්ත් සංඥාව. අසුභ සංඥාව කියලා නම් අපි ওই දෙචිස් කුණ වලට සම්බන්ධ කරලා තමයි කතා කරන්නේ. ආධිනව සංඥාව යනකොට කතා කරලා තියෙන්නේ ඇඟේ ලෙඩ රෝග. ඒකේ ආනාපානෙම මුල් කරගෙන ඒ තුලින්මත් අනිච්ච සංඥා අනත්ත් සංඥාවලට පොටක් පාදා ගන්න පුළුවන්. ඒක කියන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් මේ ධර්ම සාකච්ඡාවලදී මතුවෙන්නේ ආනාපාන සතිය භාවනා නොකරපු කෙනෙක් නැත්නම් සතිපට්ඨානට හිත නොයදපු කෙනෙක් කවදාකවත් දන්නේ නැහැ හිතට අරමුණක් දාපුවාම හිත පිට යන ගතියක් තියෙනවා කියලා. පිට යන ගතිය දැනගන්නේ ඉස්සල්ලාම අරමුණකට හිත දැමීම නම් වූ පළවෙනි ප්‍රයත්නේ. ඉතින් නමුත් ආධුනිකයා හිතන්නේ හිත දැම්මොත් හිත හිටින්න ඕනේ කියලා. ඒත් ගුරුවරයා දන්නවා හිත හිටින්නේ නැහැ. ඒකට ආධුනිකයිලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අනේ සර් මේ කිව්වට හිතින්නේ නැහැ. ඒතකොට කියනවා මේක තමයි භාවනාවේ පළවෙනි ආනිසංසය. මොකද්ද? හිත අරමුණක තියන්න බෑ කියන එක ඔයාගේ වැරද්දක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක උනාට ප්‍රශ්නයක් නැහැ. පුළු පුළුවන් වෙලාවෙ තියන්න. ඒක අර අනිච්ච සංඥාම වෙනස් ක්‍රමයකට වරණගිල්ලක් තමයි. එයාට තේරෙන්න අරිනවා. ඕක දෝෂයක් නෙවෙයි. වෙනස් වෙන සුළුයි කියන එක. ඒක ඉතින් අර sannivedanaye තුලින් සාකච්ඡා තුලින් තේරුම් අරගන්න ඕනේ. එහෙම නැතුව අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව වගේ දේවල් වැඩිම සඳහා වෙනම භවනා ක්‍රම කියලා දීලා නැහැ. ඒව ඒව වෙනම. ඒව ඇත්තටම තියෙනවා දැන් අපි සතිපට්ඨාන සූත්‍රය ගත්තත් ආනාපාන පබ්බ ඉතින් ඉරියාපත පබ්බ සම්පජඤ්ඤ පබ්බ අසුබ. ඉතින් ඒකෙත් බලනකොට ආනාපානෙන් පටන් අරගන්න කියනවා. මේකට විරුද්ධ කතාවක් ওই මහත්ය කියන කතාවට බොහොම පක්ෂග්‍රාහී අදහසක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ සංස්කෘතයෙන් ගන්නකොට. සංස්කෘතයෙන් ගන්නකොට ඉස්සල්ලාම පෙන්නලා දීලා තියෙන්නේ මේ ඉරියාපත පබ්බේ. ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේ. සම්පජඤ්ඤ පබ්බේට පස්සේ ආනාපාන. එන ගොරෝසු වැඩක් කරලා ඊගා වැඩට ගිහින් ඊට පස්සේ තමයි සියුම් එක. ඉතින් ඒ විග්‍රහ කරන ඒ ස්වාමීන් වහන්සේ මම දන්න කෙනෙක්ගේ ඇනලිසිස් එක කෙරුවේ එයා කිව්වා ඒක එච්චර ලොකු වෙනසක් මේ තේරවාදයට එක පහර වැදීමක් වෙනව නෙවෙයි. නමුත් සංස්කෘත ශ්ලෝ ඒ කියන්නේ මජ්ක්‍ධිම ආගම කියන පොතේ මජ්ක්‍ධිම ආගම මජ්ක්‍ධිම නිකාය නෙවෙයි. දීඝාගම දීඝනිකාය නෙවෙයි. ඒක බලනකොට දෙකේම සත්‍යපත්තහනේ සංස්කෘත පද නෙමේ ආනාපානෙ නෙවෙයි පටන් ගන්න. පටන් අරගන්නේ ඉරියාපත පබ්බ සම්පජඤ්ඤ පබ්බ ආනාපාන පබ්බ අසුබ අන්න ඒ විදිහට ධාතු මනසිකාර විදිහට යන්නේ කියලා එතකොට අර සීක්වෙන්ෂල් ඕඩර් එක තියෙනවායි කියලා. නමුත් අපේ එකේ කෙලිම පටන් ගන්නවා. අනිත් එක ආනාපාන සති සූත්‍රය ගත්තොත් ඒකේ පෙන්නලා දීලා තියෙන ආනාපාන සති සූත්‍රයට දේශනා කිරීමේ නිදාණය පෙන්නකොට සරුවචනanse දකින්න එතන ඒ භාවනා කරන පිරිසේ බොහොම බහුසුත ගුණවන්ත සිල්වන්ත පිරිසක් ඒ ඔක්කොගෙම අසුබ වඩන අය ඉන්නවා, මරණානුස්සතිය වඩන අය ඉන්නවා. හැම භාවනා වඩන අයම ඉන්නකොට ඒ අයට ආනාපාන කියලා දෙනවා. ආධුනිකයොත් එනවයි කියලා තියෙනවා බුදුරජාණන්සේ වැඩ පිළිලක් කරනකොට ආධුනිකයොත් ඔක්කොටම ආනාපාන දෙනවා. ඊටත් පස්සේ තව එකක් තියෙනවා මේ ආනාපානෙ පටන් ගන්න කියන එකට මම මේ කරුණ දක්වන්නේ. විනය පිටකේ පරාජික පාළියේ තුන්වෙනි පරාජිකාව විස්තර කරනකොට සරුවචන් වහන්සේ පාර්ලේ වනයේට යන්න වගේ සිද්ධියක් වෙන්න ඇති. මොකක් හරි වෙලා පිරිසට අසුබය කියලා දෙනවා. අසුබය කියලා දෙනවා කියලා දෙනවා. ඒක ඕවර් ස්ට්‍රෙස් වෙලා. ඊට පස්සේ සරුවචන් වහන්සේ කාලයකට වනගත වෙනවා. ගිහිල්ලා එනකොට අසුබේ වඩලා වඩලා වඩලා සියදී විනාසාගෙන 69ක් මැරිලා. ඉතින් එතන ඉඳලා තියෙනවා මේ ළඟදී පහන වෙච්ච මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් ඉතින් එයා කරන්නේ මිකලන්ඩික කියලා. ඒ මිනිස්සයා ළඟට ඒ මිනිස්සයා ළඟට ආහමඳුර ගිහිලා කියනවලු මේකේ කිසිම ගන්න හරයක් නැහැ. සම්පූර්ණ අසුබේ මේකේ තියෙන පිළිකුල මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ. මම මැරුවොත් උඹට පාත්‍රය ජීවරයි දෙන්නම් කියලා. ඉතින් ඒ මිනිස්සයා කියනවලු මම හොඳයි ඉතින් ඔබ අන්ති කියපු නිසා මිනිස්සයා පාත්‍ර සූර යන දවසක් මේ කඩුවේ හොඳටම ලේඩු. පස්සේ අර ගඟට ගිහිල්ලා හොදනකොට මිනිහා හිතනවලු මේ ගුණවන්ත දිල්ලන්ත ස්වාමීන් වහන්සේලා කපලා මං කොහේ ඇයිද කියලා මේ සැකයක් පහළට තියෙනවා. එතකොට මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් වතුරේ ඇවිදගෙන වගේ ඇවිල්ලා කියනවා උඹ ඔය දෙයයන් කෙලින්ම ස්වාමීන් වහන්සේලා මොක්ෂෙන්නේ අරලා තියෙන්නේ. ඔය බින්ගම කරපන් කියලා. ඊට පස්සේ ආරණ්‍ය කරන්න ගිහලා කිව්වලු කවුරු හරි කැමති නම් ෂේටිනස ගන්න මට කියන්න දවසට දෙන්න ගන්න දෙන්නම් වැඩේ කියලා. සර්වඥාන්සයිල බලනකොට සෙනග නැහැ. ආනන්ද හැමතෙන් ආන මොකද ආනන්ද කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔක්කොටම මේ ජීවිතය පිළිබඳ කලකිරීමක් ඇති වෙලා කැමැති කැමැති කට්ටිය සියදීනසා ගත්තා. කැමැති කට්ටිය කට්ටිය මෙයාට කියලා මරව ගත්තා. ඊටසේ රැස් කරනවා. රැස් කළා කියනවා මාන්නේ ආනාපාන සති භාවනා වැඩුවොත් ආනාපාන සති භික්කවේ භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසෝචෝ අසේචනකෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme අන්තරධාපේති උපසමේති කියලා ආනාපාන සතිය වැඩිීමේ විශේෂ ගුණයක් කතා කරනවා. මහනි ආනාපාන කිරුවොත් හිතේ කවදාකවත් ඔය විරූප විකල්ප මේ මායාවල් එන්නේ නැහැ. හැලුසිනේෂන් එහෙම නැත්නම් මේ මෙන්ටල් මෙව්ව එන්නේ නැහැ. ඒවට තියෙන එකම උත්තරේ තමයි කියන්නේ. ආනාපානෙ ඊට පස්සේ භාවනා කරනමුත් මේක සූත්‍ර පිටකේ නැහැ. මේ ආනිසංසපද ඒ කියන මේ ආනිසංස කතාව තියෙන්නේ විනය පිටකේ පාරජික පාළියේ තුන්වෙනි පාරජිකාවේ අර්ථය. ඉතින් ඒක නිසා සාධාරණ මතයක් ඇති කරගන්න පුළුවන් මහත්ය කියන විදිහට ක්‍රමයට යන්න ඕනේ. ඒ ක්‍රමයට යන්නත් ආනාපානෙමත් මුල් කරගන්න පුළුවන්. ආනාපානෙ තුලින්ම අසුබය ඒව වඩ아가න අන්තිමට ගිහිල්ලා අර කායනුපසනාවට දාලා පියවර හතරේ යන්න ආනාපානෙම මූලික පොහොරක් කරගන්න පුළුවන් කියලා. ඔය මොකද කියන්නේ? ඒකෙත් තමයි මාත්‍ය කීප එකත් එක්ක සම්බන්ධ කරලා පංච උපාදානස්කල වෙනද අනිච්ච සංඥාව ඇති කරගත යුතුයි. අනත්ත් සංඥාව. නමුත් අනිච්ච සංඥාව ඇතිකරනද අනිච්චං අනිච්චං කිව්වට හරියනවද කියන ප්‍රශ්නේ මම නගන්නේ. ඔ පැහැදිලිවම මම කියන්නේ ඒක භාවනා කරන යනකොට වෙන දෙයක් මිස ඒකට හිත කන්ඩිෂන් කරන්න යන්න එපයි කියලා. පැහැදිලිවම දැන් දැන් දැන් සතිපට්ඨානේ අපි හතරවෙනිකට ආපුවාම ආයතන පබ්බ මේ ස්කන්ධ පබ්බ. ඒ වගේ යනකොට ඒ වගේ මෙවල මෙහෙමයි මැද මෙහෙමයි යග මෙහෙමයි කියලා පේන්න පටන් අර ගන්නවා. ඒක කවදාකවත් අනිච්චං අනිච්චං කියලා යොමු කරවීමක් නෙවෙයි. සරුවත් යනස කියනවා ඒ පේනකොට පේන හැටියට බලන්න. ඒ කියන්නේ අනුපස්සනා කරනවා. නමුත් ඒක කන්ඩිෂන් කරන්නේ අනේක තමයි යතන වෙලා තියෙන අසුබෙට කන්ඩිෂන් වෙලා. කන්ඩිෂන් වුණාට පස්සේ සීදී වෙනස ගන්න. ඒක ඒක මට පුදුම හිතුනේ. ඇයි මේ වගේ ගානක් යනකම් සරුවචනසේ පමා වුනේ කියලා මේක මේ පිළියම් කරන්න. නැන්ට ඒ සරුවචනසේ ස්වරූපේ තමයි වෙච්ච ඒවා ගැන මොකම කනගාටුවක්වත් නැහැ ප්‍රශ්නේ ගත්තනේ ගත්තට පස්සේ මත්තර මෙහෙමයි කරන්න කියලාක විස්තර කළා දීලා තියෙනවා. ඒ නිසා හොඳම තැන ඒක ඇත්තට මම අර බණක් කියනකොට මම ඒක හරි ගසලා පස්සේ ලියලා පොතකට දැම්මා ආනාපාන සති ආනිසංශ කියලා. ඒ ඔය විශේෂයෙන්ම මොනම දෙයක්වත් දන්නේ නැති කෙනෙක් Taman සබහා ආනාපාන සතිය ලස්සන වචනයක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන අසේචන කෝච කියලා. අසේචන කෝච කියලා කියන්නේ වෙන ඕනම භාවනාවක් කරන්න Tamanගේ ඉරියව්ව අරීමේ වෙනස් කරන්න ඕන. කසින මණ්ඩල හදන්න මහන්සි වෙන්න ඕනේ. සෝහනට යන්න ඕනේ. ආනාපාන ගෙදරට මෙන්න. කිසියම් අලුතෙන් සකස් කිරීමක් ඕනේ අසේචනය කියලා කියන්නේ වතුරක් කරලා මැටි අනනවා කියන කතාව. කියන්නේ කුඹලා කලින් මැටි අනාගෙන එපා වැඩේ කරන්න. ආනාපානේ අසේචනකයි. ආනාපානේ කරන්න යනවා කියලා මොනම දෙයක්වත් ජීවිතේ වෙනස් කළ යුත්තක් නැහැ. ස්වභාවයෙන් ඇද්දේකට සතිය හේතු කරන එක විතරයි කරන්න තියෙන්නේ. හැබැයි සතිය හේතු කරම අර මහතගෙනගේ කෙලින්ම අපි කායानुපසනාවට යන්නේ නැතුව ආනාපානේ තුලින් අනිත්‍ය දුක්ඛ ඒ අතර මේ අර ගෙනාවු සංසාර ගතිය අනුව එක එක දේවල් මතුවලා එනවා. පිරිසකට කියනකොට ඔක්කොටම මේක කරන්න ඕනේ කියලා කියන්නේ ඇත්තට මේකටින් අර සර්වඥතා ඥානය වගේ ඉන්දෝ පරිපරියත් ඥානය තියෙනවනම් එක එක නඩ දෙන්න පුළුවන්. දැන් අපි කරන්නේ ඇත්තටම කාටත් හරියයි කියලා හිතන වැරදි සංකීර්ණතා අඩුම තැනකට දාලා රැපෝ එකෙන් සාකච්ඡාව තුළින් ඒකට පොඩි මේ සකස් කර දීමක් කරලා දෙනවා මිසක් යන්නේ මේක කන බල්ලන් ගහිල්ලක් යන්නේ මෙතන. ගෙස් කරගෙන ගෙස් කරගෙන දෙන්නගෙම සහයෝගයෙන් පාර්ථ ගන්න හදන මිසක අමාරුයි කරන්න හැබැයි අර ආනුපොබ්බේ වැඩපිළිවෙල ඒක අත්‍යවශ්‍ය හැම තැනකදීම අපි ලාවට පටන් අරගෙන ඇදීගෙන යන තාලෙන් තමයි කරගෙන යන්නේ නෑ මේ ආනාපාන සතියෙන් පටන් ගත්ත යුතුයමයි කියලා නීතියක් හදන්න එපා. ඒක එහෙම කියන්න බෑ. අපිට කියන්න පුළුවන් වෙන්නේ අපි දීලා බලනවා ආනාපාන. බැරි නම් අනිවාර්යයෙන්ම සාදර වෙන්න ඕනේ ඊගාවයකට කොකටද යන්න පුළුවන් කියලා. ආනාපානේ දාපු නිසානේ දන්නේ බෑ කියලා. එතකොට දැනගන්න ඕනේ එහෙමනම් එයාට හිතන්න ඕනේ ඒක වාඩි වෙච්චාම මොනවද නිකන් වැටෙන්නේ. නැත්නම් ඔගේ චරිත දිහා බලනකොට වැඩ කරගෙන යන්න බැරි ගැටුම වැඩිකම නිසාද නැත්නම් ආශාවල් වැඩිකම නිසාද කියලා නිකන් common sense වලින් අල්ලන්න ඕනේ. අලලිවරිලා ඊට ඇන්ටිඩෝට් එක දුන්නාට පස්සේ එහෙම තමයි කරගෙන යන්න වෙන්නේ. ඒකට ඕන වෙලා තියෙනවා පර්සනල් ටච් එකක්. ආනාපානෙ වගේ කරන්නේ පිරිසක් ඉන්නකොට ඔක්කොටම පොදුවේ කියනවා මෙන්න මේක කරලා බලන්න කියලා. ඉතින් මේ දිගේ ලියුමක් නම් තියෙනවා මම හිතන්නේ මට බෑ එච්චර වෙලාවක් නම් ගත කරන්න පිටුවේකමාරක් විතර ලියන ප්‍රශ්නේ. ඒ නිසා මම කියනවා කෙටි ප්‍රශ්න ඉදිරිපත් කරන එක ලේසි උතරතුරු ගොඩක් ඇති. නමුත් ඒකට අද වගේ දවසක හරි අමාරුයි මම මේ අපි දැනටමත් තුන වෙලා මම හිතුවා දෙකමාරට නතර කරන්නම් කියලා. ඒ නිසා මේ ඔව් ඒක පොඩ්ඩක් බලලා කියන්න මට. ඔව් ඔව් දැන් ඒක නිසා අනිත් දවසේ ලෑස්ති වෙලා යන්නයි කියන එකට. දැන් Taman දන්නවා සද්ද නැහැ, බාධා නැහැ. හරියට මේකට එල්ල වුණා නම් වෙන්නේ දැන් මේක තුනි වෙන එක. තුනි වෙන්න වෙන්න වෙන්න අර ඇත්තටම වෙන්නේ බැලුමක හුලම් බහින වැඩි. බැලුමේ හුලම් තියනකොට ඒක බොහොම ආතතිය හිටිනවා. මේක ඉතින් පොරකන්න දෙයක් නැහැ දැන් ආනපන දැපෙන වැටලා ඉන්නේ. කීකරු වෙලා ඉතින් අර වීර්ය අඩු වෙනවා. අඩු වෙනකොට අර ඉරියව වැක්කරෙන්න පටන් ගන්නවා. ඒක අල්ලත හැකියි. දැන් ආනාපානෙ සිවුම් වෙනවා, හිත දුවන්නේ නැහැ. ඉරියව්ව වැක්කිරනවා කියන තව වැක්කිරිලා නැහැ. වැක්කිරන්නේ යන බව අල්ලතයි. අල්ලනකොට මතක තියාගන්න ඕනේ අර මෙතනම තියාගෙන හිත දැන් මුළු කයේ පැතිරලා. ආනාපානයේම තිබුණ හිත අර එහෙමේ වෙලා. අන්න ඒක සකස් කරලා දෙන්න නම් මේක උනාට පස්සේ ඊගාදසේ ලෑස්තිලා යන්නේ කියනවා. ලෑස්තිලා ගියාට පස්සේ අච්චරම අමාරු වෙන්නේ ඉස්සලා අල්ලගන්නකොට තමයි තේරෙනවා මේ වෙලාවේදී ඕව එස්ටිමේට් එකක් කරලා තිනවා දැන් නම් මට කොහොම කරුවත් ආනපනේ හරියයි කියලා. අන්තිමට වෙලා තියෙන්නේ මොකද නින්දයන්. ඒ නිසා අර බාගෙට හැරිගෙන එනකොටම මෙනෙහි කිරීම පටන් ගන්න කියනවා. ඇතුල් වෙනවා, පිට වෙනවා, ඇතුල් වෙනවා. එතකොට ලස්සන වැඩක් වෙනවා. දැන් මෙහෙම ඉන්නකොට මෙනෙහි කරනකොට ලැජ්ජ වුණොත් අපි එකපාරට දඬු වෙනවනේ. පිරිස ගැන හිතලා එහෙම නෙවෙයි. මේක ලෑස්තිලා ගියොත් මෙනෙහි කරනකොට කරනකොට ආයෙසට කිබේම ඇඟම ශක්තිමත් කරලා හරියටම පිටිපසට ගිහිල්ලා ඉරියව්ව සකස් කරලා ආනාපාන ඉස්සරහට අරන් දෙනවා. එතකොට අපි දන්නවා ගොඩක් කල් හිටියොත් අමාරුයි. හැදීගෙන එනකොටම නිදිමත කුසීත ගතිය ඇතිවෙන එනකොටම ඒක ඇත්තට නරකකට විදිහට නෙමෙයි පේන්නේ. පේන්නේ හොඳ එකක් විදිහට. එතකොට මෙනෙහි කිරීමේ යන්ත්‍රය පොඩ්ඩක් පණ ගන්නයි කියලා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ ලියලම තිබුණේ නැත්නම් මං ඒක මං විග්‍රහ කරනකොට මං කියුවේ මේක පැහැදිලිවම කාට හරි වෙන්නේ ආනාපානේ කීකරු වෙනාට පස්සේ. ඒ කියන්නේ ආනාපාන සිව් වේගන යනකොට. නමුත් සියුම් එක යනකොට දැන් හරි කියලා අර ෆ්‍රේන්ස් ලනු අතහැරලා දාලා ਉਹ කරත්තේ යන්න ආරින්. අස්සෙන් දැන් හොඳයි කියලා හිතලා. එහෙම කරන්න හොඳ නැහැ. කොහොමද අත් දෙකේ රේන්ස් තියාගන්න ඕනේ. ඒක නිසා කරන්න තියෙන්නේ මගදී කඩලා එහෙම වෙනවනම් මෙනෙහි කරනකොට Tamanට ඒ තුනී වීමත් වෙද්දී ඒක Tamanගේ අතේ අර්ථේ පාන්නේ අර්ථේ කරගන්න පුළුවන් වෙනවා. කොහොම හරි මේක භාවනාව හොඳ ඒ කියන්නේ තීරණාත්මක ඒ වගේම හොඳ වර්ධනය වීම සඳහා අපි මෙතෙක් පුහුණු කරපු නැති ශිල්පයක දක්ෂ පුහුණුවක් මේ යන්නේ. ඒක හරි ඉන්වෝල්ව් එකක්. ඒක හරි ඕගනික් වැඩක් යන්නේ. ඒ නිසා ප්‍රතිඵල එතන එතන ප්‍රතිඵල. කොච්චර වැරදුනත් කවදද අල්ලගත්ත දවසේ තේරෙනවා මේක කාට හරි දෙන්න බෑ කරලා. අත්තරක් දෙම නැත්නම් trial and error විතරයි තියෙන්නේ. ඉතින් හොඳම උත්තරේ තමයි සූදානම්ම යන්නේක. ඒක ලොකු සංසි කියන්නේ ලැස්තිලා යන්නේ කියලා. ආනපන සති පොතේ ලියලා තියෙනවා. ස්කවුට්ස්ලාට උගන්වන්නේ be prepared. මේක තමයි මම ට්‍රැප් එක. මම මේකට ලෑස්තිලා යනවා කියපු ගම ඒක හරි හරි නිකන් හරි ස්පිරිචුවල් ට්‍රේනින් එකක් වෙන්න පටන් ගන්නවා. ඔව් ඒ කියන්නේ අරක හල හලහප්ප ගන්න. ඇත්තටම ලෑස්ති වෙලා ගියොත් ආනාපාන මට්ටමේ මෙනෙහි කරත හැකියි. එහෙම නැත්නම් නිදිමත මෙනෙහි කරා කියන්නේ. නිදිමත මෙනෙහි කරාට පස්සේ අවදි වුණානේ. අවදි වුණාට පස්සේ ආනාපාන මෙනෙහි කිරීමට ගියොත් තමයි චැප්ටර් එක ක්ලෝස් කරන්න පුළුවන්. ඒක තමයි ඒක තමයි ඒ අර මේ සෙනඟක් නටන දන පොල්තල් කලයක් අරගෙන යනවා විසිරුවා ගන්න නැතුව. එහෙම පුළුවන් වෙන්නේ හුඟා කන නින්දට එන්න ඉඩරියන්ට කලින් අල්ලගත්තොත්. නිදිමත හැදීගෙන යනට අල්ලගත්තොත් අපිට පාලන ශක්තියක් තියෙනවා. එතකොට හිත මෙහෙම කරන්නත් එපයි කියනවා. මම දැන් ඉන්නේ ඇද වෙලා කියලා එහෙම දක්ගත්තාම ඉබේම යා නැගිටලා දෙනවා. ඒක නිකන් නැවත ලයින්මන්ට් හදා ගන්නවා ඒක. ඒක හරි මේ හොඳ මොකද්ද කියන්නේ ධර්ම ශක්තියක් වශයෙන් එන්න පටන් ගන්නවා. කෙසේ නමුත් මම මේ මන්දෝත්සාහය කරන නැත ප්‍රශ්න ඇසීම. ඈ? නෑ ඒකයි මොකද අපි 3යි කාට ඉන්ටර්විව් පටන් ගන්න පටන් ගන්නවා. 4 වෙනකන් ඒ ඔක්කොටම මම නැවත මතක් කරනවා. short to the point. ඒක ලෙවල් අපි අනිගාන 3 ඉඳලා 4 වෙනකන් භාවනා කරලා පහතර ඉඳලා පහ වෙනකම් භාවනා කරලා පහෙන් ඉඳලා හය අමාර වෙනකම් අපිට කාලේ තියෙනවා ඒකෙමුත් පහයි කාලේ විතර ඉන්ටර්විව් පටන් අරගන්න පුළුවන්. එතකොට මේ ආයෙ කාලේ විතර වෙනකම් ඉවර කරන්න පුළුවන්. ඉතින් එතකොට මට මට සක්මන් කරන්න වෙලාවක් දෙන්නේ නැති එකයි ඕගොල්ලෝ මට දෙන දඬුවම. ඒ නිසා මම දැන් යනවා ටිකක් විනාඩි 15ක් විතර සක්මන් කරන්න. නමුත් මම මම සතුටුයි මේ ඇහෙන ප්‍රශ්න ටික තමයි ඇත්තටම සාකච්ඡා විය යුතු ප්‍රශ්න ටික කියන්නේ. අපි හරියට ඒ ටියුන් වෙලා ආවට පස්සේ තමයි ඒක වෙන්නේ. ඉතින් මේක මේ මම නෑයි කියලා හො වෙන්න දෙන්නේ නැතුව ඒ භාවනා කරන පිරිස එකතු වෙලා ඒක මහා හූරෙක්ම ඕනේ නෑ, ඇලිමුගටියෙක්ම ඕනේ නෑ. සමම් පිච්ච හම්බ වෙනකන් ඉන්න බෑ, ගැට පිච්ච හරි අරගෙන පූජාව කරන එකයි තියෙන්නේ. කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරනකොට මම හිතනවා පැහැදිලිව මේ පිරිස අතරින් කිසි කෙනෙකුට කිසි කෙනෙකුට ගුරුවරයෙක් වෙන්න ඕන නොම ගෑවන්න අවශ්‍යතාවයක් නැත්තේ නෑනේ. කාටත් වගේ සාමාන්‍ය ධර්ම දැනුමක් තියෙනවනේ. ඒ සාකච්ඡා කරනකොට හරි පුදුම මම දන්නේ. ඒක බුදු කෙනෙක් හරියට මැදට ආවා වගේ. ඔක්කොගෙම මේ යෙදුවම ආපුවම ඒ බුදුරජාණන් වහන්සේ මතු වුණා වගේ ධර්මයේ මතු වුණා වගේ වෙනවා. ඉතින් එහෙම හිතලා බුදුන්ට වන්දනා කරලා පටන් අරගන්න. පටන් අරගෙන ඉවරලා නිකන් ධර්ම සාකච්ඡාවේ පිටපොට යනවා නම් කවුරුට කියන්න ඕනේ ඕක නෙමෙයි අපේ මාතෘකාව. ඩිස්කෂන් කෙනෙක් ඉන්න ඕනේ. දාගෙන යනවනම් මම දන්නේ ඉතින් අපිට සාසන වෙනුවෙන් ඊට වැඩිය කරන්න වෙන මොනම උදාර සේවයක්වත් නැහැ. ඒකට මේ ස්ත්‍රී පුරුෂ භාවක්වත් මේ වෙන මොකක්වත් බලපාන්නේ නැහැ. නිසා සෑම කෙනෙකුට සමාන අධිකාරී ශක්තියක් තියෙන ඉතින් ඔක්කොටම මේ ධර්මයේ වෙනුවෙන් ඒක අපකිරීම කරලා මේ නතර කරන්නේ නැතුව මේ ගැම්ම ඉදිරියට ගෙන යෑමෙන් පස්සේ එන පිරිසට ආදර්ශයක් ඒ වගේම අපටත් ජීවිතේ ප්‍රශ්නයක් ආවම කොහොමද මේක කිලින් කරගන්නේ කියන ප්‍රමුඛතාවය තෝරා ගැනීමේ ශක්තියත් පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් සීල දිනාටම තෙරුවන් සරණයි. අපි තව විනාඩි 15කින් කොතනද අර ඉන්ටර්විව් කරන තැනකදී හම්බ වෙනවා. මම කැමතියි මේ පිරිසට පොඩ්ඩක් මතක් කරන්න මේ ශාලාව අද පිටපැත්තේ උණුසුම නිසා පුළුවන් තරම් සීතලෙන් තියාගෙන හුඟව දෙනෙක් කැමති මේකේ භාවනා කරන්න ඇතුලේ වචනයක්වත් කතා කරන්න එපා. මේක බුදු ගයක් විදිහට සලකනද යනකොට එනකොට සද්ද කරන්න එපා මොකද සමහරුන්ට ඇත්තටම කැමැති භාවනා කරන්න ඒ නිසා අපි මේකට ගරු කිරීම මාත් දැකලක් තියෙනවා මට චෝදනත් ලැබිලා තියෙනවා ඒ නිසා මේ මේක ඇක්චුලිදී පුළුවන් තරම් ඇත්තටම කතා නොකරන තරමට බොහොම හොඳයි කරන්නම බැරි නම් එළියට ගිහිල්ලා කතා කරන්න ඇක්චුලිදී කරන්න එපා